ඒ ශිරු දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලෙන් ධර්ම සාකච්ඡාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතරම අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා සාදරයෙන් ආර්දනාවක් සහිතව ස්වාමින් වහන්සේ භාවනා කොට નિરાයාසයේ සිටින විට පෙරමින් අදහස් හෝ සිතුවිලි ඔස්සේ ගොඩදුර නොයන බව තේරේ. නමුත් নানা ආකාර සිතුවිලි රසක් වරහන් ඇතුලේ තේරුමක් හෝ ඒකාකාරී නො වූ වරහන් වාලා එක දිගට නැගී හෙලී යයි. මෙයින් එක්තරා බියක්ද හටගනී. මෙය මා කරනා කරනා දෙයක දෙයක වරදකින් ඇතිවන දෙයක්ද? නැතිනම් මෙය සාමාන්‍ය දෙයක්ද? තෙරුවන් සරණයි. තවත් වරක කිසිදු සිතුවිල්ලක් නැති වගේ දැනේ. මේ අතරම එතකොට අවස්ථා තුනක් කියවෙනවා. වරින් වර අඩියටම පෑදලා හිටින්නේ නැත්නම්ට එනවා. වරින් වර තමන්ගේ අධිකාරියකින් තොරව ඔය ඒවට කියන පැසිව් තෝට්ස් කියලා නැත්නම් ඉනර් තෝට්ස් කියලා නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියලා ඔය ඒකලන නිකන් පාළුගේ වළම් බෙදෙන හිතවිලි කියලා මම කියන්නේ ඊට අමතරව තමයි හිතන දේවල් තියෙනවා ඉතින් මේ අනුව බලනකොට අපිට භාවනා පැත්තෙන් බලනකොට තමන් හිතන නැත්නම් සචේතනිකව සංස්කාරිකව සවිඥානික කරන ටිකට විතරයි අපි හිත කරදර ගන්නවා නම් ගත යුත්තේ අනිත් ඒවා අපි හිත කරදර ගන්න එක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි පෘථජනකම කියලා කියන්නේ. ඒ මොකද අපි සචේතනික කරන ටික විතරයි කර්ම රැස් කරන්නේ. අනික් දේවල් මේ සිද්ධ වෙන දේවල් මගේ කියාගන්න එක තමයි මම ආයනේ කියන්නේ. එහෙම නැත්නම් සක්කායිත්‍ය කියලා කියන්නේ. ඉතින් පෘථග්ජනය මේ ඔක්කොම එක මල්ලේ දාගෙන මේ සියල්ලටම තැවෙනවා. භාවනා කරනකොට සත්‍ය පිළිබඳව අර්ථකතනෙ වැඩෙන්න වැඩෙන්න ඔය කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔය සමහරලාට හිත හිතවිලි නැති තැනකටත් යනවා. සමහරලාට ඔය පැසිව් තෝට්ස් නැත්තම් ඔය සාමාන්‍ය ආයාල යන හිතවිලි පාළුගේ වළම්බිදේ හිතවිලි ඕනන්තවත් ඒවා. සමහරලාට තමයි හිතනවා. එතකොට මේ ශික්ෂණය අදාළ වෙන්නේ Taman හිතන දේට පමණයි. ඉතින් ඒක සාමාන්‍ය සමීක්ෂණයක් කර බලුවා 105ක්වත් නැහැ. ඔය හිතන හිතවිලි තමයි තියෙන්නේ. ඒවට දුක් කරදර ගන්න එකට පුතඥයයි කියලා කියනවා. නමුත් සරුවචන් වහන්සේ මේ ශික්ෂාවට කරු කරන කෙනාට හම්බ වෙන නැත්නම් සරුවචන් වහන්සේගේ ශික්ෂාවට කරු කරන කෙනාට හම්බ වෙන බෝනස් එක තමයි ඕක ගැන worry කරන්න එපා. ඒ ගැන worry කරන එක තමයි පුතඥකම කියන්නේ. Taman හිතාමතා කරන කායික වාචසික මානසික ක්‍රියාවලට විතරයි අපිට වග වෙන්න පුළුවන්. අනිත් ඒවාට වග වෙලා වැඩක් නැහැ. ඒවා අපේ දේවල් නෙවෙයි වට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා අපි ඒක කුණු බාල්දියට දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට දැනගන්න ඕනේ මේක අසංස්කාරිකව සිද්ධ වෙන්නේ. දැන් මේක ලියලා තියෙන මට ඒකේ අන්තර්ගතයක් නැහැ. පසුබිමට සාපේක්ෂ නැහැ. තුන්වෙනි එක ගන්න මට ඕනකමට නෙවෙයි කියන්නේ. එව්වා මගේ න්‍යාය පත්‍රය නැතිව. හැබැයි කහගේ දෝ න්‍යාය පත්‍රයක් යට වැඩ. ඒ න්‍යාය පත්‍රයට අපි අහුවෙන්නේ මේකට yes කිව්වා තමයි. මේ කරන යෝජනාව අපි ඉෂ්ටර කළොත් අර සියලුම යෝජනා මේ න්‍යාය පත්‍රයට අහුවෙනවා. මානපාක්ෂික වෙනවා. කෙලසෙනවා කියලා කියද හැකියි. ඉතින් ඒක නිසා මේවට කියනවා thought without the thinker කියලා. හිතන්නේක් නැති හිතවිලි. එච මෙව්වා ගොවිතැනක් කරනකොට තැවෙන තනකොළ වගේ. භෝගේ වවන මිනිස්සයා පොහොර දාන්නේ වතුර දාන්නේ අවුරශ්මි ලබා දෙන්නේ භෝගෙට භෝගස්සන්නක් ගන්න ධන ධාන්‍ය සඳහා. නමුත් එතකොට ගොඩාක් තනකොළ වෙනවා. ඉතින් ඒ ගොවියා එකෙන් ආඩම්බර වෙන්නේ නැහැ. ගොවියා දන්නවා ඒක වළක්වන්න බෑ. ගොවි බිමේ තනකොළ නැත්නම් ගොවි බිමක් නෙවෙයි. ඒ කියන්නේ ඒක බැරණ එකේ වැඩ ගන්න බෑ. තනකොළ තියනවා කියලා කියන්නේ ඒක සරු බිමක්. නමුත් ගොවියා ඒකෙන් ආඩම්බර වෙන්නේ. ඒ වගේම පළවෙනි වපුරලා පළවෙනි අතුරුවත් ගෑම දෙවෙනි අතුරුවත් ගෑම දක්වම ගොවිය සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා බොහෝගෙන් පොළොව වැහෙන මට්ටමට. ඒ නිසා අතුරු තනකොළ නෙලලා තනකොළ ටික පණිවිඩය අයින් කරනවා. ඒ විශාල අස්වැසිල්ලක් ලැබෙනවා බොහෝගෙට වැවෙන්න. ඊට පස්සේ දෙවෙනි සැරේත් ගොවිය පොහසත් නම් තනකොළ අයින් කරනවා. ඊට පස්සේ භෝගේ වැවුනට පස්සේ තනකොළ දෙවට ගමන්නේ නැහැ. ඒ තනකොලත් කරන්න කරන්න කිව්වොත් එහෙම කවදාකවත් අස්සන්නේ ලාභයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒව තිබිච්ච ඒතනකොලද භෝගේ වැවිලා ඉවරයි. ඒ වගේ තමන්ගේ මූල කර්මස්ථානයේට ඉඳ තියලා අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඇත්තටම තනකොල අයින් කරනවා. දෙවෙනි සැරේත් අපි තමයි මෙනෙහි කරලා මූල කර්මස්ථානේ මුල් තැන දීලා මේක ප්‍රධාන භෝගේ බවට වෙන්න ගන්නවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ කියන ඔබට පුළුවන් නම් ওই චුට්ටික බේරගනින් නැත්තම් බම්බු ගාපක් කියලා. මූල කර්මස්ථානේ වැඩි පාර්තිලා නිකන් ඉන්න. එච්චරයි. එහෙම නැතුව මේ හැම වෙලාවෙම තනින් කිරිපෝපුවා ඉන්න ගියොත් මූල කර්මස්ථානේ වැඩෙන්නේ නැහැ. මේ විශේෂයෙන්ම වෙන්නේ මේ අය අය අයාල යන හිතවිලි වලට පොහොර වැටීමක්. අයාල යන හිතවිලි පෝෂණය කිරීමක්. මේකෙන් තමයි මේ කට කතා වලට අහුම්කම් දීමේ වෙන වැඩි. ඔය ආවට ගියාට හැම කෙනාම කතා කරන දේවල් අහන්න ගියාම ඒක නිකන් අනවශ්‍ය දේවල් තැම්පත් වෙනවා. හිත විවේක වෙච්ච ගමන් ඒක කොච්චර දානවා. ඇත්තරම වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අනවශ්‍ය දෙයක් කතා කරන්නත් එපා. කවුරු හරි අනවශ්‍ය දෙයක් කියනකොට කන් තිබුණාට නැහුණා වගේ නිකන් ඉන්නවා. කන් ඇත්තේ බීරෙක් වගේ හැදෙන්නේ. එතකොට තේරෙනවා මල්ලේ ගොඩක් තියෙනවා. ඒව 180ක් 90ක් විතරම තියෙනවා. ඒත් පහර වැඩන්නේ. ඒ පොතක් තියෙනවා මාක් ඉප්ස්ටයින්ගේ Thought Without a Thinker කියලා. එයා ඇත්තටම mindfulness practice කරපු psychiatrist කෙනෙක්. හොඳ පොත් රාශියක් ලියලා තිනවා. මේ thought without thinking කියන එක කියවන්න. එහෙම නැත්නම් පණ්ඩිතාරාමේ වෙබ්සයිට් එකේ ඒ මම ඉන්න කාලේ පණ්ඩිත ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නයක් අහලා දීපු සාකච්ඡාවේ උත්තර තියෙනවා. මේ inner thoughts ගැන අපි වැඩ කරන්න ඕන කොහොමද කියලා. ඉතින් ප්‍රධානම දේ එක අඳුනා ගන්න එක. මේක මම හිතලා කරපු එකක්ද නැත්නම් මට හිතිච්ච දෙයක්ද? ඒක නිසා මේක මගේ න්‍යායපත්‍ය තිබුණ එකද නැත්නම් මේ කාගේසු න්‍යායපත්‍යකට මගේ වාහනේ පාවිච්චි කරලාද? ඒ වගේ මේක මත ඇත්තට මේ ශිකක් කොමන්ත නැත්නම් මේ කණපින්දමක් චරුචුවක් විතරද අහන්නේ ටික ක්ලියර් වුණාට පස්සේ මේක නිකන් මට ප්‍රශ්නයක් නෑ ඔය තියෙනවා මම හිතලත් නෙවෙයි මගේ ආරාධනාවක් නෙවෙයි ඇවිල්ලා තියෙනවනම් ඒක හොඳටම දැනගෙන එලවන්න යන්න එපා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි නැත්තම් මේ හිතවිලි දිහා විවේක නිසිතව බලන්න. ටෙන්ෂන් එක ගන්න එපා. එහෙම නැත්තම් කියන හිත කරදර ගන්න එපා. විරාග නිසිතව බලන්න. මේවා එන්නේ අම්මා කාටද යන්නේ නැති වෙලා යනවා. මේකේ නඩු කියන්න ගත්තොත් මේකට රිංග ගන්න ගත්තොත් මේකන කතා කරන්න පටන් ගත්තොත් ඔක බෝ වෙනවා. නිරෝධ නිසිතව බලන්න. මේ හිතවිලි ඇති වෙන ප්‍රමාණයක් තියෙනවා නැති වෙන ප්‍රමාණයක් තියෙනවා. ආ මේ විදිහට උපේක්ෂාවෙන් බලන්න. ගොවිතැනේ භෝගේ ආවට පස්සේ තවදුරටත් තනකොළ පිටිපස්සේ එලවන්නේ නැති දක්ෂ ගොවියෙක් වගේ තිබුණට කමන්නේ තමන්ගේ භෝගේ වැඩෙනවා නම් මූල කර්මත්තානේ වැඩෙනවා නම් ඉරියව්වේ ඉන්න පුළුවන්කම තියෙනවා නම් දවසින් දවස දවසින් දවස යොදන කාලේ වැඩෙනවා නම් ওই හිතවිලි ඒකෙම නැති වෙලා යනවා. ඉතින් ඒක ප්‍රශ්නකරු සෑහෙන දුරට ඒක තෝරලා තියෙනවා. තීරුම් බේරුම් කරගෙන තියෙනවා තව ටිකක් තීරුම් බේරුම් කරගන්න මේක මගේ න්‍යාය පත්‍රයේද නැද්ද කියන එක. මේ මම ආරාධනා කළකට ආරාධිත 아무ත්තේද ඒව නැත්තම් මේ අහල පහල ඇටෝම් විතර කරවෙච්ච කාපිටේද කියලා පොඩ්ඩක් බලන්න කාපිරි ඇටෝම් විතර එනවා නිකන් වගේ මොදවන්න තොණ්ඩා මොකද මේ පැත්ත කියලා අහපම රජීව් ගාන්ධි කෝ නෑ නිකන් අහවා නිකන් ඉන්දියාව බල්ලයන්ට ආවා වගේ කියලා ඒ වගේ එන කට්ටිය හරියට ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කාවට පාවට දාලා එන්න කියලා සාදු කිව්වොත් ඒ බාහිර ගන්න එකත් අකතිරුවා. මොකද මේ කට්ටිය කොක්කොලක් වැටිච්ච තැනක් තියෙනවා බෙරපදයක් ගහපු තැනක් තියෙනවා කොඩියක් එල්ලපු තැනක් තියෙනවා නම් එනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ඇටි ඒ කට්ටියට ප්‍රධානමත නෙවෙයිනේ. ඉන්නේ ඒක හොඳයි ආවම ඉතුරුච්ච බත් ටිකක් දෙනවා. ඒක ඉතින් අපේ ගංගවල කෙරෙනවනේ. එහෙනම් ඒ මුල් මේසෙට එන්න පටන් අරගත්තොත් ප්‍රධානමත වෙනකොට මෙහාට කියලා බුලත්තත් අතලා පිටපටිය කපන්න කිව්වොත් ඒක හරියන්නේ නැහැ. අන්නේ තේරිල්ල ඇති කරගත්තට පස්සේ නිකම්ම මේගොල්ලෝ ලොඳ වෙලා බොඳ වෙලා අවලංගු වෙලා ලීන භාවයටපත් වෙලා යනවා. ඒක හරි ලස්සනයි ඒ ක්‍රියාවලිය වරණ මේ තාක්කල් හිතිලි කරදර කරලා තියෙනවා නම් අපි ඒ කට්ටිය නිසා හිත කරදර ගත්ත නිසායි ඒගොල්ලෝ ඇවිල්ලා වාඩි වෙලා තියෙන්නේ. අපි ළඟ එන සියලුම අසත්පුරුෂෝ ඉච්චරයි. අපි ළඟ තියෙන සියලු දුස්චරිත ඉච්චරයි. ඒ දුස්චරිත ගැන කතා කරන නිසා. ඒ දුස්චරිත ගැන නඩු කියන්න කියන්නේ ඒගොල්ලෝ ගෙට ගෙවදිනවා. ගණ්ණම් ගන්නතු ඉන්නලේ වල හැබැයි හිත යොදවන්න ඕනේ. මූලක කර්මස්ථානේ ඒව නැත්නම් උදාසීන අරමුණක හිත නිතරම ව්‍යාපෘත කරන්නේ. ඒකට මේ හැදිලා යනවා. හරිම මේ හිතවිලි වලින් පටන් ගත්තම පටන් ගන්න නම් බෑ හිතවිලි ඇත්තට කායික වාසියක පටන් ගන්න ඕනේ. හිතවිලි වල මේක ඇල්ලුවා නම් එතන ඉතලම ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන්න පටන් අර ගන්නවා. කරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී මගේ උදරය උස්පහත් බව දැනේ. එවිට මා මනසේ යෙදියුත්තේ හුස්ම රැල්ල සඳහාද නැතහොත් උදරයේ උස්පහත් වීම සඳහාද පහදා දෙන්න තෙරුවන් සරණයි. උදරේ සිද්ධ වුණත් ආනාපාන සිද්ධ වුණත් කය ඇතුළේ නිසා දෙකටම ලකුණු වැටෙනවා. නැත්තම් මම දැන් මෙතන කියන තැනට ওই දෙකම සාක්ෂි කරගන්න පුළුවන්. නමුත් ඒ දෙකෙන් කොයි එකටද යන්න යන්න ඕන කියන එක තේරෙනවා නම් ඒකට සාමාන්‍ය සරල උත්තරයක් දීලා තියෙනවා මේ අටුවාචාරින් වහන්සලා යතහ පාකටං විපස්සනා අභිනිවේෂෝ යමක් ඔබට ප්‍රකටද එතනින් බැසගන්න. මේ දෙකෙන් වඩා වැඩියෙන් කැපී පේන්නේ මොකද්ද? හොවා දක්වන්න හදන මොකද ආනාපානේ හැපෙන එකද? එහෙම නැත්නම් උදරයකද කියලා. ඉතින් ඒ දෙකෙන් එකක් අපි මූල කර්මස්ථානයෙන් තෝරගත්තයි කියලා හිතමු. තෝරගත්තට පස්සේ ඒ තෝරගත්ත එකද කියනකොට තව නොයෙකුත් දේවල් වරින් වර අවස්ථා අනුකූලව මහල වෙනවා. මේ වගේ දැනීම් නෙවෙයි සමාන සද්ද වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිලි. ඒව ඇවිල්ලා මේ තෝරගත්ත දේ යටපත් කරගෙන ගියේ නැත්නම් අපි ගත්ත මූල කර්මස්ථානදි කියනවා. මෙතන තියෙන ප්‍රශ්නේ මේ මූල කර්මස්ථානයේ ආනාපාන සති වශයෙන් තෝරගත්තට පස්සේ මේ විදියට පිම්බීම හැකිලි මුද්‍රේ චර්ණ ප්‍රසිද්ධ වුණාද කියන එක. එහෙම නැත්නම් මේ දෙක තෝරගන්න ඉස්සර වෙලා මේ දෙකම ප්‍රසිද්ධ වුණාද කියන එක වාක්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා නැහැ. වාක්‍යයෙන් ඒක විශේෂණ වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරු කියන්න කැමති නම් තමයි මේ වෙනකොටම තානාපාණේ දානපාන සතිය මූල කර්මස්ථානයේ තෝරාගෙන යනකොට යම් වේලාවක් ආනාපානෙත් එක්ක ආද වේගෙන යනකොට මේ උදරේ පිම්බීම හැකියි ප්‍රසිද්ධ වෙන එකක්. එහෙම නැත්නම් තාම ආනාපාන උදරේ පිම්බීම හැකියිම තෝරාගෙන නැහැ. ඒතියෙදි වරින් වර මේ දෙන්න මාරු වෙනවද කියන එක එකක් කොයි දෙකෙන් කොයි එකද වැඩි ප්‍රසිද්ධ කියන එක සභාගත කරනවනම් කට උත්තර දෙනවනම් මම සතුටු වෙනවා. තමයි සමන්නාස මම ඉස්සෙල්ලා ආනාපාන කරේ නාසයේ හුස්ම දැල්ල බලලා ඊට පස්සේ තමයි දරේ උස්පහත් වීමයි ඔය එහෙමනම් ඒ උදරයේ උස්පාත් වීම ප්‍රසිද්ධ වුණා හෝ සාමාන්‍ය තිබුණත් ආනාපානත් එක්ක ඇසුර දිගට පවත්වන්න පුළුවන් නම් පුළුවන් තරම් ප්‍රසිද්ධ තම මූලික අඳුරගත්ත මූල කර්මත්තාන දෙක යන්න බලන්න. ඒක යනකොට හිත තැම්පත් වෙනකොට ඉදුරන් ප්‍රණීත වෙනකොට වෙනදා නොදැක්ක දේවල් ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. වෙනදා පිටිපිච්ච පුංචි සංඥාවල් උත්කෘෂ්ඨ වෙන්න පටන් ගන්නවා. ඒක භාවනා වේදී වුණාක්. හැබැයි ඒක Taman කරදරයක් කරගන්න ඕනේ නැහැ. Taman ටිකට ඕම ආනාපානෙත් එක්ක අනේකයි තියෙනවා. යම් හේයකින් ආනාපානේ අකාමකාගෙන ڇප්ප කරගෙන මෙයා ආවොත් විතරක් ආනාපානේ පැත්තක තියලා මෙයා බලනවා. ඒ කියන්නේ ආනාපානේ බලන්න බෑනේ එතකොට. නමුත් ආනාපානේ පේන ගමන් මේ වගේ උදරේ කම්පන චංචල සමහරට කන්සිලු දඟලනවා. ඇස්කේ විනියෝල කැවෙන්න පටන් ගන්නවා. හෘද වස්තු කැවෙන්න පටන් ගන්නවා. නියසිලි වල යම් යම් කම්පන චංචල තේරෙන පටන් ගන්නවා. පුංචි ශබ්ද හෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න භාවනායේ ජීවුණක ලකුණක්. එහෙම නැත්නම් මේ ඉඳුරන් ප්‍රණීත වීමෙන් ශාති වෙච්ච ලකුණක්. ඒක කරදරේ කරගන්න එපා. Taman කරන දිගටම අර ගත්ත මූල කර්මස්ථාන දිගේ අනේකයි කරන්න. Thank you. අවසර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව පවත්වාගෙන යාම මගේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල දෙස වැඩි වේලාවක් බලා සිටීමට ඉතාමත් පිටුවහල් විය. ඊයේ ආනාපාන සති භාවනාව පවත්වාගෙන යාමේදී එක්තරා අවස්ථාවකදී හොඳින් සමාධියට පැමිණ ඇති විට මගේ මොළයේ වම් සහ දකුණු කොටස් එක උඩ එක සමපතිත වීමක් වගේ දෙයක් මට දැනුනි. මේ අවස්ථාවන විට හුස්ම රැල්ල නොදැනීම නොදැනී නොදැනී තත්වයකටපත් වී තිබුණේ. නමුත් මා ඊටමත් උනන්දුවෙන් හුස්ම රැල්ල වෙතම සමාධි පවත්වා ගත්තේය. මේ අවස්ථාවන විට සිහින් දහඩිය දැමීමක්ද මට දැනීම. මාගේ ගමන් මඟ නිවැරදිද? මා ගන්නා ආයාසය වැඩිවීමක්ද? මෙය පහදා දෙන්න. ඔබතුමාට නිරෝගී සුවය වේවා. සාමාන්‍ය භාවනා කරනකොට වරින් වර උනන්දු වැඩි වෙන වෙලාවක් සමාධිය වැඩි වෙන වෙලාවක් වෙනවා. ඒක සමබර වෙන එක කලාතුරකින් වෙන්නේ. කෙසේ නමුත් ඒක එක rule of thumb එහෙම නැත්නම් මූලික මේ ඉස්සලා සාකච්ඡා කරපු එකේටම සම්බන්ධ කරලා කියනවනම් තමයි මූල කර්මත්තානත් එක සම්බන්ධයේ තියෙද්දී කොයි එක ලොකු වුණත් කොයි එක පොඩු වුණත් කවන්නේ ඒව ලොකු පුංචි වීම නිසා මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධය නැති වුණොත් බාධා වුණොත් ඒක අමතක වුණොත් තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මෙතෙන්දි මේකට තව විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. මොකද එන්නේ එන්නේ මූල කර්මත්තනේ තුනී වෙනවනේ. තුනී වේගන යනකොට මෙව ලොකු වෙනකොට යෝගාචරයට ඇත්තටම අසමබර භාවයක් ඇති වෙනවා. තමන් අල්ලාගෙන හිටපු දිනුන කල යුතු බහුලීකත කළ යුතු ආනාපාන තුනී වේගන යද්දී ඔය වගේ පිම්බි මෑකිලිම එහෙම නැත්නම් ඔය වගේ මොලේ sannivedana වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම ඒක හරි හොඳ ලකුණක්. ඒක ඇත්තටම මේක රැඩිකල් හිතකට අවශ්‍ය කරන දෙයක්. එහෙම නැත්නම් යෝනිසමස්කාරය වැඩෙන්න දෙන හොඳ අභියෝගයක්. මේකදී සැකයක් ආවොත් විතරක් ඒක ਸਰවඥතාවසේ පොඩි ඉඟියක් කරනවා. උඹට සැකයක් ආවොත් ආයෙත් ආනපනේ ලොකු වෙලා ඇති. ඒක දිහා බලපන්. ඒක හොඳට මතක තියාගන්න යම් තැනක සැකයක් ආවනම් යම් තැන භාවනාදී හැලහැප්පීමක් ආවනම් අර තැම්පත් වෙච්ච ආනපනේ ආයෙත් පෙනී හිටිනවා. ආයෙ උසස් වෙලා පෙනී හිටිනවා. ගොරෝසු වෙලා පෙනී හිටිනවා. ඒතකොට යෝගාවචර බොහොම සීබුද්ධියෙන් කරන්න තියෙන මට සැකයක් ආවා. මට මගේ මන අපිට නේ සැකයක් ආවා. අපු නිසා හදවිල කැළඹුණා. හදවිල කැළඹෙනකොට ඔන්න ආනපානෙ මතුවෙනවා. ඒතකොට හිමීර කරන් තියෙන ආය ආනපානෙට හිත යොදලා ඒක ආයතම්පත් වෙනකොට යන්න පුළුවන් වෙලාවක තේරෙයි. මේවා සැක නොකර ගියාද මේ ප්‍රශ්නේ නැහැ. නමුත් සැක නොකර යන්න තුන් හතර සැරයක් මේ විදිහට ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එක යන්න ඕනේ. ඒක තමයි මේ ශ්‍රද්ධාව ඕකප්පන සද්ධාවක් බවට පත් වෙනවායි කියලා කියන්නේ භවනා දියුණු වේගන යනකොට අපිට නොදැනිච්ච මේ ඉඳුරංගේ ප්‍රනීත වීම වෙලා අපේ හැකියාවල් දියුණු වෙන්න පටන් ගන්නවා. ඒක අපිට පේන්නේ අභිෝගයක් විදියට. ඒක අපිට පේන්නේ කටුකොහලක් විදියට. ඒක අපිට පේන්නේ අනපේක්ෂිත කරදරයක් විදියට. ඒ මොකද අපේ කෝල ගති නිසා. අපේ කෝඩු ගති නිසා. පුරුදු අපි බලාපොරොත්තු වෙන්නේ නැති පැත්තකට යන්නේ. නමුත් ඇත්තටම කියනවනම් භාවනා කියන්නේ මේකට තමයි. භාවනා කියන්නේ අලුත් හැකියාවන් අලුත් ප්‍රවණතාවයන් අලුත් ප්‍රභවයන් භව සම්පත්‍ය අලුත් කර කර දෙනවා. ඉතින් අපේ හිත පුදුම බයයි අලුත් දේවල් වලට. ඒක පුදුම හිතෙනවා අපේ හිත මේ දන්න කක්කාවට දන්න කෙලෙස් වලට කොච්චර බය නැතුව ඔලොමොට නැතුව බැසට අලුතෙන් හම්බෙන අලුත් දේවල් වලට නැත්නම් අලුතෙන් හම්බෙන නාම දේවල් වලට අන්තිම කොන්ත වැටෙනවා. මැට්ටෝ. මේක කියන්නේ මැටි මොළ තියෙන්නේ. ඒකට කියනවා fear of freedom කියලා. fear of novelty. කිසිම අලුත් දෙයක් වෙන්න දෙන්න බෑ. ඒ තරම්ම අපි යන්නේ හරියට මේ පටු ධාරාවේ. ඉතින් බුදුහාමුදුරුවෝ එතකොට කියනවා ඔහොම නෙවෙයි. ඕක පොඩක් පළල් වෙනවා. පොඩ පොඩ ඒවට ඉඩ දෙන්න බෑ සතිය නරතු කරගෙන. මූල කර්මත්තනත් එක්ක ගමන නරතු කරන. ඒ වගේම එතෙන් ඩව පාර කමෙන්ට සහන් එලියක් වෙනවා. ඒකත් එක්ක යනවනම් ඉස්සරහට යන්න. මේක යනවනම් මේ අලුත් වෙන දේවල් වල ප්‍රශ්න කර ඉදිරියට යනවනම් දවස් 7යි. ඒක තමයි බුදුහාම කියන දවස් 7යි. ඔබ ඒවා තාටම දාටම අරකට ලියලියා මේකත් ලියලියා මල්ල බල බලා ගියොත් අවුරුදු 7කින්වත් ෂුවර් එකක් නැහැ. ඒ නිසා කම්මෝගෝචිකාගෝ කියලා පැන්නනේ හරියන්නත් තියෙනවා මැරෙන්නත් තියෙනවා විශ්වාසයෙන්වත් ඉඳ තියෙනවා. හැබැයි දවස් 7කින් ඉවරයි. ඒක මැරලා යනවා. එහෙම නැත්නම් ඔය ලියලියා අඹරඹර හපහපා යන්න පුළුවන්. හැබැයි ඒකේ බණ්ඩි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ එහෙම මේ මෝඩ දාහට තකතිරු තාලෙට යන මිනිහගේ වාසියක් තියෙනවා කියලා. ඒ මොකද කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ඌට තේරෙන ටක් ගන්න. ඒ කාලා තියෙනවනේ. ඒක නිසා බැච් ස්ටොක් කරන කට්ටිය ආර නැහැ බැච් එකේ. උන් දන්නේ ඒ සබ්ජෙක්ට් එක විතරයි ෆීල් එකට දාපු ගමන් බ්ලැන්ක්. තර්ඩ් ක්ලාස් ගහනේ උන් ඉන්නවනේ. ඕනේ සබ්ජෙක්ට් එකට දාපම හැබැයි ට්‍රේන් කරලා ගන්න අමාරුයි. ගත්ත පස්සේ ඕන දෙයකට අල්ලත. ඒ නිසා ඒ පමා වෙලා යන මිනිහා ගාව ඕනම වැරදින කෙනෙකුට ප්ලග් වෙන්න පුළුවන්. එයා දන්නවා මාත් උතන කෑවා. ඔබත් කාලා තියෙන තැන තමයි. මම දැන් මේ වෙනකොට මෙහෙම වෙනවනේ කියලා උඩ අහන්න පුළුවන් ඒක. ආයි ඌට තියෙනවා හරි හරි ඇත්ත නේනම් මෙයාට තේරෙනවා කියලා. ආයි වැදෙන්නම කහලා. හැබැයි අත දෙන්න පුළුවන්. දැන් බ්‍රයිට් එක්කනට ඒක කරන්න වෙන මීයාට තේරෙන්නේ නැහැ. මම මොඩේ අනෝක කරන්න තේරෙන්නේ නැද්ද කියලා අර මනසත් එක ප්ලග් වෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්‍ර සාංශේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගීගමන් සුමාන දෙකෙන් වැඩ ඉවර කරගත්තා. සාරිපුත්‍ර සාංශේ වටේ කැරකුණා. කැරකිලා කැරකිලා කැරකිලා අරිට වැඩි දවස් සුමානයක් ගල් ගියා. ඊට පස්සේ ඕනම පෘථග්ජනෙක් ආවෝ සාරිපුත්‍ර සාංශේට ප්ලග් වෙනවා. එයා සෝවන් කරාට පස්සේ වාර දෙනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බබා හම්බුනාට පස්සේ බබා තාත්තට වාර දෙනවා වගේ. සාරිපුත්‍ර සාංශේ තමයි අම්මා කියන්නේ. එයාට තමයි ළමයි හම්බ වෙන්නේ. ළමයි දැඩි කරන්නේ තාත්තා මොග්ගලණ සාංශ. ඒ නිසා මේ දෙන්නගෙන් ওই වගේ කට්ටියට කියන්නේ සාරිපුත්ත පරම්පරාවේ කට්ටිය කියලා. අපහපා කන අපහපා ඒ බමාරනවා ආය කනවා. ඉතින් හොඳට දන්නවා මේ කියලා ගිය මුල කියේ. මොග්ගලණ සාංශයේ ජෝක්ස් බෑ. සුද්ධ කරපු කට්ටිය විතර අරගත්තේ වැඩ කරගෙන කියනවා. ඉතින් ඒ නිසා කියනවා මේ අලුතෙන් ගමකට ඒ ඉන්නවා මේ බුරුමේ ඉන්නවා මේ අනගාර්ක කියලා කට්ටියක් ලංකාවෙත් ඉන්නවා. අනගාර්ක කියලා කියන්නේ පැහැදිලි පැහැදිලි පැහැදිලිවම පැවිදෙන්න ඕනේ. එක්ක ඇහැ හොඳ නැහැ, එක්ක කන හොඳ නැහැ, එක්ක නාසය හොඳ නැහැ. මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් තියෙනවා. ඒක පැවිදෙන්න බෑ. ඉතින් අනගාර්ක වෙලා ගුරු අදිනවා. ගුරු අදිනවා පහප්පාසි පල්ලුන්දනවා වගේ තොප්පියක් දාගන්නවා. ඉතින් ආවොත් ඕනේ පන්සලක දවස් තුනක් ඉන්න දෙන්න ඕනේ යාට. පැවිදි වෙලා නැහැ. හැබැයි ධර්මයේ කතා කරන්නේ. ඉතින් අනගාരിക පන්සලට ආපුවාම ඒ හාමුදුරුවෝ කියනවලු ඉන්න තැන විතරයි හාමුදුරුවෝ දෙන්නේ ආ බින්දපාත කරන කණ්ඩෝර. ඉතින් මෙයාට කියනවලු මෙන්න මේ වීඩියෝ බින්දපාත කරන වරෙන් කියයි. ඌ කියපු වීදියෙන් හරස්පාරෙන් වෙන පාරකට හරනවා කියලා හිතන්නකෝ. දැන් උට එන්න ඕනේ ආපහු. ඉතින් ගෙදරට ගිහිල්ලා අහනවා මේ මට පාර වැරදුනා. මේ පාර ආපහු යන්න කියන්නේ කියන්නේ ඉතින් එමු තව දාන ටිකක් බෙදනවලු. ඉතින් මේ මිනිස්යාට ප්‍රශ්න අහන්න ඉස්සලා දාන බෙදුවල පස්සේ ආයින් කෙනෙක්ගේ අහන කියලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දාන එකද උස්සන්න බැරි වෙනවලු පාර වරදින්න වරදින්න. ඉතින් ඒ වගේ තමයි ඔය පාර වරද්ද කට්ටිය ගාව ගොඩාක් ධර්ම කරුණු තියෙනවා. ලංකාවේ වැඩියෙන්ම ටියුෂන් වලට දක්ෂ පෙල්ලෙච්ච ගානේ. ටියුෂන් මාස්ටර්ලා. ඉතිහාසගත කරනවා. ඒ විභාග වල පාස් වෙන්න බැරි නම් ඌ ඒකට උපදෙස් දෙන්න දක්ෂයි හැබැයි. හොන්ටම ටියුෂන් මාස්ටර්ලා මේ විභාග පෙළෙච්ච කට්ටිය. පාස් වෙච්ච කට්ටිය ඉන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න අපගේ පොඩි ජෝක් එකකුත් තියෙනවා. මොකද මම තෑයින්ද කෑවෝක. වටවලල්ලි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක නිසා කවුරුර ප්‍රශ්නයක් අහනවා මට කවුරුන් නැද්ද කි මේ කාට මොඩයක් කියලා හිතෙන්නේ මොකද ඊට වැඩිය මොඩකම් මං කරලා තියෙනවා. ඒ දවස්වල මෙහෙම අපිට සාකච්ඡාවක් තිබුණේ නැහැ. මෙහෙම අහන්න කෙනෙක් පොතක් තිබුණේ නැහැ. හරියට තැනක හිර වුණ තිර වුණාම තමයි. දැන් තියෙනවා ඩයලොග් එකක්. දැන් තියෙනවා පොත්පත් තියෙනවා. අපිට මේ ගුරුවර නැත්නම් අර ගුරුවරයා ඉන්නවා. සිංහල නැත්නම් ඉංග්‍රීසියෙන් පුළුවන්. ත්‍රිපිටකයට යන්න පුළුවන්. ඒ නිසා මේ පහසුකම් වැඩි හැබැයි ගමන කොහොමඩක්වත් බරපතලයි. ගම්බීරමයි. ඒ නිසා මේක මගේ වැරද්දක් කරගන්න එපා. මානව මනසේ තියෙන වැරද්දක්. මා හරහා මේක එළි වෙනවා. මම මගේ සමාජයට මගේ කල්යාණ මිත්‍ර සමාජයට මම ඉදිරිපත් කරනවා. හරියයි කියලා නම්බුකුත් මට නෑ වැරදුනා නෑ කියලා අවනම්බුකුත් නෑ සාකච්ඡාවකදී අපිට දැන් විශේෂයෙන් මේ කවුද අහන්නේ කියලා කවුරක්වත් දන්නේ නෑ කාරණා මතුවේ සමාජලට මම විවේචනාත්මක දොස් කියන වෙලාවකුත් එනවා සමාජලට මමත් ස්තුති කරන වෙලාවකුත් එනවා ඒ මගේ මූඩ් එක මිසක් එහෙම විය යුතු නෑ හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ ඒක නා විහිළුවට නෙවෙයි යට අදාළ නිසානේ හැබැයි බණුවට අපිටත් අදාළයි අපිට වක්‍රව අදාළ වෙනවා ඉතින් ඒ නිසා එමනසට යටින් නෑ හෙන්ටේ thank you කියලා අපි කුප්පිය පුරව ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නයට. Teruvan Saranai, when doing metta meditation, does one direct metta to each individual in stages or do you direct metta to all four individuals at the same time? So it is theoretically it is a question. When Katukuru Janananda is taking the second idea, that you start with the method of the whole universe, the whole living beings, right from the beginning. But if you study the canonical or traditional way, it says first and foremost to one to oneself and then uh, to your loved one. Easily you can radiate metta because they have helped you or you have association. So you take Manjata Pukkala and then average people and then only you go to the very or uh, envious, uh, enmity kind of people. So gradation, gradation is explained in the theoretical or traditional way. So whatever may be, before this going into that, you must have metta to one yourself. Then only you can share something, you can distribute something, you can radiate something. So therefore, that this particular person who raised occasion is ready to come for the dialogue, I would like to ask, uh, you already developed a certain amount of mitta, or oh, you do you have excess surplus so that you can share? Otherwise, this question is just theory. So therefore, if the person who raised the question, if you wish to come to the discussion, please come forward and let us know how much you develop how much you radiate metta to yourself and how do you feel it, how do you experience it. Then only we can think about sharing with others. So if there is no response, we can, we can go to the other question. Uh, so first and foremost thing is, radiate metta, experience yourself, and uh, see it is excess. That cascading, overflowing thing only you can share with them. Otherwise, don't try to share with, unless otherwise you become contented, rich, and saturated with metta, and then it radiates. Then methodology is important. First and foremost, uh, take loving kindness to oneself. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේ සාර්ථකත්වයේ කෙරෙහි බලපාන ධෛර්යමත් බව වරහන් ඇතුලේ වීර්ය කුසීත බව වරහන් ඇතුලේ තීන මිද්දය ආදී මානසික තත්වයන් මොළයේ යම් යම් පටක ආශ්‍රයෙන් ජනිත වන බව සොයාගෙන ඇත ඔබ වහන්සේ සඳහන් කළ MRI scan images පිළිබඳ විස්තරයේද භාවනාවෙන් ඇතිවන යහපත් ප්‍රතිඵල මොළය හරහා සිදුවන බව පැහැදිලි වේ. නමුත් බුද්ධ ධර්මයේ සඳහන් ඇත්තේ හිත වරහන් ඇතුලේ විඥාණය හදවත ආශ්‍රිතව පවතින බවයි. හිතේ පැවැත්ම හිතේ පැවැත්ම සම්බන්ධව මොළෙහි බලපෑමක් ගැන සඳහන් නොවේ. ඔබ වහන්සේ මේ පිළිබඳව අධ්‍යයනය කොට ඇති බව හැඟී යන හේයින් ඔබ වහන්සේගෙන් මේ ඇසීමට සිත්විය කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මේක ඇත්තටම තීරු ක්වෙස්චන් එකක්. එහෙම නැත්නම් මූලධර්ම ප්‍රශ්නයක්. බුද්ධ ආගමේ මේ අඩපතක් පමණ ලේවල හෘද වස්තුවේ මනස නැත්තම් විඥානේ පවතිනවායි කියන එක බුද්ධ මතය හෝ අටුවාචාරින් වාචික මතයනේ අත්නෝ මතයක්. ඒ පොත ලියපු එකනාගේ ස්වයං මතයක්. ඒ නිසා ඒක යෝජනාවක් විතරයි. ඒ අමතරව 1800 ගණන් වල ඉඳලා බටහිර ලෝකයේ මේ නියුරෝ සයන්ස් හරහා මේක හොයාගෙන හොයන යනකොට ඒගොල්ලෝ දැක්කා බ්‍රේන් එකේ කිමිකල් රියැක්ෂන් ඉලෙක්ට්‍රොමැග්නටික් රියැක්ෂන්ස් වගේ සිද්ධ වෙනවා. ඒ හරහා තමයි moods අපේ ක්‍රියාත්මක වෙන්නේ අපේ ක්‍රියේටිවිටි එක ක්‍රියාත්මක වෙන්නේ අපේ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් මනාපමනාප සිද්ධ වෙන්නේ ඒසයිකොල්ලෝ මතයකට ආවා මේක අපි හේතු කරනවා නම් මනස කියන එක තැනකට මොලේ කියන එක ඊට වැඩිය වඩා සාධාරණයි හෘද වස්තුවට වැඩි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හෘදේ වස්තුව පදනම කියන එකට විරුද්ධව මතයක් ගොඩනගුවා හෘදේ වස්තුව මාරු කරන්න පුළුවන්. හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන් පෞෂත්ව වෙනස් වෙන්නේ නැහැ. නමුත් මොලේ කවදාකවත් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බෑ. ට්‍රාන්ස්ප්ලාන්ට් කරේ ගමන් මනුස්සයාගේ ජීවිතේ නැති වෙනවා. ඒ නිසා මොළය පැවැත්මේ සහ මනුස්සයාගේ ආධ්‍යාත්මයේ පෞරුෂත්වයේ මූලික ස්ථානය. මොකද ඒක වෙන් කරන්න බෑ. අඩු ගානේ බඩ් කරන්නවත් බෑ. ඒක නිසා මේ මත දෙක මේ වගේ ප්‍රශ්න වලට උඩු දීලා තියෙනවා. නමුත් ආජන්ටිනාවේ දැන් මෙක්සිකන් සයන්ටිස්ට් කෙනෙක් මේ අල්සයිමර් ඩිසීසස් වගේ තියෙන ඒවල් වලට ඒගොල්ලෝ සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙගේ ග්‍රේ මැටර් එක ඉන්ජෙක්ෂන් ටියුබ් එකේ සක් කරලා අරගෙන අරසකාරී විදිහට ඒ මුලිය ආබාධ තියෙන එකට ඉන්ජෙක්ට් කරලා තියෙනවා. ඒ ග්‍රේ මැටර් සෙල්ස් අරකට ගිහිල්ලා බඩ වෙලා තියෙනවා. මාරු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තුක් ඇතිලා තිනවා අල්සයිමර් වගේ තියෙන කෙනෙකුට අපේ වහුවඩුවක් හයි කරනවා වගේ ග්‍රේ මැටර් එක දාන්න පුළුවන් කියලා මේකෙන් පේනවා ඔය බ්‍රේන් එක කිව්වත් gediya පිටින් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බැරි වුණාට ඒ පිළිබඳව පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් කියලා. සර්වචන් වහන්සේ කියලා තියෙන්නේ අශරීරං ගුහාසයන් කියලා. ස්පන්දන චපලං චිත්තං අශරීරං ගෝහස මේකට ශරීරයක් නැහැ. මේක ස්පන්දනය වෙන එකක්. ඒක නිතර වෙනස් වෙන එකක් චපලයි. කිසිම කෙනෙකුගේ නීතියකට යටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම න්‍යාය පත්‍රයකට යට වෙන්න කැමති නැහැ. ස්පන්දන චපලං චිත්තං අශරීරං ගෝහසයන්. එයා සමාහලාවට ලැබගන්න ස්ථානයක් හොයන ගෝහාවක්. නමුත් එයාට ශරීරයක් නැහැ. ඒ කියන්නේ එයාගේ කණින් අල්ලලා කොල්ලන්න බෑ. ඉතින් ඒක අපට මේ දෙයක් යමක් දෙයක් වෙනකොට ඒකට ස්කන්ධයක් සහ ගුරුත්ව ගුරුත්ව මේ විශිෂ්ට ගුරුත්වයක් අවශ්‍යයි කියලා අපේ හිත කියන්නේ. යමක් තියෙනවනම් ඒක මැටර් එක තියෙන්න ඕනේ, මෑස් එක තියෙන්න ඕනේ, ඒකට ස්පෙસિෆික් ග්‍රැවිටි තියෙන්න ඕනේ. මේක අපි භෞතිකව හිතන හිතවිල්ලක තියෙන බංකොලොත් ගතියක්. සර්වඥාන්සේ කියනවා මේ බංකොලොත් හිත මේ වගේ ධර්ම පිළිබඳව පූර්ණ විග්‍රහයක් දෙන්න බෑ. දෙන්න බැරි කමම ධර්මයේ ගැඹිරත්වයක් පේනවා. ඒ නිසා අපිට හරි ආසයි කවුරුද පුද්ගලික නමක් කියනකොට ඒ මනුස්සයා කොතනද ඉන්නේ කොහොමද විස්තර හොයනවා වගේ මොනම concept එකක් ගත්තත් මොනම අදහසක් ගත්තත් අපි ඒකට අදාළ පෞද්ගලික ලක්ෂණ හොයලා එයාගේ ගති ලක්ෂණ හෙවීම හරහා යා කොටු කරන ගතියක් තියෙනවා අපේ විද්‍යාව කියන්නේ ඕකට. මේ හයිඩ්‍රජන් වලින් හීලියම් වෙන් වෙන්නේ කොහොමද? ලෝහ වලින් අලෝහ වෙන් වෙන්නේ කොහොමද? ඉතින් බලනකොට මේ සියල්ලම ඇති වෙලා තියෙන්නේ සබ් ඇටොමික් පාටිකල්ස් වලින්. ඒව ඔක්කොම 100%ක්ම තමයි. ඒක මේ වෙනකොට සම්පූර්ණ විද්‍යාවට පයින් ගහලා ඉවරයි. ඔය වගේ වර්ග කරන්න ගියට වර්ග කරන්න බෑ. ඒක ඇවිල්ලා තියෙන බේසික් එනර්ජි වලින් ඒ එනර්ජි එක විදිහට කොටු වෙච්චාම හයිඩ්‍රජන් කියනවා අනිත් විදිහට කොටු වෙච්චාම හීලියම් කියනවා. ඒක විදිහට ලෝහ කියනවා විදිහට අලෝහ කියනවා. ඒක නිසා කැටි වුණාට පස්සේ පොඩි බඳුනට පස්සේ ඝණයක් වුණාට පස්සේ අපි නංවනන් ධානයේ ඊර්ෂ්‍යා ප්‍රෝධමාන වඩනවා. මම සම්පූර්ණ රිඩියුස් කරගෙන කරන ගියා එනර්ජි වුණාට පස්සේ මෑස් කියන එක නෑ ස්පෙસિෆික් ග්‍රැවිටි නෑ. ඒක එතකොට නන් ලෝකල්. යට ඕන තැනක ඉන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් කියන්නේ මේ ද්‍රව්‍ය කියන එකෙන් අද්‍රව්‍යයක්ම වන්න පුළුවන්. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වන්න පුළුවන්. ඒක තමයි අයින්ස්ටයින්ගේ E mc2 කියන ප්‍රසිද්ධ ෆෝමියුලා එකේ තියෙන්නේ. E කියන්නේ energy M කියන්නේ mass. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එකිනෙකට මාරු වෙනවා. මේක වෙච්ච දවසේ භෞතික විද්‍යාව ඉවරයි. ඉන් යාට භෞතික විද්‍යාව රාමු ගහන්න බෑ දැන්. කිසිම තැනක රාමු කරන්න බෑ. අපිට තාම අපි ඉස්කෝලවල භෞතික විද්‍යාව උගන්වන පරණපජ ටික එහෙම උගන්වනවා. ඒ සයන්ටිස්ලා දන්නවා කියවන්න ටාව ෆිසික්ස් කියන පොත ෆ්‍රිජොක් කප්රගේ දැන් ලීලා අවුරුදු 20ක් විතර වෙනවා. එයා කිලියලා තියෙනවා භෞතික විද්‍යාව අනාතයි. ඒකේ තියෙන මේව ඇත්තේ නැහැ කියලා. නමුත් තාමත් ඉන්න විද්‍යාඥ භෞතික විද්‍යාව යන්න පුළුවන්, හන්දට යන්න පුළුවන්, අඟහරු ලෝකයට යන්න පුළුවන්. හැබැයි කවදාකවත් භෞතිකය ඇතුළට නම් යන්න බෑ. එළියට නම් යන්න පුළුවන්. පිටු කෙලවන්න පුළුවන්. ඉන්සයිඩ් බෑ, අවුට්සයිඩ් පුළුවන්. ඉතින් අපේ හිත මේ හිතමයි මේ ප්‍රශ්නේ අහන්නේ. හිත කියනවා, හිත කියන එකක් තියෙනවනේ, යට තනක් තියෙනවනේ, පාටක් තියෙනවනේ, ගඳක් රසක් තියෙනවනේ. කියලා එයාම හදාගෙන මොකද එයා කැමති නැහැ එයා පිළිබඳව අත්දකින්නවා. දකින්න එයා කැමති එයාගේ concept like concept හදනවා දකින්න. හිතනවා හිත හිත ඉන්න කැමති හිත බලන්න නම් හිත කරන වැඩ දිහා බලන්න. සතිය දිහා බලන්න. රාගය දිහා බලන්න. ද්වේෂය දිහා බලන්න. මොහේ දිහා බලන්න. හැබැයි මම කියලා බලන්නේ නැතුව ඒක හේතුඵල ධර්මයේ සිදුවෙන එක දිහා බලන ඉන්නකොට පේනවා. ඒ ප්‍රධානම ලක්ෂණය තමයි හිතේ එක තාලයකට නැහැ. අනිත්‍යයි. එකින් එකට මාරනවා. එතකොට ඉතින් අර මම කියාගත්ත මේ හිත අරගත්ත ඒ චිත්ත රූපේ මමය මගේ පෞරුෂත්වය බිම දාපු වීදුරු බාටක ඔය කුඩු කුඩු යක්. ඉතින් අපි කැමති නැහැ. මේ පැත්තට යනකොට අපිට හීන් දාඩි දානවා, බය වෙනවා, ක්ලාන්ත හැදෙනවා, වැනෙනවා. ඒ කියන්නේ අර හිතම හිතේ ප්‍රകൃතිය දැනගන්නවට හිතේ ප්‍රകൃතිය මොකද්ද? හුත්වා අභවතා තිබී නැති වෙන බව විපරිණාමතා මේකෙන්ද අතෙන්ට යන බව අනිච්චතා මේ අපි දකින්නේ අසුබ ලක්ෂණ අවමංගල්‍ය ලක්ෂණ අපිට ඕනේ රක්ෂණ සාහසිකයක් අනන්‍යතාවයක් ඩෙන්ටි කාඩ් එකක් પાස්පෝර්ට් එකක් බැංකු ගිණුමක් අයියා අක්කා වෙන්නේ ඒවා තේරම කටේ දුන්න හරිවන්න රෙද්ද පල්ලෙන් බහිනවා වගේ අනත්‍ය අනිත්‍යතාවය දකිනකොට සේරම බයිරේට හිත තමයි වැඩියෙන්ම අභියෝගයට ලක් වෙන්නේ. එයා කියන ඕක කර කර ඉන්න එපා පොතක් බලපන්. නැත්තම් කවුරු හරි ලහපන්. ඒක හොඳයි ඔయిత වැඩිය. උඹ මොඩේ අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒක නිස්කෝලේ කියලා උගන්වන්නේ. ඒ ප්‍රොෆෙසර්ට හොඳට තේරෙනවා ඔබට තේරෙන්නේ නැහැ. උඹේ එක ගුණක් දැනගන්න ප්‍රොෆෙසර් ළඟට ඵලයක්. පොලිමේ හිටපන් කියා කර දීලා. එයා කියන එක අහපන්. ඒ දවට කරක් කරලා ඉවරයි හිත. බුදු දහම කියන එක නේ ඉන්සයිට් යන්න. ඉති ක්‍රියාකාරකට පිටිය දෙන්න නටන්න. බලානින්ද කිසිම න්‍යායපත්‍රයකට වැඩ කරන්නේ. මේක අනිත්‍යයි. මේක දුකයි. මොකද හේතුව මට පාලනය කරන්න බෑ. කවුරු හරි ඉන්නවද මෙතන මේ බලන බලන දේ අනිත්‍යයි කියන නොදැක්ක කෙනෙක් මෙතන ඒකට ඡන්ද ඒකට නඩු දාන එක නේ කරන්නේ මේක බලනවා මේක නැතුණා ඒක බලුවා මේක නැතුණා ඉතින් හැමදාම ප්‍රශ්න පෙට්ටිය පිරෙනවා ඉතින් බුදුහාම කියන ඕක තමයි අපිට පෙන්වන්න හදන්නේ ඕක දුකයි තමයි ඕක ඉරිටේෂන් එකක් ඕක ඇබරේෂන් එකක් ඉතින් මේක මේ පිට දෙයක් නැහැනේ මේකනේ ප්‍රകൃතිය ඉතින් ඕකට ඔබ පයබර වාට පිට කර බෙහෙත් පදින්න වගේ අරක මේක හොයන්න ගියත් ඔබ පාරගනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක උඹේ නෙවෙයි නම් මොකටේ නිකන් පෙට්‍රල් පුච්චන්නේ ඕක අනාත්මයි. ඒක ආනපාන දැම්මත් එච්චරයි පිම්බි මැකින දැම්මත් එච්චරයි වම දකුණ දැම්මත් එච්චරයි කෑවා බිව්වා මොනවයි දැම්මත් එච්චරයි හිතර දැම්මත් එච්චරයි. ඉතින් ඒ වගේ අර ඍචු ක්‍රමයක් තියේදී අපි හිතනවා කවුරු හරි කියන උත්තරේ මේක අපිට වැඩිය හොඳ ඇති. අපිට වැඩිය ඉන්ටෙලිජන්ට් ඇති. දන්නව ඇති කියලා හිත කරන්නේ වර්තමානයේ පන්නලා වෙන මොනවා හරි දෙයක ව්‍යවෘත කරන එක. එච්චර එස්කේපිසම් කියලා මේකට කියන්නේ. මොනවා හරි දෙයකින් වර්තමානයේ ඉඳලා හිත බලන්න වෙනවට ඒ කියන්නේ මැජික් කාර්යයා Tamange මැජික් එක අල්ල ගන්නවට ගොඩාක් ට්‍රික්ස් එල්ලම් කරනවා. එයා කවදාකවත් කැමති නැහැ මැජික් බලන එක නම් පිටිපස්සේ ඉන්නවා දකින්න. ඒ හැම වෙලාවෙම ඔඩියන්ස් එක හදන්නේ ඉස්සරහින් ඉඳලා බලන්න ඒ ෆ්ලෑෂ් ලයිට් දාගෙන සවුන්ඩ්ස් දාගෙන ඔක්කොම කරගෙන ඔයගොල්ලෝ මේ පැත්ත බලනවා මිසක මේ පැත්තෙන්ම ඉදියා බැලුවොත් මැජික් නැහැ. බුදුජානක එමීරි කියන පිටිපස්සෙන් ගිහිල්ලා ඔබ ස්ටේජ් එක පිටිපස්සෙන් ඉන්න බලපන් උඹ වගේ තකතිරෙක් දැකෝ සල්ලි දීලා බලන්න දෙයක් තියෙනවද? තොට වලිගේ තියෙනවද කියලා බලාවිය. අන්දෙක තියෙනවද කියලා බලාවිය. තෝම මේ වටි පරිදි කනවා. වලිගේ පාකට බැලුවාට මීයා උඹේ මෝඩකම ඉනියකෝ වැඩ ගන්නෙ. මට ඇත්බැන්දු කියලානේ කියන්නේ කියලා. මේ හිතේ මැජික් එක පෙන්නනවා. ඉතින් අපේ කටුකුරු දෙන ආනන්දසාරද ලියලා දෙන මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා පොතක්. කාලකාරාම සූත්‍රයේ දීලා තියෙන හොඳම අර්ථකථනය. මම හිතන්නේ දැන් ඒක සිංහලටත් දාගෙන තියෙනවා මනසේ මායාව කියලා. පොඩ්ඩක් කියවලා බලන්න. හැබැයි හොඳට මේ මොකද කියන්නේ? හොඳ කායික මානසික සෞඛ්‍යයක් තියෙන ලාවට කියවන්න නැත්නම් පිස්සු වැදුණයි කියාවි. එහෙම නැත්නම් අන්තභාගයට ගියයි කියාවි. පැරලයිස් වුණයි කියාවි. මොකද ඒකේ තියෙන රසායනික බේතක්. හොඳට බඩ විවේක කරලා එහෙම ගන්න. ආවට ගන්න එපා. භාවනා කරන අයට මම හිතන්නේ ඉතර ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිත පිළිබඳව මේ ප්‍රශ්නේ අහන්නේ මොකಾದ කියලා අහන්න බලන්න ඒත් හිතවත්. දැන් හොරාගේ අම්මයි පේනවට පස්සේ හොරා අම්මා කියයිද මගේ පුතා තමයි බඩුවරකම් කරේ කියලා. ඒ විනෝඩය බුදුහාම කියන්නේ හිත අල්ලන්න බා රූපයක් අල්ලපන් රූපෙට හිත දාලා ඒ වෙනුවෙන් කරන වැඩ ටික බලන් හිටපන්. ආනපනට දාලා බලන්න මම කරන වැඩ ටික ඕන ඔබට තේරෙයි මෙයාගේ තියෙන චපල ගතිය. ඒකේ ඉන්නව වෙනකොට එක එක පද ගහ ගහ නටන හැටි. මේකේ ඉන්නකොට ඉපා වෙලා කම්මැලි වෙලා දුක එන හැටි. ඒකට ඔබ ප්‍රතික්‍රියා කරන හැටි. ඒක උඹේ වැරද්දක් කියලා බාර අරගෙන නඩු කියන හැටි. ඉතින් ටික කාලයක් කරනකොට ඕක Tamanටම තේරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මට කියනවා මොනවා කන්සලේ අපේ කන්සලේ ඉන්නේ. මොකද්ද කියන පොත? ඔය ඒකේ ඉංග්‍රීසි පොතත් එච්චර ඒකත් මේ මම හිතන්නේ ගන්න ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. BPS එකේ ගහපු පොතක්. එමුනම් තේසංශ පරිවර්තන කරා. ඒක හරි වටිනවා නැත්තම් ওই නිවනේ නිවීම දේශනාවලත් ඔය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තට කියනවා නම් ඒ ඒ මේ මනසේ මායාව කියන පැත්ත පෙන්වනට අද ලෝකේ ඉන්න බය නැතුව ගන්න පුළුවන් එකම එකනයි සංස විතරයි. ඒ නිසා මේ පොත කියවන්න ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඒකට පේ වෙලා කියවන්න වටිනවා. එතකොට මේ මේකට වැඩි පොඩක් ඉස්සරහට යයි. හැබැයි ඉස්සරහට යනවා කියලා කියන්නේ මේ හිත කහ පාටද, නිල් පාටද, රවුම්ද කියන එක දැනගන්න එක නෙවෙයි. මේ ප්‍රශ්න ඇහිම නිසා අපි කොච්චර ප්‍රශ්න පැනලා යනවද කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ගැනයි. හුස්ම රැල්ල ඇතුළට යන විට කොතැන ස්පර්ශ වේදයි හරියාකාරව නිගමනය කළ නොහැක. සමහර විට ආස්වාසය සියුම් හඬක් නම්මයි. සමහර විට ආශ්වාස කළ හැකි එක් නාස්පුඩුවකින් පමණි. ප්‍රශ්වාසය නාසයේ අග හෝ උඩුතොල වම්පස හෝ දකුණුපස හෝ ඒ දෙපැත්තේම හෝ වැදේ. සමහර විට මැද වැදේ. මේ සියල්ල වරින් වර වෙනස් වේ. ඒකාකාරී නොවේ. අප සුරංග රැල්ල පතිත වෙන ස්ථානයේ සටහන් කර ඒ මත අවධානය යොමු කරන්නට තත් කළත් එය වෙනස් වෙයි. පතිත වෙන ස්ථානයට වඩා සුරංග රැල්ලේ වෙනස් වීම පමණක් පරීක්ෂා කිරීමට සිදුවේ. මෙය නිවැරදිද ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ කියන්නේ අනිත්‍යතාවය පෙන්න එක එක තැන ඔබ හරියටම අතන වදින්නේ කියලා හැපෙන හැපෙන වෙලාවේදී හැපෙන තැන බලන්න ගියොත් හුස්ම රැලි දෙකක් එක තැන වදින්නේ නැහැ. ඒකේ තරම් ශීක්‍රයෙන් වෙනසට පේනවා. අපි බලන්න ගියොත් විතරක්. හැපෙන තැන බලන්න ගියොත් විතරක්. ඒ තන වෙනස් වෙන සුළු ගතියෙන් අනිත්‍යතාවයේ සාහතු වෙනවා. මේ වගේ පැතිකඩ තුනක් පෙන්ලා දෙන්න පුළුවන් ආනාපානෙ දිගේ කරගෙන යනකොට. ඒ කියන්නේ මේ නිරීක්ෂණය හොඳයි. වෙනස් වෙන එක දකින්නයි ඔක්කොම කරලා තියෙන්නේ. දෙක තමයි අපි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ගැළපීමක් කරන්න ගියොත් මේක කියනවා ආශ්වාසයේදී හැපෙනවා දැනෙන්නේ නැහැ ප්‍රශ්වාසයේදී හැපෙනවා දැනෙනවා ප්‍රශ්වාසයේදී හැපෙන තැන මෙතන මෙතන වෙනස් වෙනවා මේ හුස්ම ගන්නකොට සද්දයක් ඇහෙනවා මේ විදිහට බැලුවොත් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර සංසන්දනයේ එකක් ඉස්තර අනිතික වෙනස් වෙනවා දෙකම වෙනස් වෙන සුළු නිසා එකම ආශ්වාසයක් ඊගා ආශ්වාසයට සමාන නෑ එකම ප්‍රාශ්වාසයක්වත් ඊගා ප්‍රාශ්වාසයට සමාන නෑ ඒ නිසා මේ දෙක ගලපන්න ගියාට පස්සේ තේරෙනවා මෙතන මුළු ලෝකෙටම අදාළ තොරතුරු සේරම තියෙනවා හැබැයි අපේ හිත කියනවා බලන්න බෑනේ වෙනස් වෙනවනේ කියලා බලන්න ඕන වෙනස් වෙන එක තමයි ඒ නිසා දෙවෙනි උපකල්පනය තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර නැත්නම් ආශ්වාසයට සාපේක්ෂව ප්‍රශ්වාසය වෙනස් කරන සුළු මේකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. ඩිලිමිට් කරලා ඩිස්ක්‍රීට් කරලා බලන්න කිය ගමන් පේනවා මෙයා කවදාකවත් ෆුට්ප්‍රින්ට් එකක් නෑ මෙයාට. මේ ටිබ් එක ඊගාව සැරේ නෑ. මේ වෙනස් වෙන සුළු බවට අපේ ඇතුලේ රිපල්ෂන් එකක් තියෙනවා. ෆෝබියා එකක් තියෙනවා. අපි ඇලර්ජික්. ඉතින් ඒ නිසා හිතන්නේ මේ දකින්නකොට වැරදිලයි කියලා. මේක හැංගිච්ච ලකුණක් ඇති මට පේන්නේ මට පේන ලකුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදාන්නේ ওই ලකුණ වෙනස් වෙනවා කියන එක තමයි. ඒක දෙවෙනි ක්‍රයිටීරියන් එක. තුන්වෙනි එක ආස්වාදයට සාපේක්ෂව සද්ද තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා. ආස්වාසිත ප්‍රසවාසයේ ඉන්නේ පිටතනකද ඉන්නේ කියලා අපේ හිත පිට යනවද කියන එකත් බැලුවොත් එහෙම. මේ හිත පිට යන්නේ සද්ද නිසා වේදනා නිසා හිතවිලි නිසා. ඒ චිත්‍රයත් අපි කියන්න ගියාට මම හුඟක් වෙලාට මට නම් භාවනා කරන්න බැරි වේදනා නිසායි කියලා ඊගා පරිණතයට කියන වේදනාවේ ප්‍රශ්නේ සද්ද. ඊගා පරිණතයට කියන වේදනා සද්ද නෙමෙයි ප්‍රශ්නේ හිතවිලි. මේකත් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඊටාත්ම කලාතුරකින් නැත්තම් නෑ කියන්න පුළුවන් කවදාකවත් යෝගාවචරයේකට මේ ක්‍රයිටීරියන් තුන දිගේම නැත්තම් මේ ආස්වාස් ප්‍රසවාසයේ පැතිකඩ තුන දිගේම බලන්න බෑ මොකද බලනකොට ඔළුව තෝන්තු වෙනවා මොනම තියර එකක්වත් මොනම ෆෝමියුලා එකක්වත් මොනම හැඩයක්වත් ගොඩනගන්න බෑ යෝගාවචරය පුරුදුලා තියෙන ෆෝමියුලාස් හදන්න තියරි හදන්න හැඩතල හදන්න ඒකල මගේ කියා ගන්න දෙන්නේ නෑ ඒතර බුදුහාමුදුරුවෝ දිනනවා මෙයා පරදිනවා. එතකොට මෙයා මේ හිතන්නේ අයියෝ මගේ භාවනාව හරිනේ. මට කිසිම ආරයක් නැහැ. කොඳුරට පෙලක් නැහැ. මේ දැන් බලපෙක දැන් පේන්නේ කියලා ඒක කියලා ඉදිරිපත් කරන්නේත් වැරදිලා ඉදිරිපත් කළොත් පැටලිලා වැරදිලා නිකං ප්‍රසිද්ධ ස්ථානක බඩේලිය ගියාට පස්සේ ඇති වෙන හැඟීම තියෙන්නේ. ඇඳුමම චූ වෙච්චාම තියෙන හැඟීමක් තියෙන ආන්නේ වගේ තමයි බලන්නකෝ හරි වැඩේ නේ අප්පා මට උනේ අයියෝ ඇයි මේ මේ ආනපනේ බලනකොට මේ බඩ කියන්නේ ඒක බලනකොට පුදුම සතුටක් මේ සාහිත්‍යයේ තියෙන කවදා හරි මේ සත්‍ය ප්‍රකාශ වෙන්න තියෙන පැකිලීම හැම කෙනෙක්ම අත්දැකලා තියෙනවා. ඔය කෙනෙකුටවත් ඒක අභියෝග කරන්න බෑ. කිසි කෙනෙකුට එහෙම වසංගන්න බෑ. නමුත් මේක ඉදිරිපත් කරන්න තියෙන පැකිලීම බුදු වෙලා බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරානිච්චා. මුළු තුන් ලෝකෙම වැබළුවලු. ඉච්ඡිත සාරය කියලා හිතනකොට දේවනිකායවල ඉන්න ප්‍රසිද්ධ දෙවිගුරු මුලින් පහළ වෙච්ච කට්ටිය බුදුහාමුදුර බාහිර ලෝකෙ අනිත්‍යයි කියනවා. ලෝකෙ අනිත්‍යයි කියනවා. මම හිතුවා නිට්ටයයි කියලා. බමුණෙක් ගියාලු බුදුරජාණන්සේ ළඟට හොඳ සල්ලි තියෙන හොඳ පකීර් බමුණෙක්. ඊට පස්සේ බුදුරජාණන්සේත් කතා කරන ගමන් දුන්නලු බමුණට සියල්ල අනිත්‍යයි කියලා. බමුණට මේක තේරුණාලු. තේරිච්චි වහන් ගෙදර ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා පුතා ලොකු පුතා බදාගෙන අඬන්න පටන් බුදුන් මේ පුතේ මුළු ලෝකේ අනිත්‍යයි මුළු ලෝකේ අනිත්‍යයි මුළු ලෝකේ අනිත්‍යයි උඹ තමයි මට හිටපු එකම සම්පත උඹත් අනිත්‍යයි. ඔන්න තේරිච්චාම් වැඩේ. අනිත්‍ය තීරිච්ච වෙලාවට කොඹට්ටක් කරලා තියාගෙන ආවඩ අයිබෝවා කියලා සාන්ති කර්ම කරන්න වෙනවා. මොකද ඒ තරම් නිත්‍ය සංඥාවක් ගත කරන්නේ අපි. අපේ පරිසරය, අපේ අධ්‍යාපනය, අපේ සංස්කෘතිය, අපේ දේශපාලන, අපේ ආර්ථික විද්‍යාව සියල්ල අපි කුරුසෙට තියලා අන ගහලා ඉවරයි. අපිට තියෙන්නේ එච්චර තමයි. මේක ඕල්ලන්න ගියොත් ඉවරයි. බුදුහාමුදුරෝ ඕල්ලනවා නිකන් මොකක්වත් නැහැ. වඩවනවා මේක. ඒකට ලෑත් වෙලා යන්න. ඔය වෙන්නේ හැපෙන තැන බලන්න ගියොත් වෙන අනිත්‍ය. හොඳට බලන්න දෙක අතර වෙනසක් සංසන්දනය කරන්න ඒකත් බලන්න බලන්න කිලෝරක් නැති මෙතනින් පටන් ගත්තා මුළු විශ්වයම අල්ලනවා ඒකට. ඊට පස්සේ මේ ආනාපානට සාපේක්ෂ වෙන බාධක ධර්ම බලන්න. ශබ්ද වේදනා හිතේ මුළු විශ්වයම කව කරනවා. අපිට බෑ අපි හිතන්නේ ඒක භාවනා කැඩිලා වැරදිලා නෑ. බුදුන් රෙෆරන්ස් පොයින්ට් එකක් පෙන්වනවා පින් පොයින්ට් එක නැත්නම් බෙන්ච්මාර්ක් එකක් ඇතිල ගන්න කෙනා බෑරින්ග්ස් මුළු ලෝකෙම ඒක 360 නෙවෙයි 3D මෙතන ඉඳගෙන ගත්තාම ඒ හැම එකකටම මේක ඕරියන්ටේෂන් එක ගත්තට පස්සේ අන්තිමට බලනකොට මේ බේස් එක ගත්ත බෙන්ච්මාර්ක් එක ඩිස්ප්‍රූව් වෙනවා ඉතින් එතකොට මොකද වෙන්නේ කියලා මේ තර්ක මනසකට හෝ වචන වලට හෝ ව්‍යාකරණයකට හෝ භාෂාවට දාන්න බෑ. හැබැයි බුදුචානන්සේ එහෙම නෑ කියන්නේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ කරලා නෑ. සම්පූර්ණ කිරීම ඔබේ අත්දැකීමත් එක්ක කරපන්. මේ අර්ථකථාචාරින් වහන්සේලායි අභිධර්මය මේක සම්පූර්ණ කරන්න යනවා. අයියෝ. හරියට අලියට හැතිබ්බා වගේ. අලා අලුත් අවුරුද්දවල අලියට හැතිනද කියලා තියෙනවා. කවුරු හරි කරන්නේ මේක උස්සන කියලා හරියටම පසපැත්තේ හැතිනවා. ඒකට ඔක්කොටම hina යනවා. ඌට පේන්න හදලා තියෙන්නේ. ඌ ගිහලා හරියටම අලියගේ හැතිනවා පස්සේ. එයාගේ ඒක සම්පූර්ණ කරන්න බෑ. සම්පූර්ණ කරන්න මේ මිනිහා ඉතුරු වෙන්නේ නැහැ මෙතන. ධර්මයේ සම්පූර්ණ වෙනකොට මේ මේ මම නැහැ. මම නැති වෙන්න ඕනේ. ඒ නැතිවීමයි මේ අවබෝධයයි මේ තුන් ආකාරයටම අනිත්‍ය අවබෝධයම එකවර වෙන්නේ. අපිට අඩු ගන්න ටිකක් වෙනකොට තීන්දාරි දාන. ටිකක් වෙනකොට සාන්ති කර්ම කරන්න කියනවා. ටිකක් යනකොට බය වෙනවා. ඉතින් අපි සමූහයක් එක්ක යනකොට ඉතින් අල්ලපේකනක් බය වෙනවා මහත් බය වෙනවා ටිකක් පොඩි ෂේප්මන්ට් එකක් තියෙනවනේ. එන අපි ඔක්කොටම අප්සෙට් නේ දැන් ඔක්කොටම හොරි තියෙනවනම් සොරි කියන දෙයක් නැහැ නේ. දැන් දැන් එක්කෙනෙකුට හොරි આવොත් සොරි කිය වෙනවනේ. දැන් ඔක්කොටම හොරි. ගාලල්ලා ඒ ඔක්කොම භාවනා කරන ඔක්කොම ආර්ය චර්චුරු ගන්නවා මෙහෙන් මෙයා චර්චුරු ගන්නවා මෙහෙන් ආර්ය දඟල් රහේ මෙයාට හීන් දාඩි මෙයාට බඩ යනවා මෙයාට වමන යනවා වැඩි හරි අවුරුදු 2600ක් ගියා ධර්ම වැඩ ඒක නිසා කියනවා වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා ඒක තියෙන කන්ටැජියස් ගතියක් අපි දන්නේ පර්ෆෙක්ෂන් නේ අපි දන්නේ හරියටම මේ මූල ධර්මයක් තියෙනවා මේකෙන් ගියොත් මොනම මූල ධර්මයක්වත් නැහැ හැබැයි ඒක තියෙනා වගේ පෙන්වන්නේ. බුදුරජාණන්සේ තියෙනා වගේ අරමුණක් ගනින්. නිමිත්තක් කරපන්. පුද්ගලික ලක්ෂණ බලපන්. මේ මේ පැතිකොඩලින් බලලා කියලා අන්තිමට කියනවා නිමිත්තක් ගන්න තරම්වත් මේ ලෝකේ දෙයක් නැහැ කියලා විපස්සනා කෙලවරේදීම කියනවා අනිමිත්ත සංඥාව වෙනවා. හැබැයි පටන් ගන්නකොට කියනවා ආනාපාන නිමිති කරන්න. ආනාපාන අරමුණු කරන්න. ඒකම බෙන්ච්මාක් එකකට ගන්න, රෙෆරන්ස් එකකට ගන්න, කරගෙන බලන්න. මේ ඔක්කොමත් එක බලනකොට අන්තිම බලනකොට ඒකත් නැති තැනට යනකොට තමයි නිවනේ. ඉතින් මේ විස්තරය හොඳයි. ආනාපාන සතිය කියන මූල ධර්මයේ එක ක්‍රයිටීරියා නැත්නම් එක ෆේස් ෆැසට් එකක් කියන නැත්නම් එක මුණතක් කරා මේ අනිත්‍යතාවයේ තියෙන එක ලියලම තියෙනවා. නමුත් ඒක බංකොලොත් භාවයට අරන් තියෙන දැකීම වැරදීමක් කියලා හිතාගෙන. මේ තමයි මායය. මේ තමයි මායය. නමුත් වරද්දන්න බෑ, වළක්වන්න බෑ දැකලා තියෙන. ඒ තමයි බුදුහාමුදුරුවෝ. නමුත් ඒකට රියැක්ට් කරනවා. ඒකට ඇලර්ජික් වෙනවා. ඒකට අපි රිපල්ෂන් එකක් තියෙනවා. ඒ මායя. ඉතින් අපිට ඕන වෙලාවක නැවත නැවත කරනවා නම් අර බුදුරජාණන්සේගේ පැත්තට යන තැන ඊට වැඩි. Tirwan Saranai. During Anapana meditation, as the meditation progresses, the breathing gets slower and the pause between the between the out breath and the in breath gets longer. during the long pause, when, where do you direct your attention to? So the question is, during the long pause, where do you direct your atten attention to? Thank you for an excellent uh, meditation retreat. May you find the path secure and your good wishes all succeed. So up to the point where you can see the peak of the in-breath and out-breath, you know where to focus. That means our basic instruction has worked. Now you have practiced more and more. When your sensitivity increases, you find the end of the out-breath and the beginning of the in-breath, there's a pause. End of the uh, in-breath and uh, beginning of the out-breath, there's a pause. And you don't know how to work with that. It's a mishap, it's a black hole, it's unknown. So it never mind because at the beginning, prominently and conspicuously, you can see the big peak of the in-breath and peak of the out-breath, so you are well off. When the meditation going on, the peak sinks, the water level increases. Just like uh, New Zealand, again going to engulf with sea. Can understand? Sea water is going on. More and more you go there, you feel more fearful. Because everything water, we have to stand, we have to hold. Because not like a dry land, you can't hold it. So therefore, naturally, it is. We have to focus the attention when there is no, when there's a pause. But the Buddha says, there are two kinds of mindfulness. One thing is, depending on materiality, concrete thing you can touch. And the mindfulness equally can sustain no concrete thing, no materiality, no sign, no signal, still the mindfulness is there. That mindfulness is the what already noted, there's a pause. During that pose, there's a kind of a mindfulness. Don't challenge it. Now already the job has done. That is happened in, a, in proxy, not in a direct manner. So appreciate it. There's a two kinds of mindfulness, nimitta, animitta. Nimitta satya, animitta satya. Nimitta satya is you know the place, you know this is in breath, this is you know the coldness, stiffness, tension, movements, everything. And in the out breath, you know it. And you know the difference between breath and out breath. Now, slowly, slowly, you see the water level coming out, or the peaks are sinking, and you find floating, unstable, changing nature. Flux. And then you develop phobia, you develop kind of a anxiety or hysteric. But you have to understand already your mind, the, which is rational, already seen the pose and it has done the noting with compared to the uh, substance, the, clear, the concrete thing, there is some no substance or nowhere, still you know it. And that very knowledge also done by the mindfulness that mindfulness is much, much smarter than the mindfulness developed upon the materiality. This is something happened to you, you don't know. Don't please suppress it. Don't please react to it. Let it go. Ultimately, you may find whole mindfulness is floating. No substance. Never mind. Then you understand the mindfulness without an object, without a uh, pivotal point without a benchmark, without a reference point. And that is how you open your attention to the subconscious. Conscious is always depending upon the materiality, reference point, rational, deductive, uh, argumental uh, dialogue. The subconscious is completely irrational you don't know, but that is subconscious is more than 90% of your whole consciousness. Sigmund Freud mentioned it as the tip of the iceberg. Tip of the iceberg is because the upward movement of the ice, it's a big one, it is nine parts. If the tip is one-tenth, balance is underneath. So when meditating, you start with the tip of the iceberg or conscious mind and then slowly, slowly, slowly you go to the subconscious. So you understand later, subconscious explain 90% of our personality we never explore into that because it is dark, because it is unfathomable, because you can't find reference point, but still the mindfulness is there. So after the Sigmund Freud, the Carl Jung, of course they they were fighting each other, but he told, Sigmund Freud made some tunnels from the conscious mind to the subconscious. But he did it in 19th century, Buddha did it 2600 years ago. He says, whenever you focus the attention to materiality, materiality becomes subtle, and subtlest, ultimately you dissolve into nothingness till the mindfulness is there. And that is the Buddha mind. That is equal mind. Everyone share that. But we are fearful. We are not scout. We don't like that kind of novelty. We don't kind that kind. We don't like that kind of revolutionary thing. So always we come back and try to get refuge of what we know. But the unknown may be the nibbana. So whatever the roaming you do in the known, you are, it's a wastage of time. Maybe. So why not at least give an equal chance to this unknown or this pause or this untouchable part, unperceivable part and it is so mystic and so aesthetic, so rejuvenating, you never you can have any frustration in this pose, no tension. Only the tension remain in the tip of the iceberg, in the known area. So we love so much our tension. We love so much of our frustration. Always come back and try to dwell upon this we know, what we know. Because it it give our personality, it give myself, it give the margin I am. Uh, go cogito sum. I think, therefore I am. But when you go to the pause, you can't think. You can't achieve anywhere in, by thinking in that area. So therefore the Buddha, out of faith and out of, of course, with the practice, slowly, slowly sending you from known to unknown, expressible to unexpressible, ego to no-ego situation, unknown to unknown, this journey, when you go to certain extent, you can see how much you have the personality to go into this unknown. It never depends on the male-femaleness. It never depends on whether you are monk or not. It never depends on whether you are a Buddhist or non-Buddhist. But you must be a human, and that is what the Buddha says, the adventure. Then only you are going to live. Otherwise you are living in maybe one-tenth. Now the scientists already proved you are living less than 0.2% of your brain capacity. You know, if you are using a computer, you know how many percentage you are using the full capacity of the computer. Always less than 5%. Even if you are an expert in computer. Exactly in the brain, you never go to unknown area because of our tradition, because of our religion, because of what we call the knowledge, because what you call our fame, gain and everything. So you never explore it. But whether you like it or not, if you are really meditating with the basic instructions, it won't take even few hours. Within few minutes, uh, you go into the abyss. You go to this unknown. You go to this pause. Then you develop phobia. You develop sweating. You develop uncontrolling kind of thing. So you are the one reacting to it because of new phobia, because of uh, fear of unknown. So Buddha says, take trust. Take the faith upon me. Please go one step by one step to this one. And this is the adventure. This is the way I also did it. Take the faith. Take the determination. Take your past experience. Take your trial and error. Just go into so that we are not taking responsibilities in this retreat. We just make your mind revolutionary. We let you go through few tunnels and thousand and one tunnels are there. So when you go and more and more, you see humanity. You see the place, no tension. You see the place, no frustration. But any at any time you can come back to the frustration, no problem. You love so much of your frustration. You love so much of your tension. And we, we, we showed that clip in the Denadine retreat by the Jill Ball Taylor and she got a blood clot in her left leg, left brain and then she lost complete control and the, the close memory and lucky enough she was a neuroscientist and her brother was a schizophrenic male and therefore she was very keen and she came to know I am a brain patient. And lucky enough, the right brain took the chance and told, even that part broken, right brain can take the control. And she says, while writing the book, if it happened to you and if you are a Buddhist, you will think you got enlightened. The right brain is complete enlightened. By accident, attention shift into the right brain and after, with the help of her colleagues, they operate and remove the ball. It is like a golf ball, clot. She, she, everyone thought she will die, but she recovered. And then she says, her life, there was a time, no any tension, no any frustration, and no memory. She says, the infant living in a woman's body. And the mother came and again took care, she was unmarried, teaching her ABCD and every kind of thing. And then she says, it took eight years for you, to, for her to come back and gain, regain the left brain. That is the point where the frustration lives. Point where the tension lives. So took eight years to come back to the tension. Then everyone called, she recovered. We can't live without tension. We are always talking and sharing with others our difficulties. Whenever there is, you go to the post, whenever you go to this uh, unknown area, no difficulty, nothing you can share, no language, no tension, no frustration, but kind of a phobia, kind of a reaction, kind of assumption. So therefore, main problem or main blockage for your development is your own reaction, your own assumption. Let this happen, but even the Buddha never let, let it happen because he himself blocked it. Later on, slowly, slowly, he realized there may be some adventurous thing on that side and immediately took the decision, different person. Not only that, he thought of sharing with other human, but no one accepted. He thought never to share. He thought never to share because we are so much happy with our my own frustration, my own tension. I always keep it with and live with it and sleep with it and eat it with and buy everything. I never allow this frustration to go. Then your identity gone. But whether you like it or not, slowly, slowly, you will be just a citizen John. You will be just a cerebilis. come back to this, your all your recognition and everything just up to the status of just citizen zone. In single we call just Siribirisi Doris. We are going to the next question. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආනාපාන සති භාවනාවට ඉතා මහෝපකාරී වන බව දනිමි. සක්මන් භාවනාවේදී පාදය ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් අවධානය යොමු කිරීමේදී පහළවන සිත් අනිත්‍ය වශයෙන් බැලුවත් පාදවල චලනය ගැන ඒ මොහොතේම සිත් යොමු කිරීම අපහසු බව හැඟේ. පාදවල නැමීම්, දිගෑරීම් ආදියට අවධානය යොමු කළ යුතු ආකාරයේ අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ස්වාමින් වහන්සේ ඉද නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නැති මතුවෙන කම්පන චංචල වෙනස් වීම දිහා ප්‍රතික්‍රියාවකින් තොරව එහෙම නැත්නම් තීරමකින් බේරමකින් තොරව අර්ථකථනයකින් තොරව මතුවෙන දෙන එක තමයි කරන්න තියෙන්නේ. දැනටමත් පාවිච්චි කරලා තිනවා මේක වෙනස් වෙන සුළුකමක මෙනෙහි කරන්න ගියොත් හෝ මොනවාරි කරන්න ගියොත් වෙන්නේ ඔය ස්වභාවික ගලනේ බාධා වෙනවා. එහෙම කරන්න සැකනම් විතරයි. සැකනම් වම දකුණ ඔසවන යවන දර ඔක්කොම කරන හැම එකකින්ම කරන්නේ Taman කරා එන තොරතුරු බාධා කරන එකයි. ඉතින් මුලදී සැක නිසා අපි එහෙම කරලා කරලා සතිය පුරුදු කරලා සක්මන පුරුදු කරලා පස්සේ පටන් අර ගන්නවා මේකේ විවිධ පැති වලින් එනවා. වම තිනුරට දකුණේ චම්පන චන්තරක් තියෙනවා. වම තිනුරට රූපත් පේනවා. වම තිනුරට සද්දත් ඇහෙනවා. වම තිනුරට ඔක්කොම තේරෙද්දී තේරෙනවා සියලුම දොරවල් ඇරලා. දැන් මෙනේ කරන්න ඕනේ નિરાයාසයෙන් සක්මන යනවා. තමන්න තේරෙන පටන් ගන්නවා හදිස්සියක් වුණොත් ඔරියන්ටේෂන් එක ගන්න කොතරද කියලා. මොකද්ද මගේ බෙන්ච්මාර්ක් එක කියලා දාන්න. ඒ තියේදී සියලුම දොරවල් අරපුවාට පස්සේ පේනවා සියලු දේම ඒ කට්ටියට අදාළ න්‍යාය ධර්මක වැඩ. මම මේ ප්‍රතික්‍රියා කරන්න ගියොත් මේක හොඳයි මේක නරකයි කිව්වොත් තමයි මට මේක ටෙන්ෂන් එකක් ප්‍රශ්නයක් වෙන්නේ. එන ඔක්කොටම එන්න අරින්ද සැකේනවා. ඇත්තටම සැකේනවා. සැකේනකොට ආයෙසරක් බලන්න මම දකුණු වශයෙන් කියලා ඒකේ විවිධ පැති තියෙනවා. මම දකුණු කිව්වහම සතහන් තියෙනවා, ආකාර තියෙනවා, ස්වභාව ලක්ෂණ තියෙනවා, දකුණත් එක්ක සම්බන්ධකම් තියෙනවා. සැක නැති තන් තමන් හොඳ සෙල්ලක්කාර මනසක් තියෙනවනම් ඔක්කොටම එන්න දෙන්න. මෙනෙහි කරන ආකාරයක් නැහැ. මේකට වෙනම සමාකාර සමීකරණයක් නැහැ. මේකට වෙනමම රත්තරන් ෆෝමියුලා එකක් නැහැ. මේ තොරතුරු ඇතුළට එන වෙලාවේදී ඒක කරුණා කරලා එන්න දෙන්න තමයි ළඟ පෞරුෂත්වයේ තියෙනවා. සැකනම් බය නම් විතරක් වම වම වශයෙන් දකුණු දකුණ මේකනේ ඒත් කියන කවදාකවත් ඔය පේන කම්පන චංචල උණුසුම් සිසිල් ගති මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කිරීමෙන් වෙන්නේ ඇතුළට එන එක બ્લોක් වෙන එක. අපි සම්මුතිය මෙනෙහි කරන්නේ. මොකද වම දකුණ. ඒ කම්පන චංචල මෙනෙහි කරනවා කියලා කියන්නේ ඇත්තට මේකට ඇතුළට එන්න තියෙන එක නිකන් හරියට එන එක නා ඩෙන්ටි කාඩ් චෙක් කරගෙන ගන්න ගියොත් එන මනුස්සයන කරදරයිනේ. ඔක්කොටම ගේට් එක අරලා තියෙනවා නිකන් එනවනේ. ඒ වගේ මේ ස්වභාවික ලක්ෂණ එනකොට පරමාර්ථ ලක්ෂණ එනකොට ඒව චෙක් කරන්න එපා, හැරස් කරන්න එපා. මෙනෙහි කරන්න එපා. ඔක්කොටම ග්ලැට් එකට එන්න දෙන්න. සැක තියෙනවනම් මූල කර්මස්ථානේ අර සම්මුතිය මෙනෙහි කරන්න. වම දකුණු වශයෙන් උදාහරණයක් වශයෙන් අපි පරියන්ක ඉඳලා නැගිටිනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳලා හිටගෙන ඉන්න ඉරියව්වට යනකොට කීයක් වැඩ කටයුතු වෙනවද? ලක්ෂයක් සිද්ධ වෙනවා. අපි නැගිටිනවා නැගිටිනවා කියලා විතරයි මෙනෙහි කරන්නේ. අත තියෙනවා කකුලට බර ගන්නවා හැරෙනවා ඇඹරිලි ගොඩාක් යන එකක්වත් මෙනේ කරන්නේ මෙනේ කළ ඉවර කරන්න බෑ ඒව ලක්ෂ කෝටි ගාණින් එනවා නැගිටින්න නැගිටින්න කියලා මෙනේ කරන ගමන් ඒ සියල්ලටම එන්න හරිනකොට හිත පුදුම තිරියන් වීමක් වෙනවා හිත පුරුම එන ඕන දෙයක් බාර ගන්න සුළු ගැතිය නැත්නම් ඇති හැටිය එනතම් තෝරන්න බේරන්නේ නැති ගතියට ගිය ගමන් කිසිම ඝර්ෂණයක් කිසිම ආතතියක් එන්නේ නැහැ සම්පූර්ණ ක්‍රියාවලිය වෙනවා. ඒත් මොයි සක්මන හරි අර විශාල වැඩ කොටසකට හිත පුරුදු කරනවා. සැකනම් ගොඩ එන්න තියෙන පෙකණි වෙලක් තියෙනවා. අනම් වම දකුණක් තියෙනවා. හැබැයි ඔක්කොටම ඉඩ ඇරෙනවා. ඒ නිසා මේ දොර ඇරෙන වෙලාව හිතන්න එපා වෙනම සමීකරණයක් තියෙනවා කියලා. නිර්භීතව ඔක්කොටම එන්න දෙන්න. සැකනම් විතරක් මම තුන්වෙනි සැරේටත් කියනවා. සැකනම් විතරක් වම දකුණට කියලා මෙනේ කරන්න. නැත්තම් මේකට එන්න දෙන්න. කෞතර ස්වාමීන් වහන්ස තමන්ට ආශ්වාසය ක්‍රම දෙකකට වැටහේ නම් උදාහරණේ උග්‍ර ආසන්න ශ්වාසනාලයේ පැටලී සීතල වී යන ලෙස සෞම්‍ය ලෙස සහ උදරයේ පිම්බී දැඩි තෙරපුමක් ලෙස රිදීමක් වැනි ඉන් මූල කමඨහන් ලෙස අල්වා ගැනීමට සුදුසු කුමක්ද? එය තීරණය කරන්නේ කොහොමද? මේ උදාහරණට අනුව සෞම්‍ය දැනීමද රළු දැනීමද? හඳුන එතන තව ප්‍රශ්න දෙකක් තියෙනවා මූල කපන සම්බන්ධව. මේක ඉස්ලාම කව ප්‍රශ්නමයි. ප්‍රකට දෙයට යන. මේක කියන්නේ මෙයා මෙයා තීරණ කරන් තියෙන බිම්බි මැකිට මානපාන වශයෙන් දෙකට නෙවෙයි. ආනපානේ ඇතුළෙම ස්ථාන දෙයක්. ඒක බොහොම හොඳයි ප්‍රශ්නයක් නෑ. ප්‍රකට දේ කතා කරයි. Taman දෙන්න එපා කාටවත් ප්‍රමුඛතාවයක්. එයා ඉදිරිපත් වෙන ක්‍රමයෙන් හිත පැහැර ගන්න ගතියක් තියෙනවනේ වඩා ප්‍රකට වඩා ප්‍රසිද්ධ වඩා දැනෙන දේ. ඒක තමයි ඉස්සර කරන්නේ. ඒක බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ ඒක බලන ගමන් අර සියුම් දේවලුත් මේ 3D පේනවා වගේ ඉස්සරහින් පේනවා මේ උදරේ රිදෙන ගතිය රළු ගතිය. මොඳ අපි කරදරයක් නැතුව අම්බනේ පෙන්වන්න හදන අම්බ පෙන්නපන් කොබේ යවනිකා. කරදර කරනද බලාගෙනකොට පිටිපස්සේ ඉඳලා උගුරේ පෙන්වන සියුම් ගතිය බාධා වෙන්නේ නැහැ. එක්ක මේ මේ through see through බලනකොට side by side පේන්න පටන් ගන්නවා. ඒක නිසා අපි නිසකව කියන්න ඕනේ වැඩියම ගායේ තියෙන එක නේද වැඩියම කියාපාන්න හදන එක නේද වැඩියම විප්ලව කරන එක නේද එයාට එන්න දෙන්න. එයාවයි කියලා මහා ලොකු පිළිගැනීමක් කරන්නේ නැහැ. නමුත් පටලවිල්ල නැතර කරනවා. ඒක දිහා එයා ටික වෙලා බලලා කොහේ නැති වෙලා යනවා. එහෙම නැත්නම් ඒක තියෙද්දිම අර සියුම් දේවල්, ශබ්ද, වේදනා, හිතවිලි ඔක්කොම එන්න පටන් ගන්නවා. මෙතන මේ ඔරියන්ටේෂන් එක දෙන එකේ තියෙන්නේ යථාපාකටම් විපස්සනා විනිවේෂෝ කියන එක තමයි කියන්නේ. ඒකේ පස්සට කියනවා පච්චා අනුපහට්ටන් තේන විපායන උපට්ඨපෙත්වා සම්මසිතබ්බං. පසුව මේක පේනකොට අප්‍රසිද්ධ වෙච්ච දේවලුත් ඔබට පේන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි චිත්‍රය සම්පූර්ණ වෙන්නේ. හැබැයි මේ ඕඩර් එක කොහොමද කියලා අහනවා නම් කියන තේනේ ප්‍රකට දෙයට එන්න දෙන්නේ. ඒක දිගේ බලනකොට ඉතුරු වෙන දේවල් උඹට ඉබේම පෙනෙයි. ඒකෙන් පෙනේවි චිත්‍රය සම්පූර්ණ වෙනවා. අනේ සම්පූර්ණ චිත්‍රයට යනකොට ඕඩර් එක ප්‍රශ්නයක් කරගන්න එපා ප්‍රසිද්ධ දෙයට ඉඩ දීම තමයි අපි යන ඊගාව කොටසට මූල කමඨහන අත නොහැරම විස්තර දැනීම යනු කුමක්ද ඒ කියන්නේ උදාහරණ ලෙස පාදයේ ඔසවා බිම තැබීම මූල කමඨහන ලෙස ලෙසගත් අයෙකුට එයද දැනි තනකොළ අගිස් යටිපතුලේ තැවරීම සීතල උණුසුම් බව දැනීම වැනි ඒවාද එතකොට පසුව දැනෙන තනකොළ උණුසුම ආදිය ප්‍රදාන කරගත්තොත් වැරදිද? මූල 1 within brackets plus ඊට අමතර විස්තර වශයෙන් දැනීමද වඩා සුදුසු. පහදා දෙන්න මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක එක පැත්තක් පෙන්වනවා මම මම කැමතියි තව පැත්තක් පෙන්ලා දෙන්න. මූල කර්මස්ථානයක පූර්ණ අවබෝධය කියලා කියන්නේ එකක් මූල කර්මස්ථානයේ ඇතුළටම කිඳා බැසීම. මේක තමයි ඔය කියන්නේ. අනිත් එක තමයි මූල කර්මස්ථානය බොහෝ වෙලා පැවැත්වීම. ඒක අරමුණත් එක්ක බොහෝ වෙලා පවත්නකොට එක විදිහක මේකට කියනවා බ්‍රෝඩ්නස් එක යනවායි කියලා. අහුවෙච්ච වෙලාවක ඇමුලට බයනක ඩෙප්ත් එක යනවා. මේ සතිය වර එකට බ්‍රෙත් එකට යනවා සතියක ඩෙප්ත් එකට යනවා. මේ දෙකෙන් තමයි මේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් බාහිර අජත්ත බයිද සම්බන්ධතාවය සූක්ෂමතරතුරු සහ පොදුතරතුරු ඔක්කොම අන්තිමට සංකල්පණය වෙනවා. ඒ නිසා කකුල බිම තියෙනකොට අපි කකුලේ අත්දැකීමක් තියෙනවා රළු දෙයක ගැටුණා එහෙම නැත්නම් සීතලක ගැටුණා කියලා නමුත් හොඳට මතක තියාගෙන ඉන්න ගැටුම කියන්නේ විරුද්ධ පෘෂ්ඨ දෙකක් ගැටීමක් එතකොට අපි පටන් ගන්නකොට මේ කකුල කියන පෘෂ්ඨය තමයි අපි ආධ්‍යාත්මික වස්තුවේ ගාසෙන් ගන්නෙ. නමුත් ටික වේලා කරන පේනවා මේ කකුලට සීතල උනේ පොළොව රස්නේ නිසා. මේ කකුලට රළු ගතිය වැටුනේ පොළව රළුයි කකුල සිවුම් නිසා. උදාහරණයක් වශයෙන් අපි මැදපු සිමෙන්ති පොළොක යනකොට පොළව රළුයි ඝනයි. කකුල සිවුම් නිසා කකුල ඒක බදාගෙන සිමෙන්ති පොළොවේ හිටිනවා. වැලි පොළොක යනකොට කකුල සිමෙන්ති වැලි තර තර තරපගෙන ආඩේ හිටිනවා. එතකොට වැලි පොළොව මෙර එකයි කකුල හයයි. සිමෙන්ති යනකොට පොළොව හයයි කකුල මෙලකයි. ඉතින් අපිට තේරෙන ටෙක්ස්චර් දෙක. ඒ නිසා මේකෙදි පෙන්වන්න දාන්නේ මේ දෙක බලනවා. ගැටෙන පෘෂ්ඨ දෙකම තේරෙනවා පහු වෙනකොට. ඒක හර එකකින් පටන් ගන්න එන්න එන්න විස්තර කරන එක. දෙවෙනි එක තමයි මම අඳුල්ලා දෙන්න කැමති. මේ විදියට දකින්නවා මෙන් පස්සේ එනවම ඊගාට එනවම ඊගාට එනවම දිගට දිගට දිගට දිගට දකින්න යනකොට මෙව අතර වෙනස් කීම් වගේක් සිද්ධ වෙනවා. මේකට කියනවා කාලානුරූප ක්‍රොනොලොජිකල් වෙනස් වීම වගේක් කියනවා. ඒකත් මේකටම එකතු වෙන්න ඕනේ. ඒක මේකට එකතු වෙනවා. ඉස්සරහට යනකොට මෙහෙම මේක মালටි ඩයිමෙන්ෂනල් යන්න පටන් ගන්නවා. හැබැයි මේක හොඳ වර්ධන අවස්ථාවක්. ඒ වගේම යෝගාවචරය හොඳට විමසුන් ඕනේ බලලා තියෙනවා. ඒ නිසා මෙවුව Tamanට ලැබෙන අතිරේක ලාභය ඉතිර ගන්න. අපි පයේ මේ පතුලේ ස්පෘෂ්ටි අපි යෝජනා කරනකොට සක්මන් කරනකොට ඒක දිහා බලාපන් කියලා. බලනකොට වෙනවා එතන ඉතන වලලු කරත් වෙනස්කම් වර්ගයක් තියෙනවා. ධනිෂ්ඨ වෙනස්කම් වර්ගයක් තියෙනවා. පොළවේ වෙනස්කම් වර්ගයක් තියෙනවා. කරගෙන කරගෙන යනකොටත් ආකල්ප වෙනස් වෙනවා. මේ තේරම චිත්‍රය සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. මුලින් අපි යොමු කරවන්නේ first thing first. main thing first. ඒකෙන් වැදගත්තර පස්සේ දෙන්නේ කවදාකවත් එක විදිහට අත්දකින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එක්කෙනෙක් උනත් මේ දකපුවම වම් පායේ තියෙන කීගාවම තියෙනකොට ලොකු වෙනස් වෙලා ඒක කියනවා මේ බටහිර දර්ශන විද්‍යාව කිව්වේ මිනිහෙකුට මේ ගඟට එක ගඟට දෙසරක් තබලා බහලා නාන්න බෑ. පළවෙනි සැරේ නානකොට ඒ ගඟ අල්ලන් ගිල ඉවරයි. දෙවෙනි සැරේ බහිනකොට ඒ ගඟට නෙමෙයි බහින්නේ. පුදු ජානක ඒ මිනිහවත් නෙමෙයි බහින්නේ කියලා. ගඟත් ගලනවා බහින බහින එකත් වෙනස් වෙලා. ඉතින් පටන් අරගනකොට අපි කියන්නේ නෑ මහවැලි ගකට මම නෑලා පිළ බැලලා නාලා ආවා මං හිතත් ගිල්ල නෑවා අනිතත් ගිල්ල නානවා ඔක්කොම හරි මහවැලි ගම තමයි මම මැට්ටම තමයි මාරි ගඟක් කියලා එකක් ඇත්තේ නැහැ. ඒක ගලනවා. ඒක තෝත් නා කියනවා. ඉතින් මේක කියන්නේ ගම පත්‍රය වල යන්න බෑනේ. අපි පත්‍ර ලියනකොට එහෙම කියන්නේ මම මාගේ දෙසරයක් නාලා තියෙනවා. සිරිපාද කියලා කොහන්ට තුන් සැරයක් ගහලා ඉල්ල තියෙනවා. හතර සැරයක් ගහලා ඉල්ල තියෙනවා කියනවා. කිව්වට මේ සියලුම දේවල් වෙනස් වෙනවා. ඒක හොඳට පේනවා. අර වගේ හොඳට ફોකස් වෙච්ච අවධානය කියනකොට මේ වම තියලා ආය දකුණ කියලා ආය වම තියන්න මේ දෙක අතර බලනකොට වෙනමම ලෝක දෙකක්. ඒකට පටන් ගන්න තමයි ඔය පේන්නේ. ඒ ප්‍රශ්න තුන්වෙනි කොටස මම මැරි නැත මම සිහි මුර්ජා වී නැත මට නිින්ද ගොස් නැත යන මේ සංඥා මූල කමඨන් ලෙස ගැනීම සුදුසුද? නැතිනම් ස්පර්ශයක් හෝ හුස්ම දැනීම වැනි දැනීමක් මූල කමඨන් ලෙස ගැනීම සුදුසුද? මේකත් මේ හොඳයි ඉදිරිපත් කරලා තියෙන හැටි. ඒකට ඒ ප්‍රශ්න කරු ඉදිරිපත් කරනවා නම් කැමැති මෙන්න මේ සාකච්ඡාවකට අපි මොහොත වෙල්ලට ගියාට පස්සේ අපිට පුළුවන් සිටිජේ ගන්න මම දැකපු දේ විදිහට අපි නැත්තම් පුළුවන් තුනියම වතුර තියෙන රැළ බින්දෙන එක ගන්න අපි මොහොත රැළ මොහොත වෙල්ල කියලා. ඒ සාමාන්‍යයෙන් අපි මොහොත වෙල්ලට යන්නේ රැළ බින්දනවා බලන්නේ. ඒක තමයි වතුරේ තුනියම තන. ඒක හුඟක් ඩ්‍රැමැටික්. ඒක ඉවෙන්ට්ෆුල්. ඒක සයික්ලික් පැටර්න්. සිටිජේ බැලුවොත් ගැඹුරුම තන උදේ ඉඳලා හැන්දෑවේ බැලුවත් එකමයි. එතකොට අපිට පුළුවන් මොහොත වෙල්ලට ගිහිල්ලා දෙකම බලන්න පුළුවන්. හැබැයි අරක හරි බෝරින්. ඒක ලියන්නෙත් නෑ කවුරුවක්වත්. ඒක බලන ආඩම්බරයක් නෑ. මොහොත රැල්ලනේ තියෙන්නේ. ඒ වගේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ගැඹුරයි. ඒක සිටිජේ වගේ. ඒකේ ගෑනු පිළිමි වෙනසක් නෑ. ඉඳගෙන හිටියට බුදියාගත්ත කියලා වෙනසක් නෑ. මොකක්වත් නෑ. කොයි වෙලාවෙත් ෆ්ලැට් රේට් එකක් තියෙනවා. ඒකේ ආස්වාද ප්‍රසවාස කියලා කියන තුනී වතුරේ චලන කම්පන වගේ පිම්බීම හැකිලිම කියන්නේ වම දකුණ කියලා කියන්නේ ඒක අර තුනී වතුරේ රැලි. ඉතින් අපිට ඕනනම් සිතිජේ බලන්න පුළුවන්. අපිට ඕනනම් මේ මොහොදු වෙරළ රළ බින්දනවා බලන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් දෙකක් තියෙනවා හරි දැනගත්ත එක ලොකු දෙයක්. මේක තව පැත්තකට කියනවා කැන්වස් එක සහ චිත්‍රය බැලීම කියලා. අපිට පුළුවන් චිත්‍රය බලන්න. ඒ චිත්‍රය තමයි තියෙන දිය සායන්ද, වර්ණ රූපද, භව රූපද, රේඛා රූපද කියලා. කැන්වස් එක කොයි වෙලාවෙත් එක දරාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. ඉතින් කවුරු හරි කැන්වස් එක දැක්කොත් පේනවා මේ කැන්වස් එක උඩ මේ තුනී චිත්‍ර තින්ත ටිකක් ගාලා මොන කුණු හරපින් අපේ හිත කලබනවාද කැන්වස් එක කවදාවත් මාව කලබන්නේ නැහැ චිත්‍ර තමයි මාව කලබන්නේ හැබැයි අපි සල්ලි ගවන්නේ චිත්‍රයට ඒක නිසා චිත්‍රය බලන මිනිහට කැන්වස් එක බලන්න බෑ ඔය කැන්වස් එකයි චිත්‍රය බලපරන චිත්‍රකාරට පිස්සු මේක ගෙනාව එල්ලපු මටත් පිස්සු මෙව එල්ලගෙන ඉන්නෝ නෑ මෙතන කැනසක චිත්‍ර දෙකම බලමු. යන කිසිම චිත්‍රක ඔය කියන ජීනියස් එකක්වත් නොබෙල් තෑග දෙන්න දෙයක් නැහැ. බල්ලේ කොමන කරුවත් ඒකේ තියෙනවනේ යම් කිසි. මුද්දට බීල වමනයක් දැම්මට පස්සේ මනස එක බලන කබරේ දැම්මට පස්සේ හරි ලස්සනයි චිත්‍රය. ඒකට මේ භයානක ඔක්කාරය කියලා කියන්නේ. අර භාව චිත්‍ර දින කතා නැහැ. අපි වෙලා තියෙන අර චිත්‍රය බලලා ඒකේ ළඟන තෑගි දීගෙන එන ශ්‍රී ලංකෝර්ම ඒ කියන්නේ අපිට කැන්වස් එක බලා ගන්න තරම් චිත්‍රය හරහා බලන්න බැරි මෝඩකම. ඉතින් බුදුරජාණන් කියනවා පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඒකට සම්මත ධර්මයක් තියෙනවා. අපි අදින්නේ සම්මුතියට. මේ සම්මුතිය පොඩ්ඩක් ඒ කියන්නේ ඇන්ග්ස්ට්‍රම් ගානක වෙනස තියෙන්නේ. පොඩ්ඩ විනිවිදව ගාන කැන්වස් එක. කැන්වස් එක දැකපු කෙනාට චිත්‍රකාරයාට පිනවන්න නලවන්න බෑ. මොකද පැබ්ලෝ පිකාසෝගේ ওই වටිනා චිත්‍ර තියෙද්දී අන්තිමට ඒක බුරුසෝ පියපු රෙදි කෑල්ල ඩොලර් ගානකට ගියා කියනනේ. මේක ලොකුයි කිව්වට පස්සේ යකා කක්ක කරත් ලස්සනයි. චූ කරත් ලස්සනයි. ඒ මොකද බිකයසල කක්ක කන්නේ. කොටක් කක්ක නෝට ඔය පාට තමයි. භයානක ඔක්කාරය ජීවිතේ කියන්නේ. ඕකට මේ චිත්‍ර ඇඳ ඇඳ යන දෙන බුදුරජාණන් කියන පිස්සු වට කියලා. ඒක බලන්න කැන්වස් එක බලන්න ඕන කෙනෙක්ගේ කැන්වස් එක බලන්න බලපුවාම පේනවා ඒක උඩ ඇඳිච්ච චිත්‍රය. අනපන කියන්නේ චිත්‍රය. මම ඉන්නවා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන කැන්වස් එකේ. කැන්වස් එක දැකපු මනුස්සයාට ඉරියව්වක් ප්‍රශ්නයක් නැහැ. මූල කර්මත්තන ප්‍රශ්න නෑ. දන්නවා හැම වෙලාවෙම මේ සංඥා එනවා මැරෙලා නැති බාට. ක්ලාන්ත වෙලා නැති බාට. තීන තුලා නැති බාට. මේක පේන්නේ පාළුවට. මේක පේන්නේ තනි වුණා කියලා. මේක පේන්නේ කොටු වුණා කියලා. මේක පේන්නේ රහෙන් කොන් වුණා කියලා. මේක පේන්නේ ඒකාකාරී ගතිය. ඒ නිසා අපි නිතරම හොබි එකක් තියාගෙන ඉන්න. මොනවාරි දෙකකින් හිත හොල්ලවලා ඉන්නේ. මියුසික් එකක් අහනවා රේඩියෝ එකක් අහනවා පත්‍රේ බලනවා යාක වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනාව කරියනවා මොකද පාළුකමට කැමති නෑ අපි ඔය පාළුකමේ ලකුණු තුන තමයි ඕන වෙලාවක බලන්න මම මැරිලා නෑ මම ඉන්න කිල්ල නෑ ක්ලාන්ත වෙලා නෑ ඉතින් මරණ වෙලාවේදී මේ සේරම ඉදරන් වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා රූප ගන්ධ රස මොකක්වත් නැතිලා මෙන්න එනවා ඩක් ගාලා තාම මැරිලා නෑ උඹට නිින්ද ගන්න බෑ කොහොමද කම්මර වල ඉන්න මිනිහට නිින්ද නැහැ සත්‍ය කඩන්නත් බෑ වෙලාවේ හොඳටම දැන් පේන පටන් ගන්නවා දෙයි හාමුදුරනේ දැන් මේ මොකද උනේ එක එක්කත් නැහැ කවුරුත් නැහැ පිනුත් නැහැ පවුත් නැහැ කඩාගෙන යන්න හදනවා ඉතින් මැරෙනවා කියනකොට මැරෙනවා මැරෙන්න ඉස්සෙල්ලා මැරෙනවා මේ පාළු ගතියද උන්ට තරුණ දෙකට හරි වයසදී මේ පාළු ගතිය පුරුදු කරපුවාට මරණය ආවම කියන්නේ මොකද ඉතින් ප්‍රශ්නයක් නැහැ උඹ ඊයේත් හිටියාම ඇත්තේ ගාලල්ලා මැරෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ මේක පුරුදු කරපු මනසට කවදාවත් මැරෙන්න බෑ. කොහොමඩක්වත් මැරෙන්න බෑ. මොකද මරණයේදී පාළුවේදී ලෙඩ වෙනකොට වයසට යන සංඥාව තමයි ඔය මම දැන් මෙතන කියන්නේ. ඒකයි අපි අකමැති එකට. මුළු සංසාරෙම කෙරෙයකට වෛර කරන එක. දැන් බුදුසසුන කියන උත්තරම කෘත්‍ය විදියට ලොකුම පින විදියට මේක පුරුදු කරපන්. ඒකට සංඥාවක් තමයි නිමිත්තක් තමයි ඒකේ ඉන්නකොට පේන පිම්බීම හැකිරීම. ඒකේ ඉන්නකොට පේන වම දකුණ. ඒකේ ඉන්නකොට පේන ආස්වාද ප්‍රසවාසය. ඒක හරහා ඒ පේන මම දැන් මෙතන කියන නැත්නම් මැරෙලා නැහැ කියන සංඥාව ගත්තොත් ඒ මනසට භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕන කමක් නැහැ. ඉඳගෙන ඉන්නව කියලා වෙනම කරන්න ඕන කමක් නැහැ. කොයි ඉරියව්ව කොතන හිටියත් මේ මම දැන් මෙතන කියන සංඥාව වෙනවා. ඒක මේ කොස්මික් එනර්ජිත් එක්ක මර්ජ් වෙනවා කියලා කියන්නේ. තමන් මෙයත් එක වහගෙන ඒ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට කියනවා ආකාශ ලයිබ්‍රරි කියලා. ඒකේ සියලුම දැනුම තියෙනවා. අපි දැන ෆිසික්ස් කෙමිස්ට්‍රි අනම්මනක් නැහැ. සමස්ත ඥානෙ එතන තියෙන්නේ. අපි යම් විදියක දක්ෂ වුණයි කියලා කියන්නේ ඒකට අන්දයි කියන එකයි. මේ විෂය අමතක කරලා ඒකට ගිය ගමන් ඔන්න බුදු වුණා. ඕන දෙයක මූල හේතුව තියෙනවා එතන. ඕන කෙනෙකුට ප්ලග් වෙන්න පුළුවන්. හැබැයි ඒක පාළුයි කියලා කම්මැලි කියලා නීරසයි කියලා කොන් කරන්න එපා. කොන් කිරුවොත් මොකොන් වෙනවා. ඔබ මේකට පුළුවන් ඵලයක්. මේක ඇතුළේ ගොඩක් නාටකම් තියෙනවා පිම්බීම හැකිලිම ආනාපානේ වම දක්ම ගොඩක් තෙල්ලන් තියෙනවා. ඒ ඔක්කොම මෙතෙන් යන පාරක් විතරයි. මේ මම මැරිලා නැහැ. නිින්ද ගිල්ල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ කියන එකට මම එතෙන්ට යනවා කියන එක වළක්වන්න කාටද පුළුවන්? කාටවත් බෑ. හැබැයි ඒක හොඳට විවේකීව අත්දකලා තියෙන්න ඕනේ. අත්දකින්න බැරි නැති නිසා නෙවෙයි අපි ඒකට හේට් කරන නිසා. අපි ඒකට පේන්නේ පාළු වුණා, කළු වුණා, කම්මැලි වුණා, මා මුස්පේන්තුවා, තනිකමක්, ඒකාකාරීකමක් කියලා. ඉතින් ඒ නිසා අපි ඒක අයින් කරන්න හදනවා. නමුත් මේ මේ කියන එකට ඒක ටිකක් ගැඩ්ඩස් වෙලා තියෙනවා. ඉතින් මම ආර්දනා කරනවා පුළුවන් තරම් වැසිකිලි කැසිකිලි කරනකොට, නිදාන ඉන්නකොට, බත් කනකොට, කවුරුත් කරි බැන ගන්නකොට, කවුරු කරි බැනුම් අහනකොට මොන දෙයකටවත් බලන්න මේ සංඥා මොකුත් වෙනවද කියලා මොකුත් වෙන්නේ ආන්නේ සංඥාවත් එක්ක වැඩි වෙලා ඉන්නේ ඉන්න අපි බුදුන් එක තමයි ඉන්නේ. ඒ සංඥාවත් එක්ක වැඩි ඉන්නේ ඉන්න අපි ධර්මයත් එක්ක තමයි ඉන්නේ. ඒ සංඥාවත් ඉන්න කොයි කෙනාට සංඝයා කියලා කියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනා සංඝයාමයි. යා ඉන්න ඔක්කොම ඒක යුනිවර්සල් කොන්ෂස්නස් එකේ එනර්ජි වලට ඩිසෝල්ව් වෙලා. ඉතින් මේක තියාගන්න ඒක දැක තියෙනවා නම් විතරක් ආනපානටයි ලෝර ගාලා පිම්බි මැකිනුටයි ලෝර ගාලා බලන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න කොටස් හතරක් තියෙනවා. පළවෙනි කොට පර්යංක භාවනාව කරගෙන යාමේදී නිතර ඉරියව්ව මාරු කිරීමට සිටේ. ඉරියව්ව මාරු කළද නැවත හුස්ම සඳහා සිත පිහිටුවා ගත හැක. මෙසේ ඉරියව්ව නිතර මාරු කිරීම භාවනාවට යෝග්‍ය නොවේද? මේකට උත්තරයක් මම දෙනවා මේ විදිහට ඉරියව් මාරු කරාට පස්සේ නැවත ආනාපානට එන ආපසු එන ගමන ගැන කොහොමද ඒ කියන්නේ වතුර තැම්පත් වෙලා දෙනවා ගලක් ගන්නවා ගලක් ගාවට පස්සේ රවිතංග මාලාවක් යනවනේ ඊට පස්සේ ගලක් ගැහුවේ නැත්නම් මේ තරංග ගිහිල්ලා ගිහිල්ලා ආය වතුර තැම්පත් වෙනවනේ ඒක ඒක වතුරේ ස්වභාවයනේ ආය මම ඒකට දෙන්න ඕනේ නැහනේ ඒ වගේ මේ වගේ ඉරියව් මාරුවක් නිසා හෝ සද්දයක් වේදනාවක් නිසා හිත කැළඹිලා නැවත ආනාපානෙට එන ආපසු ගමන ගැන මේ යෝගාවචරය මට වචනයක් හරි අත්දැකීමක් දෙනවනම් මම හිතනවා ඒක හරිය ලේසි වෙයි කියලා යෝගාවචරයට ලොකු උනන්දුවක් ඇති වෙයි කියලා මේකට උත්තර දෙන්න. කවුරු කැමතිද මේ ප්‍රශ්න ලියපෙන්න අපිත් එක්ක සාකච්ඡාවකට නැත්තම් පොඩි givisumකට පොඩි කොම්ප්‍රොමයිස් එකකට එන්න. දැන් ටික කෝලකට අඩු වෙලා දෙන නිසා එක නැක නයිට් ඉස්සරහට වෙලාවක් ඇවිල්ලා දෙන්න. ආශ්‍රය ස්වාමිනාංශ ඒ කියන්නේ ටිකක් වෙලා යනකොට ඉරියව්ව මාරු කරන්න හිතෙනවා. ඒක සමහර වෙලාවට ඉබේම වෙනවා මාරු වෙලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආපහු නැවත හුස්ම ගන්න එකට හිත පිටවන්න පුළුවන්. ඒක නැවත කරන්න කමක් අපි ඒක නෙවෙයි යන්නේ. ඒ ප්‍රශ්නේ පැත්තක තියලා අපි කියනවා හිත ඉරියව් මාරු කරා. මාරු කරාට පස්සේ මම දැන් දන්නවා මට සාක්ෂි වෙන්න පුළුවන් නැවත ආනපනට එන්න පුළුවන් ඉරියව් මාරු කරපු කෙනා නැවත ආනපනට හිත ගන්නේ චේතනා පූර්වකවද නැත්නම් නිබීම වෙනවද චේතනා චේතනා පූර්වක මම මෙහෙම දාන්න ප්‍රශ්න වෙන පැත්තකට දැන් මගේ හිත හිතවිල්ල දිගේ ගියයි කියලා කියමුකෝ හිතවිල්ල දිගේ යනවා කියලා කියන්නේ සතිය කැඩලා කියලා නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් එහෙම යනකොට කැඩිලා තියෙන හිත මම දැන් හිත කැඩුණා දැන් ආය ආනපනට යන්න ඕන කියලා සමහරලාට අපිට ඒක පාරට කල්පනා වෙන වෙලාවල් තියෙනවානේ. හිතවිලි නේද? ඒ වගේම තමයි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ ඉරයෝ වෙනස් කිරීම භාවනාට නොවිය යුත්තක්. අඩුපාඩුවක්. පාළ වැඩක්. ඒ නිසා ඉරියව් මාරු කරනකොට සතිය හැලහැප්පෙනවානේ. හැලහැප්පෙන්නේ නැත්නම් ප්‍රශ්න නැහැ නේ මෙතනනේ. මේ හැලහැප්පිච්ච සතිය අපිට කියන්න පුළුවන් ආනාපානය අපව ගණින් කියලා නැත්නම් මේ හැලහැප්පිච්ච සතිය අපි කියන විධාන වලට කටයුතු කරනවද නැත්නම් හිතේම ආපහු ස්වરૂපයක්ද මේ ආනාපානට එන එක කියන එක දිකට ඉස්සරහට කල්පනා කරලා බලන්න. දිකට බලන්න. වෙන ඉරියව් වෙනස් කොට විතරක් නෙමෙයි. සද්දයක් ආවත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් ඒ බව දැනගත්තට පස්සේ නැවත ආනාපානට හිත එන එක මට හිතලා චේතනාවක සවිඥානික කරන්න පුළුවන් දෙයක්ද හිත ආපහු නැවත ස්වභාවයෙන් එනවද කියන එක බලන්න ගියොත් අකමැත්තෙන් තීන්දුව කරන්න වෙයි හිත ස්වභාවයෙන් එන්නේ ඒක තමයි අපි භාවනා කරලා ලැබපු අපිට හම්බලා තියෙන දෑවැද්ද හිත දන්නවා මේ ඉරියව් විනාශ කරන්න කාරි නෑ මේ කරන්න බැරි කමට විනාශ කරනවා දැන් විනාශ කරාට පස්සේ ආපහු ඔන්නේ ගිහිල්ලා කැපිච්ච ලකුණු ටික ආයෙ උපයගනින් ආපහු වහන පාණ්ඩ වරින් කියලා ඒ නිසා ওই විදිහටම යන්න ආරින්න. ගිහිල්ලා බලන්න මේ විරියව වෙනස් කරලා එතන ස්පාසු වෙච්චි ගමන් නැවත කයට හිත ගන්න එක හෝ ආනාපානෙට හිත ගන්න එක මා විසින් හිතාමතා කරන එකක්ද නැත්නම් බය හිතේම තියෙන බයලජ්‍ය ගතියකින් නැවත ඇවිල්ලා ආරක්ෂක භූමියට එන එක වෙනවද කියලා. ඒක මේ හැලැපිච්ච තැන ඉඳලා නැවත ආරක්ෂක භූමියට එන එක කියලා නිම කරන්න බැරි ගැඹුරක් තියෙන තැනක්. වැරදුනාට පස්සේ ආපහු ගෙදර එන එක. වැරදිච්ච එක ආපහු ගෙදර එන එක. මෙතනදී අපි අම් අම් පුදුමාකාර විදියට අපේ හිතට දෙත් දෙනවා. ඇයි මේ කකුල වෙනස් කරන්න හිතුවේ? ඇයි මේ කඩාගත්තේ කියලා පශ්චාත්තාප වෙනවා. ඒක හරි ඇත්තටම කනගාටු වෙන්න කාරණාවක්. ඔව් පිටගියේ හිතාපව ගන්න එකටයි අපි ආඩම්බර වෙන්නේ නැත්තේ. ඇත්තටම ගන්නව නෙවෙයි එනවා. නිතර නිතර භාවනා කරන එකට තේරෙන පටන් ගන්නවා හිත පිට යන එක ඉතින් කරන්න දෙයක් නැහැ මේ ශරීරය නඩත්තු කරන්න කරන්න වෙනවා සද්ද ඇහෙනවා නමුත් ආපහු එන එකට අපි තොරණක් ගහලා පීත්වටියක් අපොලා ප්‍රධාන අමුත්තයිනකට වගේ සලකන්න පුරුදු වෙච්ච දවසේ තේරෙයි අපි මෙතෙක් භාවනා කරපු නිසා දැන් හිත කෙලෙස් සහිත තැනකදලා නික්ලේශී තැනට එන්න පොඩි පුරුද්දක් තියෙනවා යාළුවා අන්න ඒක උනන්දු කරන එක තමයි යෝගාවචරය කියන්නේ හිත පිට යන එක ගැන පශ්චාත්තාප වෙන්න බෑ හැමදාම ඉච්ඡා බංගත්වයක්. ඒක අඳුරු පැත්තක් නම් මේ චිත්‍රයේ ආලෝකමත් පැත්ත තමයි පිට ගියේ තාපෝ ගන්න පුළුවන් නැත්තම් එනවා. ගන්නවට වැඩිය වටිනවා කවදා හරි ඒක ඉබේ එන එකක් බව තේරුම් ගන්න දවසක් ආවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් ධර්මයේ විසින් මට ආපහු ආරක්ෂක තැනට ගෙනත් දාන්න තැනක් තියෙනවා කියලා. මේක බලන්න කිව්වොත් අපිට මේ විදිහට යන්න බැලුවොත් අපිට මේ පරිේෂණය කරන්න හිත පිට යන්න මේපායනේ ඉරියව් වෙනස් කරන්න බෑපෑ. දැන් ඒකට ඉරියව් වෙනස් කිරීම දඬුවමක් කරදරයක් හොුණේවත් නෙවෙයි එක්ස්පෙරිමන්ට් එකට රෝ මැටීරියල් එක. තව දුරටත් දුකක් නෙවෙයි. දැන් ඉරියව් වෙනස් කරන්නේ ඊගාවට එන හිත නැවතෙන ගමන ගැන හිතාගන්නේ. ඒකට අපි සූදානමක් තියනවනේ දැන්. ඒකට අපි ප්‍රිපෙයර්ඩ් නේ. ඒ නිසා සද්දයකට යනවා පළයන් ප්‍රශ්නයක් නැහැ. අප වෙන ගමන පොඩ්ඩක් බලන්න. වේදනාවකට යනවා. ඉරියව් මාරු කරනවා. ඊට පස්සේ අප වෙන ගමන බලන්න. හිතවිල්ලක් එනවා. නන්නත්තර නන්නත්තර කියලා දැනගත්ත ගමන් හිත ආපහු එනවා කො ගන්නවා. ආන්නේ පාර බැලුවාම පේනවා මේක තවදුරටත් තමන්ගේ අවධානය ලක් කරන්න නම් මේක තවදුරටත් පරිශෙන් ලක් කරන්න කරදරෙන්න එපායි මේකට. ඒක ඊට පස්සේ කරදර නෙවෙයි. ඒක ඔක්කොම පරිශෙන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පාඩපත් වෙන. ඒක තවදුරටත් ඒක දුකක් නෙවෙයි. මේකෙන් අතුරු ඵලයක් දෙනවා. මෙන්න මේ prepared preparedness alert නැත්නම් vigilant කියන එක තියෙනකොට දැන් මේ චිත්ත ඊට කලට මුලට එනවා. වේදනාවක් එනකොටම තේරෙනවා දැන් ඔබ තව චුට්ටක් මේක වෙනස් කරනවා. වෙනස් කරුවට පස්සේ ඔක ආපහු එනවා. උඹට තියෙන දැන් එන එක බලන එකනේ. එතකොට බලනකොට මේ වේදනාව වේදනාවක් නෙවෙයි. ඒ රාකල්ප වෙනස වුණාට පස්සේ අර ඉස්සර දන්නේම නැතුව වෙනස් වෙනවනේ ඉරියව්ව. වෙනස් කරන්න අපිට කඩියමක් පහල වෙනවනේ. අර මේ වේදනාව දිහා පරිවේශනා පැත්තකින් බලනකොට ද්වේෂෙන්තරව බලනකොට වේදනාව දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ විශාල පැතිවලින් අපේ පරිශ්‍රයෙන් ලොකු වෙනවා. එකක් තමයි අපව වෙන ගමන. අනිත් එක මෙච්චර ඉක්මනට වේදනාවේ ආපහුට ඉරියව් වෙනස් කරන්න ඕනෙත් නැහැ. ඒක පිළිබඳව Tamanට වෙනදට වඩා පණිට පෙර හිතා බැලීමේ පොඩි chance එක පුංචි chance එකක් දෙනවා. මේ කහරා අපේ පෞරුෂත්වයට එන ගැම්ම එහෙම නැත්නම් අපේ නිම්මලලු ප්‍රසාරණ වෙන ගතිය ඒ බුරුමේ පන්සල් සංසිද්ධිය පාරක් බණ කියනකොට කිව්වා කෙනෙකුට කියලා විස්තර කරන්න බැරි තරම්. අපිට දැන් තියෙන වේදනාව එන්නකොටම බයේ මිරිකිල නැද්දකින් විතරක් යන්තම් භාවනා කරනකොට මේ කඩප්පුලි ආවයි කියලා තරහනේ තියෙන්නේ. ගැන හිත පිට යන එකට පැකිරික තියෙන්නේ. දැන් එන්නේ එක ගැන සාකච්ඡාවෙන් ඉන්නකොට කමන්නේ වෙනස් කරමු. දැන් මම වෙනස් කළේ කියලා දැන් බලනවා ඒක ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒතරම් වෙනස් කිරීමේ ලකුණු කැපීමක් වෙලා නැහැ. ඊට පස්සේ වෙනස් කරන්න ඉස්සල්ලාටම වෙනවා. මේ යෝනිසමස්කාර කියන්නේ ඒකයි. අවධානය ඊට සිහිතද කියනවා නෑ. දැන් මේ පරිශ්‍රණය සඳහා වේදනාවක් තියෙන දැන් නම් බලනකොට වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ පැත්තට යන්න පුළුවන් නම් ඒකට කියන්නේ the blink. කපාරට තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේ කලබල වෙයි කියලා හිතුවට හිත කලබල වෙලා නැහැ. හිත අපව ගන්න පුළුවන් අරමුණට. මුදුවට මේක බලනකොට තේරෙයි දැන් ඔන්න මට මානපන බල බල ඉන්නවා. ආනපන බල ඉන්නවා දැන් වේදනාවක් ඇවිල්ලා කිටි කිටි ගන්නවා. මම දැන් ඒකත් එක්ක උරුට්ටු වෙන වෙලාව. හිතකොට ඉතින් අර තරහ යනවා එක්ක මොකක් හරි එක්කින් නම් මේ රෙද්ද පොඩ්ඩක් රැලි වැටලා තියෙනවා නම් වියපු එකත් එක්ක තරහ යනවා ඒ රැද්දක විතර කායේක වාටියක් කියලා වීලා තියෙනවා දැන් මේක තද වෙලයි මෙහෙම බලහන් ඉන්නකොට යෝගාතද හිතුනොත් හරි වේදනාවක් තියෙනවා මොකද වෙලා තියෙන බලපං ආනාපානට දැන් කියලා වේදනාව ASCII ආනාපානිතාම tempත්ත ඔය කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා ආනාපානට දාපු ගමන් මේක මතක නැහැ ඒ කියන්නේ අපි හිතන තරම් ওই කෙලෙස් බලවත් නැහැ. සතිය කියන ආයුධය අතර ගත්තට පස්සේ අලකොල ලන්දක් කවන්න කහපු කඩුවක් අතරගත්ත මෙහෙට වනවන එක විතරනේ තියෙන්නේ අලකොල කොච්චර යායක් තිබ්බත් කඩුව වදිනකන් ඉන්නේ නැහනේ බුදුරජාණන්සේ කියනවා සත්‍ය පිහිටුණ එක අමාරුයි පිහිටියට පස්සේ ඔය මොන කෙලෙසයකටවත් ඉන්න බෑ ඒක කියනවා වලංකාරය සුමානක වැඩ පොළු කාර්යයට වරුවයි නෙලන එකයි තියෙන්නේ දඩ බඩ දඩ බඩ ගන්නකොට වේදනায় ඉන්නේ වරෙන් සද්ද අපි වරෙන් පුළුවන් නම් කරලා බලයන්කෝ මං ගන්නවා මගේ සතිය ආපහු මෙතෙන්ට ගණ්ඩ ගණ්ඩ පුතුම ඉමුනිටි එකක් පුතුම අත්දැකීමක් එන්න පටන් ගන්නවා මේ කෙලෙස් වලට මේ එන්නකොට බය වෙලා නැහැ අපිට බඩේ ලියන්නේ හිඳාලි දාන්නේ ඔය එක යකෙක්වත් ඔය තියෙන තරම් කළු පාට නැහැ හැබැයි සතිය කියන මේ ආයුධය අතේ තියෙන. උර ආයුධය අතේ තියෙන්න ඕනේ. ඒකල කියනවා බයිලවද දීපං. ශබ්ද කරපං. හිතීලි වරෙන් වේදනාව වරෙන් ඕවට කේන්දර බල බල නටන්න කියොත් එහෙම මේ සතිය අමතක වෙනවා මම නෑ උඹ ඕනේ නටවන්න නටපන් මම මේ සතිය අරස කරනවා උඹ කරලා ඉවර වෙලා බලයන්කෝ මම සතිය අපව සතිය අරස කරනවා මේකේ අත්දැකීම ඇත්තටම ඉන්නේ පරියන්කයක නෙවෙයි එතින්ද වැඩවලදී අපිට හිතන්නේ ඉඳපු ගමන් ඩක් කාලා අම්මා මැරෙනවා. ඔන්න ඉඳපු ගමන් ගෙට ගිනි අරගෙන. ඒ නැත්නම් බබා මැරෙලා. මට නම් බබාල නෑ. කොහොම හරි මේක වෙලා ඉන්න ගමන් ඉතින් අඬාවෝ ගාන ගමන් බලපුවම ඇත්තටම අඬන්න දෙයක් නෑ නේ ඉතින් මොකද. එතකොට ඉතින් අපරාධ මේ මිනිස්සු ඇඬුවට ඇඬුවට ගාලල්ල. ඒක හැබැයි මිනිස්සු එල කියන ඔයාට තේරෙන්න අම්ම මැරලා තිනු අඬපන්. ඌවනේ අම්ම දැම්ම තමයි. ඊළඟ පස්සට එනකොට hina යනවා. අනේ මොන ජෝක් එකක්ද මේ රට්ටු නටවන්න නැටුවට. මොකෝ මං ඇඬුවා කියලා අම්මා නැගිටිනවා ඒ. ඊ හැම උද්වේගන අවස්ථාව පිටපස්සේ ජෝකර් කෙනෙක් ඉන්නවා. ඌ නිකන් හොලොක් පොලොක් පොලොක් පොලොක් ගහලා ඉනා වෙනවා අපි අඬනකොට. දෙක සංසන්දනය වෙනවා. මොකට යඩලා? අඬන්න ගත්තොත් අපිත් එක්ක අඬන කට්ටිය වට වෙලා එන්න පාටියක් යනවා. ඒගොල්ලොත් එක ටිකක් කියලා අඬලා ඔය ඇතුළට ගිහලා නිකන් ඔය ස්ක්‍රීන් එකක් කාලා තේ එකක් බීවහම මොකක් ප්‍රශ්නෙම නෑ. ඔය කිසිම දුකක කිසිම දුකක ඒක දිහා බලන්න ගත්තාම අපිව පෙළන ගතියක් නැහැ. පෙළන ගතිය තියෙන්නේ මේ සෙනගක් එක්ක ඉඳගෙන ඒගොල්ලන්ට මව පාණ්ඩ යන්නේ. ඒ නිසා අමාරිසය කියනවා මේ විනෝද සමේ අමාරිසය කියනවා මේ මේ ඉස්කෝලේ මහත්තයා එනකොට අපි වෙනවා ඉස්කෝලේ මහත්තයා කිඹුල් වල්ලන්න කියලා. පිස්සු හදාගන්න මනසේ ඌව කරන්න පුළුවන් දේ ඌ මේ ප්‍රොෆෙෂනල්ස් ලා නේ අයියෝ පිස්සු මහත්යෝ කන්නඩිය ගන්න පුංචි කළ ගන්න කන්නඩිය ගිනි පෙට්ටියක් ගෙන යන කිඹුලට අල්ලන්න පුංචි ගන්න ඕනවගේ පෙන්නට ගලල්ලා සූට දාගන්න කියන ගිනි පෙට්ටිය අපි යනවා කිඹුල අල්ලන්න පුංචි කළ බලන කන්නඩිය විතරයි උන්ට ඒසව කරදර එනකොට අමාරසයි කන්නඩිය ඉල්ල ගන්න කන්නඩිය දාගන්න ප්‍රශ්නයක් නැත්නම් තමයි උත්තර ගන්න ඕනේ ගිනි පෙට්ටියට දාන එකයි තියෙන්නේ. හැබැයි මේක මම දන්නවා පිරමිඩ් පුළුවන් උනාට ගෑනුන්ට බෑ. ගෑනුන්ගේ වැඩිමේ ඇඳිල්ලම ඉස්සරහින් තියාගෙන ඉන්න જાතියන්නේ. මම ඔක්කොමට බැන්න ඔක්කොටම බැන්නයි කියලා ඉස්සරහ කරන්න එපා. අඬන්න නැත්තම් වැඩක් නෑ. ගෑණිගේ සෝබනේ තියෙන්නේ ඉනානට වැඩිය ලස්සන නැතින අඬනකොටනේ. ඉතින් එතකොට කොයි වෙලාවෙත් චරිතුරු ගාගෙන අඬාගෙන ඉඳලා ඒගොල්ලෝ හිතනවා මේ අපේ ප්‍රධාන චරිතයක් මේ කියලා. ඔයගොල්ලන්ට වඩා යන්නන්නේ නෑ. මට මතකයි අප්පච්චි නැති වෙච්ච වෙලාවේ මං අඬපු ඇඳිල්ල. පුදුමාකාරයි කලන්තේ එනවා, ඩාඩිය දානවා. අම්ම නැති වුණාට පස්සේ ඔක්කොමලා හිතුවා මම පැවිදි වෙලා. ගෙන්නන්න නැතුව ඉන්න මොකද බේරන්න බැරි වෙයි කියලා. නමුත් හොස් කාලා ආවා. ඊට ගිහලා බලනකොට කරයි දැන් මැල්ලනේ අම්ම මැරලා ඉවරයි. ආන්නේ වගේ මේ කාටවත් මිනිසුන් දෙන්න දැන් කැක්කමක් නැහැ. ඉස්සර වගේ නෙමෙයි අඟුම් බර නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ වෙනින් අපි පෙට්‍රල් පුච්චලා වැඩක් නැහැ අපේ සත්‍යය නම් වේදනාව වෙනවා. කකුල වෙනස් කරනවා. ප්‍රශ්නයක් නැහැ. ස්ථිරහානියක් වුණා නම් විතරයි ප්‍රශ්න. දැන් ස්ථිරහානියක් නැහැ. දැන් තියෙන්නේ අපව ගන්න පුළුවන්. අරගෙන බලනකොට පහු වෙනකොට තේරෙයි අර ආපහු ආවට පස්සේ සතිය තිබුණට වැඩිය තීව්‍රයි. හරිම යුත් මේකට කියන්නේ මේ මොබිලයිස් වෙලා තියෙන හරිම මේ එනර්ජයිස් වෙලා තියෙන්නේ පුදුම සතුටක් ඇති වෙනවා හරි කකුල වෙනස් කරා දැන් සතිය ඇවිල්ලා තියෙනවා හානියක් කරන්නේ නැතුව වුණා හරිුණා අන්නේ විදිහට මම මේ ඔක්කොම මේ දෙබත මෙහෙ වැව්වේ ওই විස්තර කළ තියෙන පැත්තේ අන්ධකාර පැත්තක් තියෙනවා කැඩිච්ච සතිය ආපහු එන තැන ওই තියෙන කඩන පැත්තනේ කියලා තියෙන්නේ හැම කැඩිච්ච සතියක්ම ආපහු එනවා ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මෙවැනි ජල්බතියක් මෙවැනි කාමලියක් මෙවැනි කරදරයක් වෙන්න ඉස්සෙල්ලත් සතිය නම් උනාට පස්සෙත් සතිය නම් අතරමැදි හිත කෙලසිලා නැහැ. නිසා කකුල වෙනස් කරන්න ඉස්සලා සතිය. වෙනස් කළාට පස්සේ සතිය නම් හරියට දෙපැත්තේ වරහන් දෙකක් දාලා වාක්‍යයක් ලිව වගේ. ඒකෙන් කෙලසෙන්නේ. ඒක ඇත්තටම භාවනාවේ ලොකු ජයග්‍රහණයක්. ඒක පුරුදු කරන්න. ස්වාමීන් වහන්සේ වගේ ලාවකදී ඉරියව්ව වෙනස් කරන්නේ මුලක් වෙලාවට කටියෙන් පහු වෙනකොට එහෙම වෙනවා. එතකොට වෙනස් කරන්න ඕනේ නැහැ. කැන වෙනස් කරන්න ඕනේ ඉමෝෂනල් ගියොත් තමයි. පහු වෙනකොට තියෙනවා ඒක දරන්න පුළුවන් මම දරාගෙන ඉන්නවා. එතකොට මේ පැත්තෙම ලොකු ගේන් එකක් තියෙනවා. වෙනස් කරනකොටත් SMS slowly, mindfully, silently. ලොකු සංකේත යෝගාවචරයක් විදිහට අකුල වෙනස් කරන්න. වෙනස් කරලා හැබැයි කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆෝවර්ඩ් කන්ට්‍රැක්ට් එකක් ගන්න අකුල වෙනස් කරගොන් ආපහු මම සතියට යනවා. වේදනාවට කියනවා බිල්ලන දේ දෙනවා. හැබැයි මම මගේ වැඩේට යනවා. ඉතින් එතකොට වෙනසක් වෙලා නැහැ. එතකොට ඒක මේ කේස් එකක් නෑ ඒක. දෙවෙනි කොටස පර්ගංක භාවනාවේදී සමහර අවස්ථාවලදී දැනෙන තද වේදනාවකදී මම මෙතන ඉඳිමි යනුවෙන් සිහිය පිටුවා ගත නොහැකි වේ. ඉරියව්ව මාරු කිරීමෙන් වේදනාව අඩු නොවේ නම් සක්මන් භාවනාවට මාරු විය යුතුයද? ඒ පළවෙනි වාක්‍යෙම ගත්තොත් වේදනාව උග්‍ර වෙලාවේදී එපයි කිව්වත් සතිය කැඩෙන්නේ නැහැ. වේදනාවක් ආවට පස්සේ තියෙන සතිය මේ ආනාපාන සතිය නම් පිට යනවනේ. වේදනාවක් ආවට පස්සේ සතිය ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒකට තමයි සතිය කියන්නේ. තොන්දටම මේකෙන් අනේ මේ වේදනාව තියෙන ඔබ වෙන වැඩක් බලපංකෝ කියලා මේක බල බල ඉන්න බෑ ආපහු එනවා. ඉතින් ඒක ඕකට තමයි සත්‍ය කියන්නේ. දැන් හොඳටම තේරෙනවා. මේ රූප කර්මස්ථානක සතියට වැඩිය වේදනා සතිය ලොකු වෙනසක් තියෙනවා. වේදනා සතිය ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ තියෙද කවුල වෙනස් කරන්න ඒක ප්‍රශ්න නෑ මේක මේ ඉන්නේ කියලා මම කියන්නේත් නෑ නමුත් මේකට සතිය කියලා ලේබල් එක දාගන්න මම මැරලා නැති ඉඳන්නේ කවුල වේදනාව තියෙන මැරලා නම් කවුල වේදනාවක් ඉන්නේ නෑනේ මට නිින්ද කියන වේදනාවක් ඉන්නේ නෑනේ මේකෙන් සතිය ඵලයන් කියන්න පුළුවන් නම් අයින් කරන්න පුළුවන් යන්නේ නැහැ. ඒ නිසා මම දැන් මෙතන. මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත නැහැ. මේක දිජි කොච කොච දම දම සතිය වැඩ කරන්නේ. අපි ඒකට ලේබල් එකක් දානවා අසතිය කියලා. ඉතින් සෝරි තමයි. ඒකට කියන්නේ දෙන සෝරි කියලා තමයි. මේකට සතිය කියලා දාගන්න. ඒ වෙලාවෙදි කියන්න එපා ඉන්න, අනේ යන්න කිව්වත් යන්නේ ඒ තරම් වේදනන වසනාවේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ ඒක බලලා ඒක දරන්න බැන්න කකුල වෙනස් කරලා බලන්න. ඒව නැත්නම් සක්මනටත් යන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ සක්මනට යන්නේ මේ වේදනාව නිසා. සක්මනට ගියාට පස්සේ මේ වේදනාවට මොකද වෙන්නේ? එහෙම නැත්නම් මේ ඉරියව් වෙනස් කරාට පස්සේ මේ වේදනාවට මොකද වෙන්නේ? මට නැවතත් ආයෙ සතියට එන්න පුළුවන් නම් තේරෙයි මේ හොඳ වේදනාවක් තියෙනවා දරා ගන්න පෙළේ සක්මනට මම නැගිටිනවා කියලා හිතනකොටම වේදනාව ගිල්ලා. නැගිටින්න ඉස්සර වෙලා අපි තීන්දුව වෙනස් කරපු ගමන් වේදනාව වෙනස් වෙනවා. ඒක නිසා කියන්නේ තේ නැගිටින්නම් කියලා බොරුව කරලා ඉඳගෙන ඉන්න ඕන ටිකක් කරලා. වාරු දෙලවත් තියෙන්නේ. දැන් මම නැගිටිනවා කියලා නිකන් යන්නදලා ආයෙත් කකලයි. මේක පුපුරු ආයෙත් අර වෙලාවේ ගිහිල්ලා ආයෙ පුපුරු ගන්නවා. ඉතින් අර ගමේ කතාවක් තියෙනවා ගම ගමරාලේ කතාවක්. ගමරාල ගෙදර ඇවිල්ලා දවල් දාන ගන්න හදන වෙලාවේ සූඩියෝ දෙන්නෙක් විතරලු ගෙදර ඉන්නේ ගම මහගේ සූඩියෝ වදිනවලු. ගමරාල නගුලිය රහිනවලු. රහිනකොට තම්බි කෙනෙක් පොට්ටනිකාරයෙක් ඇවිල්ලා සුවදට ඇවිල්ලා වාඩි වුණාලු. දැන් මේක කණ්ඩ ගත්තොත් මට දෙන්න වෙනවනේ. ඉතින් අර අම්මන්ඩි බැදපො නැති ගාන සූඩුව බද බද බද බද ඉන්නවලු කතා නැතිලු. කමරාලට අර නගුල් රැහපු නඟලත් ඔබ කර කර ඉන්නවා කඩපඩ කෙනෙක් කියන්නේ නැහැ. තම්බි දැනගත්ත වැඩේ හරියන්නේ නැහැ කියලා තම්බි කියා යන්නේ. ඊට පස්සේ ගමමාගේ කවලු බැඳපු මාළු නොබැඳපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා ගමරරින් යවුවා. ගමරාගේ කවලු ඇහැපු නගුල නැහපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා තම්බිගේ කවලු ගිය ගමනත් නොගියාසේ හොඳයි මේ මා කළ උපමා කියලා වෘත්තාවක්. Thank <laughs> you. ඒක මොන මොන කරා සූඩ දෙන්න තුනට කඩලා තුන් දෙනා කෑවලු. එනක ඔය ඔය ඒ කට්ටිය අපිට එක එක බෝල දානවා, ස්ක්‍රූ බෝල ගහනවා, ෂයි බෝල් ලෙවනවා. අපිත් ඉස්සලා බැට් එක අල්ලලා ඉඳලා අපිත් දැනගන්න ඕනේ මේගොල්ලෝ දාන දාට බෝඩ දාන්න පටන් ගත්තාම තන්නේ කර මයින්ඩ් ගේම් එකක් තියෙනවා. අපිට හිතෙන්න නම් මේකට කොර වෙයි අන්තභාග වෙයි දොස්තර මහත්තයා බණි මොන පිසුද ටිකක් එහාට මෙහාට කර කර ඉන්නකොට මේකට ක්‍රමසා විදි ලක්ෂකුත් එකක් තියෙනවා අමාරුම දේ ඒක නෙවෙයි ඒකට ඕන තරම් අපි ළඟ නොලෙජ් එක තියෙනවා මේ වැඩේට බැහැලා ටික ටික මේක ෆැමිලියරයිස් කරන්න ඕනේ කරන්න ගියාට පස්සේ මේක ඒකත් එක්ක ඩීල් කරන්න තියෙන ක්‍රම ක්‍රමසා විදි තොග පිටින් තියෙන ඒව එක්කෙනෙක්වත් අපි එක එකනයි අඩුපාඩුවක් නෑ අපි මේ වෙලාවේදී කරන්නේ හැම කෙනාට මේ හැකියාව තියෙන බවට විශ්වාසයක් ඇති කරලා දෙනවා විශ්වාසයක් ඇති කරලා ඕගොල්ලෝ ඔක්කොම පරිශෙන් දෙක කරන්නේ ඔක්කොම වැටෙනවා ආර්ය පරිශෙනයකට නැගිටලා යන්න කකුල වෙනස් කරන්න නොකර ඉන්න ඔතෙන්ද ගියාට සතිය පිටව ගත්තට පස්සේ මේ හැම හැම එකක්ම වැලිඩ් ඔල්ටර්නටිව්ස් ඉගෙනගත් ධර්ම කරුණක් මෙනෙහි කිරීම භාවනාවක් කරගත හැකිද ඉගෙනගත් ධර්ම කරුණක් මෙනෙහි කිරීම ඕව ධර්ම කර්ම කියලා කවුද කිව්වේ? අධර්ම කර්මයක් වෙන්න පුළුවන්. මුගක් වෙලාට ධර්ම කියලා අල්ලලා තියෙන අධර්මයි. විශේෂම බුද්ධාගංකාරය. බුද්ධාගංකාර අමුමැට්ට. අපි ධම්මදෘෂ්ටිකය කියලානේ හිතාගෙන ඉන්නේ බුද්ධාගංකාරය. ඒකම වැරදි. බුද්ධාගංකාරය හිතන මම සම්මැද්දිටිකයි කියලා ඌට කවදාකවත් නිවන් දකින්න බෑ. ඒ නිසා ඔය හිතාගෙන ඉන්න කරුණු ධර්ම කරුණුද නැද්ද කියලා කොහොමද දන්නේ? ධර්ම කරුණන් තමයි වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරන්න බෑ කල්පනා කරලා අත්දකින්නයි ඕනේ කරන්නේ. වසහකච්ඡලෙන් සහිතන්න කල්පනාව භාවනාවට වස. දුඟුරු දෙනෙක් මේ වගේ කිව්වහම මේ කතා කරන්න එපයි කියලා ඒගොල්ලෝ කතා කරලා වෙලේ කියන නෑ අපි ධර්ම සාකච්ඡාවනේ කරේ. කන කන පැලෙන්නේ නැහැ දෙකටම ගහනවා කම් පැලෙන්නේ. ධර්ම සාකච්ඡා කරන්න මම ඉන්නවනේ ඉතින් ඕගොල්ලෝ උඩ සාකච්ඡා කරා. මේ පැය ගණන් අපි අර ධර්ම සාකච්ඡා කරද්දී ඒකල මුළු මුළු ගන්න කුටු කුටු ගාලා ධර්ම සාකච්ඡා කරනවා. ඒකම තමයි ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒකලගේ ජස්ටිෆයි කරනවා මේ ධර්මයේ. ඉතින් කෙනෙක් කියයිද කුරානේ තියෙන අධර්ම කියලා. කතෝලික මිනිස්සු කියයිද බයිබලේ තියෙන අධර්ම කියලා. කියවල බලන්න බයිබලේ තියෙන ප්‍රොවර්බ්ස් කෙලින්ම මොකක් කරන්නේ බුදුජානසික ටික තේරම එහෙම තියෙනවා. කියවල නැත්තම් විතරයි බය තියෙන්නේ. අපි හිතන්නේ ඒක අධර්මය. අපි ළඟ තමයි ධර්මය තියෙන්නේ. ඒක කල්පනා කරන බුදුහමර පැත්තකට ටික් කරයි කියලා. ඒක ඒක තමයි ලකුණු දෙන්නේ. බුදු ආමසෝ හිතන කන පැයෙන්න ගහනවා. කල්පනා කරලා පැතිරලා භාවනා කරපන් යකෝ කියන්නේ. ඒ නිසා ඔය මොනම නිදහසට කරන්නත් දුන්නත් මාය පිටිපස්සේ ඉන්නවා. කෙලස් පිටිපස්සේ තියෙනවා. ඔය ෂට මායාවී ගති වලට එන තමයි මම පඬිතෙක් කියලා හිතාන ඉන්න එකට දෙන්න එපා. ඕකට අන්තට්ටුවක් කියලා හිතාගන්න. මෝඩකමක් කියලා හිතාගන්න. භාවනාවේ first thing first experience එක එනකම් පච්චක්ක සිද්ධාව ගන්න අනුමාන සිද්ධාවට දෙන්න එපා. විශේෂයෙන්ම මේ වගේ රිට්‍රීට් මොනවාද රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කරන්නේ. අනික් වෙලාවට නම් ඒකේ සාමාන්‍යක අවස්ථක වටනකමක් ඇති. මේ වෙලාවේදී පච්චක්ක සිද්ධා ප්‍රත්‍යක්ෂේ. බලන්න මෙච්චර අරමුණක් භාවනා කරන්න වැඩ තියේදී අපේ හිත වමාරා කන්න කැමති. පරණ කුණු කන්දලයක් ආයේ වමාරලා කන්න කැමති. ඒක අපි බන්නයක් බන්න ඊට වැඩිය මේ අත්පනා අපිට වෙන අත්දැකීම පරණ එකක් නෙවෙයි රීකන්ඩිෂන් කරපු එකක් නෙවෙයි ඔරිජිනල්. ඒකට තමයි මුල් තැන දෙන්න ඕනේ. අවසාන කොටස සක්කාය දිට්ඨි නැති කිරීම. මම ප්‍රශ්න කරන්නේ බැන්නයි කියලා තරහ වෙන්න බෑ. සක්කාය දිට්ඨි නැති කිරීමට භාවනාව උපයෝගී කරගත හැකිද? ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. භාවනාවෙන් විතරමයි වෙන මොකක් ඇත්තේ නැහැ. භාවනාවෙන් කරන හැම දෙයකම සක්කාය දිට්ඨි වැඩෙනවා. එළඹ සිටි මේ මොහොතේ අර අතීතයේ හිටියත් අනාගතයේ හිටියත් අරය ගැන හිතුවත් මෙයා ගැන හිතුවත් සේරම සූත්‍ර සක්කාය දිට්ඨි. ඒකයි අපි ඒකට යන්න අකමැති. ඒකයි අපි මේ වර්තමානයේ අකමැති. මොකද ඒකට මමයා බෝ වෙන්නේ නැහැ නේ. වර්තමාන හිතේට මමයා බෝ වෙන්නේ නැහැ. ඒ නිසා හරි පාළුයි. හරි තනි වෙනවා. හරි කම්මැලි. ඉතින් নানা ආකාර හේතුදමදම අතීතයට අනාගතයට අතෙන්න මෙතෙන්ට දාගෙන සක්කාය දිට්ඨිය පෝර ගන්න. ඉතින් මේ වර්තමාන මොහොතේ ජීවත් වීමට අප්‍රමාදය සතිය බුද්ධ ඥානන්ත කියනවා මේක තමයි අවධාන දේශනාව අප්‍රමාදීන භික්කවේ සම්පාදේ. මේක විතරමයි තියෙන වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න කරුගේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සක්මන් භාවනාවේදී ටික වේලාවක් ගත වීමෙන් පසු රිද්මයක් ඇති වේ. මෙහිදී ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මගේ ආයාසයෙන් තොරවම එය සිදු වීගෙන යයි. එහෙත් බෑවුම් සහිත තැනකදී යම් ආයාසයක් එදිය යුතුය. මේ නිසා භාවනාවට එවැනි බෑවුම් සහිත බිමක් නුසුදුසුද? සාමාන්‍ය නම් කියන්නේ සක්මනට ඇද තැනක් ගන්නත් එපා බෑවුම් සහිත ගන්නත් එපා මට්ටම. නමුත් අපි යම් වෙලාවක හිතනද වම දකුණ කියලා මෙනෙහි කරමින් කරගෙන කරන ගිලා අනායාසයෙන් සක්මණේට පටන් ගත්තයි කියලා තැනි පොළවක. එහෙම යනකොට අපිට තේරෙන පටන් ගන්නවා කන්දක් නගිනකොට කැල්කියුලේෂන් එකක් ඕන වෙනවා. කන්දක් බහින කැල්කියුලේෂන් ඕන වෙනවා. මට්ටමේ යන්න කැල්කියුලේට් කරන්න ඕන ඉබේ යනවා. එතකොට බලන්න ඕනේ එහෙනම් මේ කෙලින් පාරක මට්ටමේ සක්මන් කරපු මම කන්දක් ආපුවම සතිය කඩා ගන්න නැතුව කොහොමද කන්ද අද්දන්නේ? පැල්ලමක් ආවම කොහොමද කරන්නේ කියලා සතිය තව ටිකක් විස්තර වෙන්න දෙන්න ඕනේ. ඒක බාධාවක් නෙමෙයි. සතියට අභියෝගතා පරීක්ෂණයක්. සතියට තව කඩින් පරීක්ෂණයක්. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේ වෙන වෙලාවකට ගියාට මෙතන තියෙන මේ ඇට ටික මේ වලලු කරේ තියෙන ඇට නමයක් තියෙනවා. ලෝකෙ කිසිම අන්තරයකට ගන්න බැරි විදිහකට මේක මේ රහතල් 100ක විතර බරක් නැත්නම් අපි මේ කිලෝග්‍රෑම් 50ක විතර බරක් තනියම මෙහෙම තියෙද්දි ඒක ඇන්ගල් එකට අරන් දෙනවා. බර ඇටගෙන පාද මෙහෙම තියෙද්දි මෙහෙම මෙහෙම කරන්න අරිලසල දෙනවා. මෙයාට නමේ පොඩ්ඩ පැනපොගම අත උලුක් වෙනවා මේක. පුතුම හිතෙනවා ඔය පියවරක් පියවරක් මාරු කරනකොට මේ වැඩේ කරන්න හැටි. ඔක තේරෙන්නේ උලුක් වෙච්ච දවසේ. නැත්තම් කකුල වටනාගම තේරෙන්නේ නැහැ. මුවෙක් හොඳට අන්තින මුවෙක් මේ වතුර විපි ඉන්නකොට ඌ දැක්කලු වතුර පොඩ්ඩක් වෙලා එනකොට හන්තට්ටුව. ඊට පස්සේ නෝ යකෝ පුදුම ලස්සනයිනේ. අන්න දෙක ඌ ඒක දිහා බලනකොට දැක්කලු කකුල් දෙක ගැරන්ටි දෙන්නෙක් වගේ හරි ජරාව එක හරිම කැතයි අන්තික හරි ලස්සනයි කියලා. එන්නකොටම කොටිය පැන්නලු. දැන් කකුල් දෙකට වැඳ වැඳ දුවනවලු අර කැත වුණාට කමන්නේ මෙයා තමයි යන්නේ කියලා පඳුරක් කියලා අන්දගේ හිර වුණා. කොටිය කෑවත්. ඔය කකුලේ වටිනාකම තියෙන කොටිය ඇලවන වෙලාවට තමයි. නැත්තම් ඕක ගහලා ලෑ. අර පල්ල කන්දමක් පල්ලමක් නැගෙනකොට කන්දක් බහිනකොට තේරෙනවා මේක සින්ක්‍රොනයිස් එක. ඒක සතියට අල්ලන්න ඕනේ ඉස්සර අපි තනි තනි පොළවේ දීලා හොඳට විශ්වාසය ආවට පස්සේ ඒක මත ඉඳගෙන පේනවා පල්ලම දකින්නකොට මේක ඇතුලේ රියැක්ෂන් එකක් එන්න පටන් ගන්නවා අයියෝ සතිය කැඩුනා කරගන්න බැරි වෙයි කියලා. ඒ මොකද හේතුව ඒකට කැල්කියුලේට් ඕනේ. අර වගේ අනායාසයෙන් අනේකේ වගේ ඉබේ වෙන්නේ නැහැ. ඒක නිසා බලන්න ඕනේ කන්දක් නේද පුළුවන් නම් පොල් ගහක් නගිනකොට බලන්න. පුවක් ගහක නගිනකොට පීනනකොට අශ්‍රයක් පදිනකොට ඒ ඔක්කොම කටයුතු වලදී සතිය පිටවන්න පුළුවන් නම් ඒකට කියනවා සතිය විවිධාංගීකරණය කරනවා ඩයිවර්සිෆයි කරනවා. ඉතින් ඒ විදිහට දවස පුරාම තියෙන හැම එකටම යන්න ඕනේ. මේක කරදරයකට ගන්න එපා. හොඳට පදනම හරියට තනි පොළවේ මේක ඊගාව කඩෙන් පරීක්ෂණය කියලා විතර තමයි ගන්න. හැබැයි තනි පොළවේ කරපු නැති කෙනෙකුට මේක කරන්න යන්න එපා. ඒක මම හිතන්නේ කියන්න ඕනේ නෑනේ. මූලික නැති කෙනාට මේක කරන්න යන්න එපා. කරපු කෙනාට මේක හම්බෙන එක අභියෝගතා පරීක්ෂණය තමයි වෙන්නේ. දෙවෙනි කොටස පාදයේ ඔසවා තබා අනෙක් පාදයේ ඔසවන අතරතුර කාලය තුල මනස පාද දෙකට මාරු වෙන බැවින් වික්ෂිප්ත බවක් ඇති වේ. මේ පාද දෙක මාරු වන අවස්ථාවේදී මනස හසුරුවා ගන්න අයුරු පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඊට වේවා. ඔව් ඇත්තටම සත්‍ය සක්පන දිගේ යනකොට තේරෙන්න පටන් අර ගන්නවා එක කකුලක ඉඳලා අනික් කකුලට බර මාරු වෙන එක අපි මෙතෙක් කළා මෙනෙහි කරලත් නැහැ. අපේ සක්මන්ට අහු වෙලා නැහැ. නමුත් ඒක ඕක තමයි ඔය සින්ක්‍රොනයිස් වෙනවා කියලා කියන්නේ. ඕක තමයි ඔය අනායාසයෙන් වෙනවා කියලා කියන්නේ. එතන ඒක දැක්කට පස්සේ මේ වමේ සිට දකුණට යන්නේ ඒක ගත්ත ගැල්මක යන්නේ ඒක හැල්මක යන්නේ ඒකට බර මාරු වෙනවා ඉතින් මේක දැක්කට පස්සේ මේක දැන් ප්‍රශ්නයක් කරලා කොහොමද සතිය පිටවන්නේ කියලා ඔය ටී ඉස්සෙල්ලා මොන ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ නිකන් ඇවිදිනකොට කිසි ප්‍රශ්නයක් නැහැ ඔය යනවා දැන් මේක දැක්කට පස්සේ ප්‍රශ්නයක් ඇති කරගන්න මේකට කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්න පිටුම එහෙම ඇවිදින්න ඇවිදිනට ඇවිදිනට යාට තීරණ පටන් අරගෙන මේ යමක් දැකීම අලුත් දෙයක් අධ්‍යයනය කිරීම ප්‍රශ්නයක් වෙන්න බෑනේ මේ අලුත් තොරතුරක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. මේ භාවනා වෙච්ච තොරතුරක්. ඒක වික්ෂිප්ත භාවයට හිත යොමු කරගත්තයි කියලා කිව්වොත් එහෙම අපි ප්‍රගතිශීලීත්වය කඩා ගන්නවා. අපිට කරන වික්ෂිප්ත භාවය කියලා කියන දේ ඊගාව පරීක්ෂණයට මෙයා ලෑස්ති වෙනවා. මේ කකුලක කියනවා ඉරියව්වක සතියපතල ඉරියාපත සංධියකට සතියපත්තන්නේ කොහොමද? මේ ඉරියව්වේ මේ ඉරියවට මාරු වෙනකොට, කෙලින් අනේකන හැරෙනකොට, කෙලින් අනේකන පල්ලම පයින්නකොට. කෙලින් යන එක ඉස්සෙනකොට වම්ෙන් දකුණට මාරු වෙන එකට කියනවා සම්පජඤ්ඤය කියලා. එකම ඉරියව්වේ සතිය පාත්‍ර කරන සතිය කියලා. ඉතින් සතිය සම්පජඤ්ඤයක් බවට පත්වොත් තමයි සීබුද්ධිය ඇති වෙන්නේ. සති සම්පජඤ්ඤය කියන්නේ බුදුහාමර හැම වෙලාවෙම සඳහන් කරන සම්පජඤ්ඤෝ සතිමා නැත්නම් සති සම්පජඤ්ඤය. ඉතින් මේ සම්පජඤ්ඤය ඇති වෙන්න දොර කවුලක් වෘත්ති වීම. ඒකට හොඳම දේ තමයි මේ තියෙන දත්ත ටික හිතට එහෙම පේන්න අරින්නේ. පේනකොට පේනවා ඔතෙක්කල් වෙලා තියෙනවා අපි දන්නේ නැහැ. දැන් මේ දැකපු එක භාවනාවේ ලැබිච්ච ආනිසංශයක් මත භාවනාවට බාධාවක් නෙවෙයි. ආන්නේ විදිහට හැම අභියෝගයකට මොන දෙන්න ගියොත් ඒ හිතම ඒකට ක්‍රමසා විදි හොයනවා. ඉතින් ඒක නිසා අපිට පච්චාපුරේ සංඤී කියලා මේකේ බර අල්ලනකොට මේකේ බර ගන්න එක. අපි පොල් පිටක් පදිනවා කියලා හිතන්නේ. පොල් පිටක හිටගෙන මේ පැත්තට බර වෙනකොට අර කිස්සෙනවා. අරකට යනකොට මේක ඉස්සෙනවා. පොල් පිට පදිනකොට අපිට පුළුවන් බැලන්ස් කරන්න. ඉතින් මේක අපේ ඥානයක් නෙමෙයි. මේක පරිණාමයෙන් අපිට ආපු එකක්. දැන් අපි ඒක දිහා බලන එක විතරයි කරන්නේ. එහෙම එකක් තියෙන එක කරදරයකට හෝ ඒක බලන්න වීම අභියෝගයක් කරගන්න යන්න නරකයි. ඒ එතෙන්ට මනස දියුණු වුණාට පස්සේ තමයි අපිට මේ ප්‍රශ්න පත්‍රය හම්බ වෙන්නේ. ඒක තියා හොඳට ප්‍රශ්න දිහා බලන්නේ උත්තරය හම්බ වෙනවා. ඉස්සලාර පල්ලමක් වහිනකොට හෝ එහෙම නැත්නම් අර වගේ වමෙන් දකුණට මාරු වෙන දේවල් අපේ දියුණුවේ ලකුණු. මේ හොඳ සුබ ලකුණු. එහෙම නැත්නම් අභිවෘද්ධියක ලකුණු. මේකට ප්‍රශ්න මොකද්ද? උත්තර නැත්නම් සමීකරණ පිට නැහැ. මේකම දිහා නැවත නැවතත් කරනකොට මේක මට ලැබිච්ච උසස් වීමක් කියලා ක්‍රමසහ විද්‍යාම් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ වෙත මට ආනාපාන සති භාවනාවේදී සමහර අවස්ථාවල කය සැහැල් වී පාවෙන ස්වභාවයක් දැනේ. එම අවස්ථාවේදී හුස්ම රැල්ල නොදැනී යන අවස්ථාද ඇතිවේ. පැයක භාවනාවක් සඳහා හිඳගත් විට මෙසේ කීප වරක් සිදුවේ. හුස්ම රැල්ල නොදැනී පවතින අවස්ථාව සමහර විට විනාඩි දෙක තුනක් විතරයි සිටේ. සිතට එක්වරම වෙනක් සිටවිල්ලක් පැමිණ එම తත්වය වෙනස් වේ. නැවත ආනාපාන සතිය වැඩිවීමට පටන්ගෙන ටික වේලාවකින් අර කලින් තිබූ తත්වයට මතුවේ. මෙසේ වන්නේ ඇයිදයි කරුණාකර පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. කොහොමරි මෙතෙන් ඉඳන් බොහොම ලස්සන හසුරුලා තියෙන බව පේන්න තියෙනවා. මොකද උඟ දෙනෙක් අර වගේ නොදන්න තැනට ගියාම ඕක ප්‍රශ්නයක් කරගෙන කොහෙද සතිය පිටවන්නේ ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවනේ. නමුත් තමයි තේරෙනවා එහෙම නොදන්න තැනට ගියාට පස්සේ ආයෙ දැනීමක් ඇති කරනවා පොඩි තිගැස්මක් එක සත්‍යයක් වේදනාවක් කරා. ඊට පස්සේ එතකොටම ආයතන පණමතන ආයෙත් යමක් නොවිච්ච කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ මේක කෙරුවොත් ආනපනති කියනට ආයෙත් නොදන්න තැන්න යනවා. ආයෙත් මොකක් හරි එකකින් ඇවිස්සෙනවා. ආයෙත් tempත් වෙනවා. ඉතින් මේකේ පේනවා සාපේක්ෂතාවයක්. දැනීමක් තියෙන තැනට සාපේක්ෂව තියෙනව නොදැනින තැන. නොදැන්න තැනක ඉන්න බව දන්නේ ඊට පස්සේ දැනීම ආවට පස්සේ. නොදැන්න තැන ඉන්නකොට නොදන්න බව දැනගන්න බෑ. ඒක නිසා සරුවචනසේ ඒ ආනන්ද සප්පයි සූත්‍රය සඳහන් කරනවා. මෙහෙම තමන් යයි ඊගාම එක පාට මොකක් හරි එකකින් ඇවිස්සුනට පස්සේ කල්පනා වෙනවා අඩේ. මම මෙතෙක් වෙලා මොකෙකවත් නිදා නැහැ. එතනදී ඒක තේරෙන්නේ නැහැ. අපි නිින්ද හිට බව තේරෙන නිින්දින් අවදි වුණාට පස්සේ. එතකොට තමයි තේරෙනවා මේ සාපේක්ෂතාවයේ මේ රූප කර්මස්ථානයක් න රූපයක අභාවව කියලා එකක් තියෙනවා. රූපේ භාවය කියලා එකක් තියෙනවා. භාවය දැනෙනවා. අභාවය දැනෙන්නේ නැහැ. හැබැයි මේ දෙකම සතිය පිටවන්න පුළුවන් සෞඛ්‍ය සම්බන්ධ ප්‍රත්‍ය දේවල්. මේක නැවත නැවත නැවත නැවත යන්න ගියාම මේ කරලා තියෙන විදිහට ඒක පන්නේ 10 15 20 යන්න ගියාම තමයි තේරෙයි මගේ හිතේ මනාපයක් තියෙනවා නම් මේ නැති තැන හොඳයි තියෙන තැනට වැඩිය කියලා. නැත්නම් තියෙන තැන හොඳයි නැත්නම්ට වැඩිය කියලා ඔය දෙක තියෙනකම් මම නිකන් දැකලා නැහැ. මම නිවන් දැක්කයි කියලා කියන්නේ මේ නැති තැනයි තියෙන තැනයි දෙකේම මනසේ මට්ටම්. ওই දෙකටම නොසැලෙන මනසයි. මේ දෙකම විශේෂයි නොසලින මනසිකේ සාමාන්‍ය හිතලා ගන්න බෑ නේද ඒක මේ වචන කිව්වට හිතර ගන්න බෑ ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් අපි අහමු මේ විදිහට යනකොට Taman හිතන්නේ වැඩි භාවනා දියුණුවයි කියලා මේ නොපෙන්නන තැනද පෙනෙන තැනද කියලා පන්දන්නේ මේ මම අහන ප්‍රශ්න තේරෙනවද කියලා Thank you. අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ දැන් මේකේ ලියලා තිබුණා ආනපන කියලා තමයි සියුම් වෙලා ආනපන නොතෙන දැනකට යනවා. ඊටසේ ආයේ සීමක් ඇතිලා ආයේ දැනෙන තැනට එනවා. ආයේ සරබ් බහනකොට ආයේ නොදැනෙන තැනට යනවා. මෙහෙම මේ මාරු වෙන තමන්ගේ හිතේ ප්‍රകൃතිය මොකද්ද? භාවනාව හොඳයි කියලා හිතෙන සතිය දියුණුයි කියලා හිතෙන දැනෙන වෙලාවෙදිද නොදැනෙන වෙලාවෙදිද? මට ඒක පැහැදුණු පැහැදිලි වුණේ නෑ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් නැවත පැහැදිලි කරන්න. දැන් දැනෙන්නේ නැති වෙලාවක් තියෙනවනේ. දැනෙන්නේ නැතුව තියෙනවා. ඒකටකොටද සතිය හොඳට තියෙන්නේ. එහෙම නැත්නම් යමක් දැනෙනකොටද? දැන් නොදැනි ඉඳලා ඉවර වෙලා දැනෙන්න පටන් ගත්තම හිතෙනවා නොදැනෙච්ච වෙලාවේදී හොඳයි කියලා ඒක තේරෙන්නේ හැබැයි දැනෙන්න පටන් ගත්තට පස්සේ. හරි ඒක නිසා අපි උසාවියේදී බාර ගන්නවා මේ නොදැනෙන වෙලාවේදී තියෙන යම් සාන්තියක් යම් හොඳ ගතියක් දැනුණාට පස්සේ තේරෙනවා. හිතා ගන්න පුළුවන් ද දැනුණයි නොදැනුණයි දෙකට සමහිත එනකම් භාවනා කරන්න ඕනේ කියන එක. නෑ එහෙම දැනෙන්නේ. දැන් මම හිතා ගන්න පුළුවන්ද කියලා මං අහන්නේ. ඒක තමයි භාවනාව කියන්නේ. දැන් අපිට තියෙනනේ නොදැන්න වෙලාව හොඳයි කියලා එකක්. ඊට පස්සේ ඒක දැනෙන්නේ දැනුණට පස්සේනේ. භාවනා දියුණු වෙනකොට වෙන්නේ දැනුණත් එකයි නොදැනුණත් එකයි මේක හිතේ හැටි. අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා වචනයක් අහලා තියෙනවද? ඔව්. ආ ඒක තමයි ඔය කියන්නේ දැන් පෙන්නනවා. අපි දැන් දන්නේ එකනේ ඉස්සලා දැනුම විතරනේ. පස්සේ ගිහලා බ්ලැන්ක් යන තැන් පෙන්නනවා. ආයෙ හොඳ දැන. ආයෙ බ්ලැන්ක් යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සර්වචනාංශය අපිට කියලා දෙනවා. ඒ නොදැනෙන තැනයි දැනෙන තැනයි දෙකටම නොසැලෙන මනසක්. අරකට ගමන්නේ මේකත් තමයි. ඉතින් අම්මා හොඳයි කිව්වත් හරිදී තාත්තා හොඳයි කිව්වත් හරිදී ඒ නිසා නංගියේ මල්ලියේ පාසෙම දෙන්නම හොඳේ කියා කියලා කවියක් අහලා දෙනවා. සිරියයගෙන් අහන්න ගිහිල්ලා. අම්ම හොඳයි වැරදි කිව්වොත් වැරදි කියනකොට අයියා ඊ කියලා. තාත්තා හොඳයි වැරදි කිව්වොත් වැරදි කියනකොට අක්කා නංගි ම්ම් කියනවා. ඒතකොට සිරියා කියනවා ඒ නිසා නංගිය මල්ලිය වාසෙම දෙන්නම හොඳේ කියලා. ඕක තමයි ඔය අපිට අහුවෙන්නේ නැති පොයින්ට් එක. මොකද අපි මොන හරි දෙකක් දීපු ගමන් ප්‍රෙෆරන්ස් යනවනේ අපේ. ඒක මගේ නෙමෙයි හැටි අපේ. ඒ ප්‍රෙෆරන්ස් එක අහුවෙන්න නම් මේ දෙක අතර මාරු වෙන්න දෙන්න ඕනේ හිතට. ඇති දේ සහ නැති දේ. නැති දේ තේරෙන්නේ ඇති වුණාට පස්සේ. ඒක වෙනම ටෙක්නිකල් පොයින්ට්. මේ දෙක දීලා ඉතින් ප්‍රශ්නයක් අහුවොත් හිත කියන මේකේ ටෙන්ෂන් එක නෑ. කිසි ප්‍රශ්න නෑ. මේක හරි සාන්ත කරයි. සාන්ති කරයි හොඳයි. තියෙන දේ ඉරිටේෂන් එකක්, ෆ්‍රික්ෂන් එකක්. කරදරේ නිසා මේක හොඳයි. නමුත් අපි යම් වෙලාවක භාවනා කර කර කර ගිහිල්ලා මේ සැප සහ දුක දෙකටම, ලාභේ සහ අලාභේ දෙකටම, යස ආයස දෙකටම සමහිත කියලා කියන්නේ తాදී මනස කියනවා. ඒකට අපි කියනවා නොසැලෙන මනස කියලා කියනවා. අපි ඒකට උපේක්ෂා මනස කියලා කියනවා. දැන් එතන තමයි අරගහන්න ගන්න යන්නේ. මේක ලක්ෂ වාරයක් වෙන්න ඕනේ. වෙනකොට වෙනකොට වෙනකොට අපි අර එකිනෙකට සැලෙන ගතිය අඩු වෙලා. එතකොට ඒකෙන් අපිට එන ඉරිටේෂන් එක, අපෙන් එන ඉන්ෆ්ලික්ෂන් එක දුක නැතිලා. නේ දෙන්නේ හිමීට හිමීට යනවා. හැබැයි තව එකක් වෙනවා ඉස්සරහට යනකොට ওই දෙක අතර තියෙන කන්ට්‍රාස්ට් එක අඩු වෙන්න පටන් ගන්නවා. දැනට කන්ට්‍රාස්ට් එකක් තියෙනවා. මොකද අපි ඉඳලා තියෙන එක පැත්තක විතරනේ. ඒක පාරට නොදැන දැන ගියාම ලොකු කන්ට්‍රාස්ට් එකක්. මේක ලක්ෂ කෝටි වාරයක් වෙනකොට මේ දෙක අතර කන්ට්‍රාස්ට් එක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අපිට හරි ලේසි තේරුම් ගන්න මේ දෙක අතර ওই ලොකු වෙනසක් නැහැ. මෙහා නැතුව මෙහාට ඉන්න බෑ. මෙහා නැතුව මෙහාට ඉන්න බෑ. මොකද අපි මේ දෙන්න තෝරන්නේ. තේරීම හරහා තමයි මායя වැඩ කරන්නේ. තේරීම හරහා තමයි කෙලෙස් වැඩ කරන්නේ. තේරීම හරහා තමයි ආතතියක් එන්නේ. තේරීම හරහා තමයි ෆ්‍රස්ට්‍රේෂන් එක එන්නේ. අසහනේ ඉන්නේ. ඉතින් දෙන්නටම හොඳයි කිව්වට පස්සේ ඊට පස්සේ උරුට්ටුවක් නැහැ. අල්ලගත්තද පොයින්ට් එක තේරෙනවද මං කියන එක? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මේ යන විදිහට දිගටම මේ විදිය භාවනාව කරගෙන යන එක කරගෙන යනවා. ඒකට මොකේද ලෑස්තිලා යන්නේ? මොකක්ද මම මේ ක්ලියර් කරලා දෙන්න හදපු පොයින්ට් එක? නොදැනෙන දැනද දැනෙන දැනද හොඳයි කියන එක වෙන් කරගන්න. නෑ කියෝන්නේ ඔය මයික් එකට කතා කරන්නේ නෑ දැනෙන තැනද දැන් මට භාවනාවේ ආනාපාන සතිය ඉන්නකොට මගේ සිත මුකුත්ම හුස්ම රැල්ල නොදැනී තැන ඉඳලා මට දැනෙන්නේ නොදැනී තැනක හිටියා කියලා දැන් හිත වෙනස් වුණාමනේ එතකොට මම දැන් ඒ විදිහම දිගටම තව භාවනා කරනකොට කරගෙන යන එක ඒක ඇක්සෙප්ටඩ්. ඔව්. මේ සාකච්ඡාවෙන් ගත්ත පොයින්ට් එක මොකද්ද? සාකච්ඡාවෙන් ගත්ත උපදේශය මොකද්ද? සාකච්ඡාවෙන් ගත්ත හින්ට් එක මොකද්ද? අපි සාකච්ඡා කළා මොකද්ද ගත්තේ? ඕකත් එකක්. ඔව්. දුක තමයි දැන් මම මේක දිගටම වීරිය වඩලා කරගෙන යනකොට තමයි මේක මට දැනෙන්න පටන් ගන්නේ කියලා. නෑ, ඊගා පොයින්ට් එක දෙකටම සමහිත පවත්වන්න කියලා. මැද ඉන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ අපි දැන්න දන්නවනේ නැති එක හොඳයි කියලා අපි දැන්න වැලියු ජජ්මන්ට් එකක් තියෙනවනේ. අන්න ඒකට ඉඩ තියන්නේ නැතුව නැති වුණත් කමන්නේ, තිබුණත් කමන්නේ. ඇතුව හෝ නැතුව කියන මැද. ඒකට මෙහෙමයි කියන්නේ. මිනිස්සේ ගිහිල්ලා ආම්දුගෙනුට ආරාධනා කරලු දාණයට. ඊළඟවල ආම්දුන්නේ 19කට විතර දාන දෙන්න ඕනේ 19ක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කිව්වලු නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වලු ඕට එසේ මෙසේ සිංහලයක් තිබිලා බෑ ඇහුවා තේරුම් ගන්න ස්වාමීන් නොවැඩිය වැඩියත් හොඳයි කියලා. ඉතින් ආන්දරෝ ඉතින් දැනගත්තලු කතාව මේ මොකටද වෙදන්නේ කියලා. මේ සතියට කියන්නේ ඔබ හිටියත් හොඳයි. ඔබ නැති වුණත් හොඳයි. ඔබ හිටියත් නොහිටියත් හොඳයි. එතකොට අපිට සතියට ආයෙ ගෙවන්න ඕනේ නෑ නේ. ෆන්ක්ෂන් එක ඉවරයි, ඩීල් එක ඉවරයි. කියන්නේ හරි ගියා කියලා දැනගත් තියෙනවා සතිය තියෙනවා දන්නවා අනපන තියෙනවා දන්නවා ඒත් හොඳයි. ආතම් පණිත් නෑ මොකක්වත් දන්නේ ඒත් හොඳයි. අපිට වෙන්නේ සතිය නෑ වගේ කියලා දෙකටම සමහිත එනවයි කියන මනස අපේ අපේ හිතේ thinking වල combination එක ඇත්තම නැති combination එකක් ඕක. කිසිම තැනක නෑ. සර්වචන්දරේ ගිනිලා කරකොල කරකොල කොහෙන් ගියත් මොනොතෙන් දාලා කියනවා. ඔය द्वේතාවය දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන එක උඹට ඇති වෙච්ච රෝගයක්. ඔබේ තියෙන මානසික රෝගයක්. ප්‍රകൃතිය නම් ওই දෙකම එකයි. ওই දෙක එකිනෙකම තේරලා තියෙන. එකිනෙක ප්‍රතිපන්නයි. නිසා ඔබ භාවනා කරපන් මේක කරලා කරලා කරලා කරලා මේ දෙකටම සමහිතක වෙනකන් මේ දෙකටම තාදී හිතක් වෙනකන් එහෙව් හිතක් වෙනකන් නොසලෙන හිතක් වෙනකන් උපේක්ෂක හිතක් වෙනකන් හිතලම ගන්න බෑ ඔක. කොයි යන පාරෙම යන්න ඕනේ. යනකොට ප්‍රිපෙයාර් මයින්ඩ් එකක් තියෙනවා. අය මේකට මම හිත කැමති. කම නැහැ ඒක වැඩක් නැහැ. මට ඕන කරලා තියෙන්නේ මේ දෙකත් එක මේ මනාපමනාප රෙෆරන්ස් ප්‍රෙෆරන්ස් වල පැත්තක තියලා වැඩේට යන්න දෙන්නේ. තේරුණා කියලා හිතනවා. මට නම් සැකයි. ඒ වෙනකොට සාකච්ඡාවට මේක ඇදලා දාපු එකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද එහෙම කළා තමයි මට මේ හරස් ප්‍රශ්න හරහා තමයි මට මේක ප්‍රසන් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක මේක මූලධර්මයේ තේරුම් ගත්තට අත්දකලා මේක දකිනකොට ලොකු වෙනසක්. හරි සතුටක් ලැබෙනවා. ඉස්සරහට මේකමයි හරි මේක ඉස්සරහට යනකොට මේ දෙක අතර වර්ග ભેදයක් තේරුම බේරුමකට ඔහේ යන්නරින්න. සාමාන්‍යයෙන් මම මේ ප්‍රශ්නෙට ලිව්වේ නැති තව කොටසක් තියෙනවා දැන් මුල් අවස්ථාවේදී මයික් එකට කතා කරන්න ඕනේ. මුල් අවස්ථාවේදී මට හිතට ලොකු බයක් දැනුණා මගේ මට මොකක් වෙලාද දන්නේ මේ මට සිතවිල්ලක් තේරෙන්නේ මගේ කය ගැන තේරෙන්නේ කියලා. හැබැයි ඒ තිබිච්ච බය දැන් මගේ එහෙම බයක් මුකුත් නෑ හිතේ. ඒ ඒ අවස්ථාවේදී මට කිසිම බයක් කිසිම සැකයක් මගේ හිතේ පහළ වෙන්නේ නැහැ. මුල්ම කාලේ කියන්නේ මේක අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා භාවනා පටන් ගත්තේ. ඒ කාලේදී දැනෙන්න ගන්නකොට මට තිබුණ ලොකු බයක් එහෙම දැනුණා. ඇයි මට මෙහෙම වෙන්නේ කියන එක. හැබැයි දැන් මගේ ඒ බය නැහැ. මම දන්නේ ඒක බය නැති උනේ මොකක් නිසාද කියන එක. මං දෙන උත්තරේ ওই කෙල්ලෙක් කාලේ බය තුණා දැන් කොල්ලෙක්. ඔය ඔය වෙනස වෙනකම් භාවනා පටන් ගන්න නැහැ. ගෑණියෙකුට බෑ භාවනා කරන්න. පිරිමියෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ට්‍රාන්ස්වෙස්ටයිටිස් කරලා දෙනවා. ලිංග පරිවර්තනයක් වෙනවා. ඒ ඒ සෙල්ලක්කාරකම නැතුව කොහේ යන්නද? ඔය පොත්වල තියෙන තීරිතිගේ යන්න බැවතෙන්ට එනවා. අඩවසේ බය කරනවා, භයංකාර කරනවා, කලන්තේ කරනවා, අම්බරනවා, දඟලනවා. හැබැයි ඔය කීයද තරම් ඔය වැඟොරේවට වහින්නේ නැහැ. එයා පිටර ගියාට පස්සේ තියෙනවා අඩේ. මම මේකට කොච්චර ගණන් හැදුවද කොච්චර වැය වුණාද? දැන් නැහැ. මං කියන්නේ ඒක කොල්ලෙක් වෙනවා කියලා. ඒ කියන්නේ මේකට මට හරියට බයිනවා මිනිස්සු. මං කියන්නේ masculinity and ෆෙමිනිටි කියලා එකක් තියෙනවා මේ ෆෙමිනිටි කියන්නේ පස්සට එන එක masculinity attractive attacking dashing through ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ මේ ජමක් වෙනකොට තපන රසක් දෙපරම බව චර්චුරු ගග පස්සෙක් පස්සට යන්නේ කාට මේ භාවනා ඉස්සරහට යන්න බෑ අනිවාර්යයෙන්ම අභියෝග එනවා කම්මෝචිකාව එහෙම නැත්නම් frog jump into an old pond ප්ලොප් ඇති ඕවට ෆෝමියුලා තෝය හොයා අරේ හම්බෙලා මේ හම්බෙලා කරනවා නම් කවදාවත් දිනුවන්නේ නැහැ ඔයගේ කම්මෝජිකා කියලා පයින් මනසයට දැන් ලබලුවට පස්සේ එන ඔය තරම් තරමන දෙයක් ඕකේ නැහැනේ ඒක තමයි ඉවොලූෂන් කියන්නේ අපි ඔය ඉවොලූෂන් එක හැම වෙලාවෙම දන්න සම්ප්‍රදායට පස ගන්නවා කද්දාකත් දිනුවක් නෑ අපි ඉවොලූෂන් නැතර අවුරුදු කෝටි 40ක් ඒ 43 කවදාකත් ඉස්සරහට ගෙන එක මිනිහා බුදුහාමුදුරුවෝ විතරයි ගියේ ඒකලික උඹලා රෙඩි කරනවා. ඒ කියන්නේ බුදුහාම දාපු වචන තමයි යෝනිසමංචකාරය. යෝනිසමංචකාරය තියෙනවක දවස් 7යි මිනිස්සු යන්නේ. මේ ඇටෙන්ෂන් එක ගත්තට පස්සේ අපකරායන හැම දුකක්ම නිවනක් නේ. ඔකට චරිචුරු ගාලා කවුද අපිට උත්තර දෙන්නේ තියෙන? ඕක මොන දීපක්. එතකොට එනවා ලොකු වරණගිල්ලක්. ලොකු ඉමුනිටි එකක්. ලොකු සන්තෝෂය මොකද මම්මනේ ගත්තේ මට බුදුහාමුදුරුවෝ දීලා නෙවෙයිනේ. Taman තුල ඇතුළේ ඉවොලුෂන් එකක් නේ. ඕක කාටවත් දෙන්න පුළුවන්ද බලන්න දෙන්න බෑ. හොරකම් කරන්න පුළුවන් කාටවත්. අපිට පුළුවන් කාගේ හොරකම් කරන්න. මෙන්න මේ ටික කරන්නේ නැතුව මැරෙන්න උනොත් අපරාධනේ. මේ ටික පුරුදු කරගන්න නැතුව මැරෙන්න උනොත් මරණ දිශා කොච්චර බය වෙනවද? මරණෙත් ඕක හරහා යන්න. මරණෙත් යන්න ඔය ગેප් එකට යන එක තමයි. මොනවා වෙන්නේ? ඊට පස්සේ ආපහු එනවනේ. ගියත් මොකෝ හිටියාම මොකෝ. ඒ මිනිහට ආවේ මිනිහ ගලේ ගහුවත් මරන්න බෑ. ඊට පස්සේ මනසගේ බ්‍රේන් එකේ ඇමිග්ඩලා එක පුංචි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇන්සයිටි ගන්න බෑ යාට. ෆියර් එක එන්නේ නැහැ. ඉතින් බය කරුවට බය වුණේ නැහනේ. මේක කන්ටැජියස්. ඊට පස්සේ එන හැම එකෙදිම ඉතින් ගෙදර වලින් අම්ල තාත්තලා මට බයින ඔබ වහන්සේගේ භාවනාවට පස්සේ කොල්ල දරුවෝ අපි කියන කිසි දෙයක් අහන්නේ නැහැ දැන්. උන් උන්ට මොන දේවල් කරනවා කියලා මට එන ජොලියක් කරනවා මට ළමේ කම්පුණා වගේ. කවුරු හරි හිතුවක්කාරකමක් කරනවා නම් භාවනාවේදී ඌ තල්ල කරනවා කියලා මට ගන්න නැහැ. මම දරා හරි හරි ඌට හරි ගිහිල්ලා මොකද අම්මලා දාතලා මැට්ටෝ මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ පොඩ තුවාල වෙන්න බෑ, දතක් කැඩෙන්න බෑ, කොණ්ඩ රැලි වැටෙන්න බෑ. අම්මලා දාලා තියාන අතක ඉඳගෙන. ඒව කරන්නේ ගත්තෙම කවදාකවත් බාලදක්ෂේ කරි බාලදක්ෂේ කක් වෙන්න බෑ. ඒ නිසා ඔන්න කඩානිය මෙච්චරයි කියන්නේ. සෝ සෝ ගෞතම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි එක චිත්තක්ෂණයක් හෝ සිත එකඟ කිරීමට මහත් වූ කුසලක් එක චිත්තක්ෂණයක් හෝ සිත එකඟ කර ගැනීම මහත් වූ කුසලයක් ආනාපාන සතියේ සිත පිහිටුවාගත් විට ලෝභ දෝෂ මෝහ අකුසල් ඇති නොවන නමුත් සිත එකඟ කර ගැනීම නිසා කුසල් ඇතිවන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. කුසලයේ කියන්නේ දක්ෂකම කියන එක. ඕගොල්ලෝ කුසලයේ කියන්නේ මොකටද මම දන්නේ නැහැ. කුසලයේ කියන්නේ skillfulness. දක්ෂකම මේ වර්තමානයේ මේක මේ කෙලින් කරපු ඉදිකටක් උඩ අබෑටයක් බැලන්ස් කරයි කියලා කියන්නේ. ඉතින් දක්ෂකමනේ. මම කෙලින් කරපු ඉදිකටක් උඩ අබෑට අහුරක් වක් කරන්න එකක්වත් හිතින්නේ නැහැ. කොහොම හරි කරලා හිටවගත්තයි කියලා හිතන්න. වර්තමානයේ හිත හිටවගත්තයි කියලා ඉතින් ඒක දක්ෂකම කියන්නේ නැත. මොකද කුසලයක් කියන්නේ නැත වෙන වචනයක් දන්න. ඕගොල්ලෝ කුසලයේ කියන්නේ කහා පාට එකක් වෙන්න නැති රතු පාට එකක් වෙන්න. හැබැයි ඒක ශ්‍රී බුදුහාමුදුර කුසලයේ කියන්නේ. කියන්නේ අපක දක්ෂතාවය. මේ හැම වෙලාවෙම පිටපයින් එක්සෙන්ට්‍රික් හිත. ඒක චිත්තක්ෂණයකවත්ම හිතව ගන්න. ඒකට කුසලයේ කියන්නේ නැත වෙන මොනවා කියන්නේ. එනිසා කුසලයේ පරිතමාප්තයෙන් අදහස කියන්නේ දක්ෂකම. එනිසා මම දක්ෂ වුණා. පිටියක් මත පහන පාත්තු කරව පහනක හරසුලන් නිසා නිතරම පහන නල්ලෙන් නලෙන්ද එක චිත්තක්ෂණයක පහන් දැල්ල කෙලින් හිටියා. හරසුලන් අතර වෙලා. එක චිත්තක්ෂණයක. ඒ වගේ දෙයක් තමයි යෝග. මේකට චිමිනියක් දැම්මට පස්සේ ඉතින් කොච්චර උලන් තිබුණත් උලන් පහන් දැල්ල කෙලින් ඉන්නවා. ඉතින් අපි චිමිනිය දාන එක තමයි භාවනාවේ කරන්නේ. ඔය ආශ්‍රය කරන ඉස්ලාම මතාර වෙන කොච්චර හරසුලන් තිබුණත් චිත්තක්ෂණයක පහන් දැල්ල උඩට තේරෙන්න පුළුවන්. ඒ දෙකට දක්ෂකම කියලා තමයි කියන්නේ. මේ චිත්තක්ෂණ කියන්නේ most smallest limit uh, unit of the time. හරියට කියන්න බෑ මොකද්ද කියලා. කාලේ ඉදාහම කුඩා කොටසට කියනවා සාමාන්‍ය කියනවා මේක මේ අසුරුසනක් චිත්තක්ෂණයක් කියලා කියනවා. ඊටාම කුඩා කොටසක්. දුස්මතරල්ම ඕනේ. ගරු ස්වාමින් වහන්සේ සතිමත් වීමද සති සම්පජඤ්ඤය වීමද අප විසින් කළ යුත්තේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේ ප්‍රශ්න දෙවෙනි කොටස ආස්වාසය සහ ප්‍රස්වාසයේ මුල මැද අග බැලීම කෙටියෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට පුත් සරණයි. ඔය පළවෙනි ප්‍රශ්නේ කියන් තියන්නේ සතිය හෝ සම්පජඤ්ඤය අපිට නම් ගන්න බෑ. මට නම් පුළුවන්. බහුවචනෙට දැම්මොත් නම් කක්කා. එනිස අපි සති සම්පජඤ්ඤය මේ ඔක්කොමත් එක මොන සති සම්පජඤ්ඤයද මේ වැට්ටෝ පිහට්ටොත් එක්ක. මේ මටවත් බැරුව ඉඳන්නේ. ඒ නිසා මම ගන්නෙ කොහොමද කියලා අහුවොත් නම් ප්‍රශ්නේ ව්‍යාකරණ අනුකූලයි. මේ දින පවුලත් ඔක්කොම එක නිවන් යන්න හදනවා. මුළු ලංකාවම බුද්ධහන් කරන්න හදනවා. ධාර්මික රාජ්‍ය පිටවන්න හදනවා. පිස්සු ඩබල් නේ. හොඳ එකනේ. නිසා මේ බහුවචෙන්ට දෙමිල්ල මල්ලි කක්කාවක් ඕකන. දැන් බැවිදලා ඉන්න අපිට මොනම බහුවචනයක්වත් නැහැ. මොකක්ද එක ගන්න දෙනු කරන්නේ. ඉතින් ඒක නිසා මේ ව්‍යාකරණම පේන්න තියෙනවා අපි සති සම්පජඤ්ඤය වැඩිමේදී මොකද කොහොමද වර්ණනා කරලා තියෙන්නේ? සතිමත් වීමද සති සම්පජඤ්ඤය වීමද අප විසින් කළ යුත්තේ. අප විසින් නම් ඔය වැඩේ කරන්න බෑ. මම විසින් කරන එක නම් කරන්න තියෙන්නේ සතිය වඩනකොට සම්පජඤ්ඤය එනවා. ඉරියව්වක සතිය පවත්වනකොට ඉරියව් මාරු කරන තියෙන ඥාණය එනවා. ඉතින් ඒ සක්‍ර දෙවියන්දයා මිනිස්සු ඔක්කොටම සත්තු ඔක්කොටම උපකරණ ඌරට කිවලුට හාන්න නගුලක් දෙනවයි කියලා. එකේ ගන්න පූසරති බඩු කපු කටින්ද ගුරු උරු ගන්න දෙනවයි කියලා. මදුරුවා ගියාට පස්සේ උඹට කටුවයි මිටිය දෙනවා. ඌ ගෙදර කියලා බලනකොට මිටිය නැතුළු කටුව විතරලු දීලා තියෙනවා. පස්සේ විජාට කම්ප්ලේන්ට් එකක් දාලා රක්ක දෙවියනට කිව්වලු ඔබ හරි දැන් කටුවේ මිටිය දෙනවා කිය මට කටුව විතර කියනවා ඔබ කටුව තියෙනකොට මිටියෙන් වදී කිව්වලු ඒ සතිය තියෙනකොට සම්පජඤ්ඤය එනවා. ඒ ප්‍රශ්න දෙවෙනි කොටස ආස්වාසය සහ ප්‍රස්වාසයේ මුල මැද අග බැරීම කෙටියෙන් පහදා දෙන මැනවි. ඒ කියන්නේ ඉර දිහා බලනවා කියනකොට අපිට බෑ ඉර නැගීම සහ ඉර බැසීමත් එක්ක බලන්න කියලා. ඒ කිය ආස්වාසයේ මුල කියලා කියන්නේ ඉර නගිනවා වගේ ආස්වාසය කියලා කියන්නේ ඉර නම් ඊට පස්සේ ඉර බහින හැටි. ඒ නිසා මේ සංසිද්ධියක මුලාග බැලීම. අපි සාමාන්‍යයෙන් මේ පොපියුලේෂන් එකක් එනතම් ජනගහනයක් අරගෙන graph එකක් ගත්තොත් ඒක හැඩේ එන්නේ මේ bell shape curve එකනේ. ඕනෙම ආර්ථික විද්‍යාව මොන දෙකක් ගත්තත් සාමාන්‍ය පොපියුලේෂන් එක තොරතුරු එකතු කරපුවාම bell shape curve එකක් කියන්නේ. ඉතින් මුදුන පෙන්නනවා average එක, norm එක, medium එක. මොකද මේ දෙපැත්ත දෙක හට ගන්න තැන සහ ඉවර වෙන තැන ඒක දිගට යන එකක්. ඒක අර වගේ හරියටම සිංගල් පොයින්ට් නෙවෙයි. ඉතින් බුදුරජාණන් කියන්නේ ඔක්කොම නොලෙජ් මිනිස්සු සාමාන්‍ය බර්ලින් නොලෙජ් සාමාන්‍ය දැනුම තියෙන මැද ඒක. නමුත් මේ මිනිස්සු දෙන්නම අර දෙපැත්ත මිස් කරනවා. සකාදාකත් දැනුම අංග සම්පූර්ණ නැහැ. දැනුම අංග සම්පූර්ණ නම් මේක මේ පටන් ගන්න මුල සහ ඉවර වෙන අග. ඒතකොට මුළු කර්ව් එකම ස්ටඩි කරන්න ඕන. එතකොට තමයි මුල් සබ්ජෙක්ට් එකේ ඔම්නිෂන් නොලෙජ් එක එන්නේ. ඒක නිසා ආස්වාසිය දකින්න එක හොඳයි. ඒකත් අමාරුයි. ඊට පස්සේ ඒක හටගන්න තැන බලන්න තමන්ට කොහොමද දැනෙන්න පටන් ගන්න. ඒක ගෙවිලා ඉවර වෙන්නේ කොහොමද? ආන්නේ දෙකත් එක්ක ආශ්‍රව ප්‍රසව දකින්නකොට ආශ්‍රව සම්පූර්ණ වෙනස් එකක් බවට පත් වෙනවා. ආශ්‍රව ප්‍රසව විතරක් නෙවෙයි වම දකුණේ කනකොට බොනකොට තරහ යනකොට කේන්ති යනකොට ආදරේ හිතනකොට හැම දෙයකම සාමාන්‍ය මනසට ගොතුරු වෙන්නේ මැද ගොරෝසු තැන විතරයි. ටිප් ඔෆ් ද අයිස්බර්ග් විතරයි. අර දෙපැත්ත දෙකත් එක්ක අල්ලන්න පටන් ගන්නවා මේකම ලක්ෂ වාරයක් බලන්න ඕන. බලනකොට අපි උත්සාහ කරන්නේ මේක පටන් ගන්න තැන සහ ඉවර වෙන තැන සහිතව. ඒතකොට තමයි සබ්බකාය කියලා කියන්න පුළුවන්. එනේ සියල්ලම දැක් ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් මූල ධර්මානුකූලව කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ Sorry for not responding to the clarification you requested when my question on, within brackets, my inability to focus, focus on practicing meditation. Hmm. we, when taken for discussion, the question you asked was whether I notice at least slight improvement. I was uh, confused and didn't know what to say at that time. I experience it again with more attention and focus and I am ready to answer with three big yes for walking meditation and one small yes for sitting meditation. I feel the gravity of earth or wetness or cold or the grass still or the grass is still different thoughts are coming into my mind when practicing, but all these are on what practicing right now. My mind is very clear, no stress at all. I find easy to focus with some forced breathing in and breathing out. Some forced breathing in and breathing out am I on right track? How difference is vipassana meditation from what we are practicing right now, Buddha Saranai? so whatever may be the answer or not, big three yes, they are with the walking meditation, it's a good sign. And the small yes for sitting, that means there is some kind of recurrence. Uh, good debates are there. But, uh, but the toward the latter part of the explanation, it says, when I try to focus, naturally breathing becomes forced breathing. Never mind, as far as it is not your intention, it is something happening due to your over-enthusiasm. It is due to your result-oriented approach, never mind. Just continue. Don't claim that I am forcefully breathing. You have to say, due to my over-enthusiasm, it is happening. Never mind, you just keep on practicing. If it is helping you to give more and more in-breath to out-breath, out-breath to in-breath, continuity is there, never mind. But the bad thing in the forced breathing is sometimes you develop headaches. Sometimes you develop tension in your star muscle there. So these kind of consequences, but they are not lasting permanent damages. Never mind, just check whether due to this unintended force breathing, whether your continuity or association or face-to-face -face with in-breath and out-breath is increasing, just continue. Don't worry about whether it is samatha or vipassana. First and foremost, try to develop the familiarity with the primary object. Then you have to observe and touch it, experience it. Through experience only, so to say that you, if you experiencing the cool and coolness, warmness, stiffness, tension, movements, or you are experiencing, I am not distracted, but I am in the in-breath and out-breath, that kind of thing only can give kind of a clue whether tendency is to the samatha vipassana. Now it is not there yet. Still you are just developing familiarity. Just keep on increasing that. Maximize the primary object and please let us know what do you experience in terms of in-breath and out-breath. With that, we can analyze and see whether it is tendencies to the samatha and vipassana. ගෞරවනීය ස්වාමින් වහන්සේ විභව තණ්හා යන්නේ අදහස් කර විභව තණ්හා යන්නේ අදහස් කරන්නේ මේ භවය පමණක්ය යන අදහසද පැහැදිලි කර දෙන්න. අපි ඒක ගනිමු ධර්ම දේශනාවට මේ දවස්වල අපි යන්නේ ඊට ආදාළ කොටසක් නිසා මේ ප්‍රශ්න තියන මම ධර්ම දේශනාවදී අපි සාකච්ඡා කරමු ටිකක්. ඊයේ ධර්ම දේශනාවට අනුව අප මේ තරම් වයසට යන තෙක්ම ධර්මය නොවැටුනේ සම්මතයේ පසුපස හඹා ගියේ අප කළ පව් පළ දීමට ඇති නිසා නොවේද? පටිච්ච සමුප්පාදයට අනුව කළ පව් ගෙවමින් ඊළඟ භවයට එකතු කර ගැනීමක් නේද අපි මේ කරමින් යන්නේ? අපි කියලා කිව්වට ඕක ඉතින් හරි අසාධාරණයි අප්පා. ඕගොල්ලෝ කරගන්න ඒවා අපි කොහොමද සාභාවික කරගන්න යන්නේ බා. කියපේක නා ඒක වචනෙන් කතා කරනවා නම් ඔන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් මේ අල්ලගෙන ඔක්කොම දාගෙන යන්න ගියා මම දන්නවා මම අඩු පක්ෂයට වැටලා පරදිනවා කියලා ඒක නම් කියන්න දෙන්නේ මේ මම දුක්ඛානිසේක භාවනා කරන්න ඉස්සෙල්ලා ඉන්දියාවෙන් ආපු එක්කෙනෙක් එක භාවනා කරා මේ මුනිද්‍රජීත් එක ඒ කෙරුවේ පාතිමා මිත්‍රි සෙන්ටර් එකේ වෙලේ වැල්ලේ කතෝලික මේ බැක ඒක කරද්දී මේ ආහනපාන දැම්මට පස්සේ මට නිකන් ඇම්බියුසල් ඇම්බියුලස් සයිට් එකක් වගේ කරගෙන කරගෙන කරගෙන කරගෙන පටන් අරගත්තා. මට තේරුණා මේක ගම්ම ගන්න යනවා. හැබැයි කොහොම හරි කරන්න අතර වුණා. ඉතින් පස්සේ මම මේ මනුස්සයා ළඟට අපොයින්ට්මන්ට් එකක් ගන්න ගියා. මම ඉංග්‍රීසි හරි හොරයි මම ඒ වෙලාවේ. ඊට පස්සේ මොනින්ද ජීතුම නැති වුණා ගියාට පස්සේ ඕකේ සමතට යන්න හදන ඕක නතර කරනවා. ඕක නෙවෙයි මං කිව්වේ පිම්බි මහැකිලින් බලනවා. අර මේ කියලා කිව්වා. හරි නිවිච්ච මිනිස්සු හැබැයි. ඉතින් මට එන බයක් ඇති වුණා. අපරාධේ මේ රෝම් ට්‍රක් ගිහිල්ලා තියෙන්නේ මේකට එන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් නිල බකටියත් එක මම දිගට විපස්සනාමය කෙරුවේ. ඊට පස්සේ ලොකු සංසය ගියාට පස්සේ කිව්වා දැන් ওই නමයි කරලා තියෙන නිසා ටිකක් සමතේ කරන්න කියලා. කරනකොට ආයෙත් අර ඇම්බියුලන්ස් සයිට් එක ආවා. මං ගිහලා කිව්වා ලොකු සංසයට මෙහෙමයි කියන්නේ හොඳයි. ඉතින් මං කෝ අර යකමාව කෑවනේ ස්වාමීන් වහන්සේ අවුරුදු 10කට ඉතල කියන එකපාරට මට කියුණා මම මේ පැවිදි වෙලා දැන් ඒ ඒ මොකද කියලා අරුවා මං කෝ ඕකම වුණා අවුරුදු 10කට ඉස්සෙල්ලා ඒ මනසේ ගණත කරන්න කියලා ලොකු සාහිත්‍ය කියන්නේ අන්තිම නිවිච්ච කෙනෙක් හරි ඉතින් ඒ මනුස්සයා කිව්වේ වැරද්දකට නෙවෙයි යා දන්න ධර්ම කියලා දෙන්නේ මේ සංසාරෙත් එක්ක බලනකොට අවුරුදු 10 මොකද්ද නම දැන් ඉතින් කරගෙන යන්නේ කිව්වා. අවුරුදු 10ක් පස්සුනයි කියලා මොකෝ සංසාරේ අපි කොච්චර පරිප්පු කාලා නැද්ද? දැන්වත් ඔය මෝඩ මොලේට තේරෙනව නම් මෝඩකම තියෙනවයි කියලා උළු ඇතුලේ. ඔන්න ඔකට තමයි මොලේ කියන්නේ. බුදුරජාණන්සේ අවිද්‍යාව විස්තර කරාට විද්‍යාව විස්තර කරලා නැහැ. විද්‍යාව කියන්නේ අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණයි. මම කොච්චර මට විද්‍යාව පහළ වෙනවද කියන්නේ මම කොච්චර මැට්ටෙද්ද කියලා ප්‍රමාණ කරන එක විතරයි වෙන්න මොකක්වත් නැහැ. ඒ වගේම මම සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨියක් නෙවෙයි. මිච්ඡා දිට්ඨියක මම හිතිය කියලා දැනගන්න එක විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. නියම දිට්ඨිය අද්දිට්ඨිය. නියම විද්‍යාව කියන්නේ අවිද්‍යාව ප්‍රමාණ කරන එක. ඒ කියන්නේ යුනිවර්සිටි එකක අපි කියන්නේ කාපම් මඩ ප්‍රශ්න නැහැ. කිරලා කාපම් රාත්තල් ගන්න දැනගන්නේ. එතකොට විද්‍යාව. මඩ කාපම් කිරලා රාත්තල් ගන්න දැනගන්නේ. අපි ඔච්චර කල් කෑ රාත්‍තර දාන දන්නේ නැතුවනේ. දැන් දන්නව අන්තට්ටු හත අටක් බඩේ. මඩ කිලෝ මෙච්චර ගානක් බඩේ. ඉතින් නිවන කියන්නේ ඕකට තමයි. ඕකට කනගාට වෙනවා නම් ඉතින් සෝරි තමයි. තමන්ගේ තකතිරුකම වැටෙනවා නම් දවසින් දවස. ඒක සෝරි කියලා හිතනවා. බුදුහාමුදුර කියන්නේ කණ්ණාඩියක් විතරයි. සම්බ්‍රහ්මචාරුණ අතර කියන්නේ කණ්ණාඩියක් විතරයි. තමන් කණ්ණාඩි ඉස්සරහට පස්සේ පේන මූණ කැතයි කියලා කණ්ණාඩි කඩලා හරියනවද? මූණ කැත තියෙන තමන්ගේ මූණේනේ කණ්ණාඩි මොනව කරන්නේ? අපි කරන්නේ කණ්ණාඩියට ගහනවා මේ ජරා මූණක් පෙන්වයි කියලා. ජරා මොන තියෙන ජරා මූණ දරා ඉන්න තමයි. ඒ නිසා තක తీරුකම තේරෙන්න පටන් ගත්තා නම් එහෙනම් වැඩේ හරි. ඉතින් ඒ නිසා ඉදිරිපත් කරන බොහොම සන්තෝෂයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්ස පිළිකාවක් වැනි සුව කළ නොහැකි රෝගයක් වැළඳී වේදනාවෙන් සිටින අයෙකුට සතිය වැඩි හැකිද? එවන් රෝගියෙකුට ශාරීරික හා මානසික සුවයක් ලැබීමට පුරුදු කළ හැකි භාවනාව කුමක්ද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මම මයි ළඟ තියෙනවා මේ Kindle එකක් ඒ කියන්නේ මොකක්ද කියන්නේ Kindle Fire පොඩි පොත් e-book එක ඒකේ තියෙන පොත meditation for persistent pain කියලා. එකයි සතිය විතරමයි තියෙන්නේ. සතිය වඩන අමාරුයි. ඇත්තටම කලින් වඩලා තිබුණා හරි ලේසි. නමුත් ඒකේ පෙන්ලා දීලා තියෙන භාවනා ගැන දන්න කෙනෙක් නෙවෙයි ඉලියලා තියෙන හැබැයි පස්සේ බලනකොට දැක්කම මේ සංවිතනිකායේ වේදන සංවිතේ කෝට් කරලා තියෙනවා. ඒකම තමයි බේස් කරලා තියෙන්නේ. ඒක පෙන්ලා දීලා තියෙනවා. මේ අපි දුක දුකක් වශයෙන් පිළිගන්න තමයි සතිය වඩන්නේ. ඒ නිසා persistent pain එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ consuming pain එකක්. එහෙම නැත්නම් ටෝචරින් පේන් එකක්. එහෙම නැත්නම් කියන්නේ මේ unbearable pain එකක් තියෙන කෙනෙක් සතියවත් නැහැ. ඉතින් ඒ නිසා මට කවුරුට ඕන නම් මට මේ පොතේ රෙෆරන්ස් පෙන්වන්න පුළුවන්. එකම උත්තරයයි තියෙන්නේ. නැත්තම් සීදීනස ගන්න ඕන. ඊටදී ගොක් වටිනවා. ඒක සතිය මේ pain එකට ගන්න පුළුවන් නම් සමාවෙන්න සතියට ගන්න පුළුවන් නම් ඔය නිල්ල පිටු ගොඩින් මහත්තයා ඒ දවස්වල හැමදාම යනවා පිළිකාර වලට. පිළිකාර වලට ගිහින් නිකන් මේ සුතේ කතා කරපේ. ඉතින් ආ උත්සාහ කරා. යගේ අහිංසක උත්සාහයක් තිබුණා. මේ වගේ පිළිකාව කියලා ලේබල් කරලා ටර්මිනල් patient කෙනෙක් ළඟට ගිහිල්ලා සතිය ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඉන්නත් බැරිලු හරි ගඳයිලු එකේ. මිනිස්සු ළඟ කිසිම කෙනෙක් නෑ වෙන්නෙත් නෑ. දොස්තරලා ඉන්නේ නැහැ. දවස් දවස් ගානේ ඔක්කොම මැරෙනවා. ඉතින් එහෙම කතා හිටියදී ඉතින් ගොඩින් මහත්තයා කිසිම වෙහසක් ගන්න හැම කෙනෙක් එකම කතා කරනවා. එක දෙවල මිනිස්සු එක්ක කතා කරලු ගෑනු කෙනෙක් ආච්චි කෙනෙක්. ඊට පස්සේ කිව්වලු මේ ඉඳගත්තට පස්සේ මට හරි පුදුමයිලු මේ සිංහල මිනිස්සෙක් ඇවිල්ලා මේ මම මැරෙන්න ඉනකොට කතා කර කර ඉන්නවා. ඉතින් කොටිනුවේකල් මහත් හරි ආසයි කතා කරන්න. මේ පුළුවන් ද බලන්නේ කිව්වලු ওই පේන් එකෙන් පොඩි ඩිස්ටන්ස් එකක් ගන්න. පේන් එකෙන් ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගන්න පුළුවන් ද කියලා. ඉතින් මේ මනසට තේරෙන්නේ ඒකවලු බැලුවත් නොබැලුවත් උදේ ඉඳලා හැන්දෑනකම් පේන්නේ එක මේ ශරීරේ ගඳයි දැන් මැරෙමින් ඉන්නේ ඉතින් මේ මනසයාට කියලා ඊට පස්සේ ගිය දවසේ යනකොට දෙවෙනි දවසේ යනකොට මේ මනසට වේදනාවක් කිසි අඩුවක් නැතුව පෙලෙනවලු. කොටින්ට යන්නත් මොකද වගේ කම්මැලිලු. ඊට පස්සේ එන්නේ ඉන්නේ කියලා කතා කරාලු. ඉඳගත්තර පස්සේ කිව්වලු මහත්තයා අමාරුයිනේ වැඩේ කියලා. මොකද්ද කියලා. මම මේ බැලුවේ පේන් එකෙන් ඩිස්ටන්ස් එකක් ගන්න. වර එක පුළුවන් කියවලු. හුඟක් වෙලාට අමාරුයි කියලා. ඉතින් කොටින්ට පුදුම සතුටක් ඇති වුණාලු මේ මනසට පෙලාව පුළුවන් වෙලා. ඊට පස්සේ කිව්වලු මං හිතුවේ නෑ ඔයා මේ මේ මේ වගේ දෙයක් මේ වෙලාවේ කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් බලනකොට හරිනේ. ඔච්චර දිගට කන්සිස්ටන්ට් පේන් තියෙන වෙලාවක වේදනාව දින වෙලාවක පේන් එක කියන්නේ වෙන කෙනෙක් මම වෙන කෙනෙක්. මේක කියන ක්ලිනිකල් ඩිස්ටන්ස් කියලා. මේ දෙක වෙන් කරලා බලන්න පුළුවන් නම් ඒ පුළුවන් වීම සතුට වෙන්නේ කොහොම මැරෙන්න ඉස්සෙල්ලා පුළුවන් වෙච්ච එක ගැන. තුන්වෙනි සැරේ යනකොට කිව්වලු සම්පූර්ණ පේන් එක ඩිස්ටන්ස් කියලා. pain එක තියෙනවා torturing pain consuming pain ඒනට ඒක අනුන් එකක් වගේ බලන්න ඉන්න පුළුවන් දැන් මට ඊට පස්සේ යනකොට මැරිලාලු ඉතින් ගොඩින් කිව්වා ගිය මුළු ගමනෙම එකයි කිව්වා successful case එක තියෙන ඒ මුස්ලිම් හින්දු මිනිස්සෙක් ජීවිතේ කවදාවත් භාවනා කරලා නැහැ pain එකත් එක්ක distance එකක් ගන්න. ඉතින් ඒක scientifically කියනවා මවක් දරුවෙක් ප්‍රසූත කරනකොට එන වේදනාව එක සැරේ ඇට 17ක් කැඩෙන වේදනාව කියන. ඇට ඇටයක් කරනකොට තියෙන වේදනාව වගේ 17 ගුණයක් ඕනයි කියලා ප්‍රසූත වේදනාව. ඉතින් ප්‍රසූත වේදනාව විඳපු අම්මන්ඩි කෙනෙකුට මේ මතුරු එක්කනකොට එන වේදනාව අඩියක්කට ඉන්දියාප්පයක් වගේ නේ. ඕකටත් චරිචුරු ගන්නවනේ. මේ වදපු අම්මලා අපි නම් චරිතුරු ගහ ගමන්නේ වදලා නැති හින්දා. ඇත්තටම කියනවා මේ වේදනාව පිරිමියෙකුට දරන්න බැරි. මේ ප්‍රසූත වේදනාවේ ලේබ පේන එක පිරිමියෙකුට දරන්න බැරි. අපි පය හය රත්තන් දාගෙන කෑ ගහන හිටියට මාතෘත්වය කියන්නේ ඕකේ. ඉතින් මේ අම්මලා මොනවද චරිතුරු ගන්න. ඕකේ මොනවද මේ මඳුරු එක්ක ආවා කියලා බඩේ කැක්කමක් ආවා කියලා කියලා නච්චර වේදනාවක් කියලා ඊට පස්සේ ආයෙත් බබෙක් හම්බ වෙනවානේ. ඔක්කොම දීදී කොටි දෙන විතරලු එක සැරයක් පට්ටියට ඊට පස්සේ ආය කවදාකවත් පට්ටියට හිටින්නේ නැතිලු. ඒ වේදනාව අමාරු නිසා ඒ තරම් ආය කොටියේ පේන්න ඉන්නේ නැතිලු. අපේ කොටි දෙන්නුවේම නැහැ. අපේ අම්මලා දරුවෝ 11ක්. එතන බොරුවට චරිචුරු ගන්න වෙච්චරයි මට කියන්න තියෙන්නේ. බොරුවට චරිචුරු ගන්න එපා. මොකද මේ නොවිඳපු දුකක් නම් අනේක මේ අපි පටවගෙන බුදුහාමුදුරුවෝ දීලා තියෙන උත්තරම දෙයක්. අපි එන්න එන්න රේන්ෆෝස් කරගන්නවා. අපි මේක ගත්තට පස්සේ කාටවත් හොරගම් කරන්න බෑ මේක. අනිත් අපි ඒක කන්නේ නැතුව අපිට කායිමත් හොරගම් කරන්නත් බෑ. ඉතින් මේකට මොන දෙයක් නේ බුදුහාමුදුරුවෝ කිව්වා ඔබ 1000ක් යුද පිටියේ දිනන රටේ හොඳයි ඔබ ඔබ දිනාගනින් කියලා. පටන් ගන්නකොට අමාරුයි. හරි පැංගිරි, හරි ඇඹුල්, painfully slow. පස්සේ ඉදිරියට යන්න යන්න පුදුමාකාර සතුටක් එන්න පටන් ගන්නවා. තව කෙනෙක් විඳවනකොට එයාට කියලා හොඳට උදව් කරන්න පුළුවන්. මොකද මනුෂ්‍ය භාවනා කරලා නැහැනේ. ඉතින් මොනව කරන්නේ? රුණු වතුරේ නෝටු වතුර දෙන්න අල්ලතුරේ නෑ. හැබැයි Taman ළඟට එනකොට ඕම නෙවෙයි වගේ 10ක් ආවත් කිඳිරි ගන්න එපා. කිඳිරි ගන්න එපා. එතකොට බුද්ධ පුත්‍රෙක් වෙන්න බෑ. එතකොට බුද්ධ තුහිතකාවක් වෙන්න බෑ. පපුව හතොටියක් ගන්න ඉවසපන් පවෝ ඉතින් මොනව කරන්නද කිව්වා ඒ කරවන හිටියා. එතකොට ඊට වෙදී දුකට ලෑස්ති වෙනවා. ඊට වෙදී දුක ලන්දන කවදා හරි පරියන්කදී මරණ දුක අත්දැකකට පහුවෙන්න තමයි සෝවාන් වෙන්නේ. ඒක තමයි ටෙස්ට් එක. ඒක තමයි අපිට තියෙන ෆයිනල් එක කියන්නේ semi final නේ ෆයිනල් ගේම් එක. ඒකත් කිව්වේ මොනින්දජී පරියන්කේදී මරණ වේදනාව හා සමාන වේදනාවක් ඇවිල්ලා ඒ ගොඩට ගිහිල්ලා අඩි මරණට මැටල් දැනි කියලා තේරීමත් එක තමයි කිව්ව සෝවන් වෙන්නේ. ඒ නිසා අමෘතයට යන්න මෘතය හරහා යන්න ඕනේ. ජාපිට මේ මැසෙක් කෙනෙකුට ගෝවියෙක් කෙනෙකුට චර්චුරු ගගා මොන නිවනක්ද? මේ එහෙම තියෙන දේ ඉතින් ඇවිල්ලා ඉන්න එක වටිනවා. අපි යනවා ඊගා ප්‍රසාද කියනවා. ඇයි මේට එනවා වටිනවනේ අප්පා මේක ඉල්ලගෙන කරන පරිප්පුවන්නේ මේකේ තියෙන. ගෙදර හිටියනම් ජොලිය කුෂන් එකක් උඩ මේ වෙලාව වාඩි වෙලා ඉන්නවනේ. දැන් මේක හැරෙන්නත් බෑ, පෙරෙන්නත් බෑ, මල්ල කචන්නේ. ගරු ස්වාමින් වහන්සේ භාවනාවට බාධා පමුණුවන පංච නීවරණ පිළිබඳව විස්තරයක් සමගිය පහසුව තකා ඉංග්‍රීසියෙන් තේරුම් කර දෙනු මැනවි. පින් සිදු වේවා. අමාරු නෑ ඉතින් කොයි වෙලාවෙද ඔක කරන්න තියෙන්නේ මට ධර්ම දේශනාවට සිංහලෙන් නම් දාතකේකට මට කියත හැකි ඔය අන්තිමට අපි කරපු නිල්ලඹේ නිසනවනදි කෙරුවා මේ දස සංඥා සූත්‍රය. දස සංඥා සූත්‍රය. ඒක CD එක නම් තියෙනවා ඒක. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මේකයි. ටෝක්ස් 10ක් තියෙනවා. මුල් ටෝක්ස් තුනවත් අඩු ගානේ අහන්න ඕනේ. එක ටෝක් එකක් මගේ සාමාන්‍යයෙන් පැයකට වැඩි යනවා. ඉතින් ඒක නම් විස්තර වශයෙන් තියෙනවා. එහෙම නැත්නම් මේ මේ අපේ වෙබ්සයිට් එකේ තියෙන ඉංග්‍රීසි මීඩියම් කරපු ඕනම රිට්‍රීට් එක පළවෙනි දවස් තුනේ ඌ යනකොට එනවා ඉතින් මේක දැනෙදි ඉන්නකොට එනවයි කියලා තිබුණ නිසා මම ගෙනාවයි CD එක. මට හැබැයි මතක නෑ මම ඒක ගෙනාවද කියලා මේ. ඕන්නම් දැනෙදි වලින් ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ දස සංඥා නැත්නම් ගිරිමානන්ද සූත්‍රයේ මුල් තුන විතර යනකොට ඒ ටික හම්බ වෙනවා. ඒක නම්සර වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඒත් තියෙන්නේ ඉඳී තියෙනවා. ඒකෙම ගන්න නැත්නම් මේ ගම්පලට කිව්වනම් ගම්පල අතින් ගෙන ගන්න පුළුවන්. තියෙන්නේ ඉඳී තියෙනවා. මට හරියටම ෂුවර් කරන්න බෑ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඔය ටිචර කරුව මොකක් හරි ඉංග්‍රීසි මීඩියම් 10 day retreat එකක් කරගෙන බැලුවා නම් මුල් දවස් දෙක තුන ඇතුළත ඕක අනිවාර්යයෙන්ම ඩිස්කස් කරනවා. ගරු ස්වාමින් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළ කරනු කළ මැනව. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒකත් අපි ධර්ම දේශනාවට තුරු මේ ප්‍රශ්න දෙක. ප්‍රශ්න අවසානයේ අවසානයේදී කියවන්න පිං. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේසා දුරක් ගෙවා වැඩම කොට අපවැනි පිරිසකට දහම පැහැදිලි කර දීමෙන් සසර මඟ කෙටි කර ගැනීමට අඩිතාලමක් ගැනීමට කළ සේවය අගයමු. ඒ පිනෙන් ඔබ වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායු පතමු. මෙවන් කටයුත්තක් සංවිධානය කළ රුක්මන් කාන්ති අනුරාණි සහ අනෙකුත් සේවාවන් සැපයූ සියලු දෙනාටද මේ පින්වත් වේවා. ඔවුන්ගේ සසර ගමන කෙටි කර ගැනීමට මෙම සත්කාර්යම හේතු වේවා සාදු සාදු මෙම වැඩමුළුව තුළින් අප ජීවිතවලට අලුතින් වැඩදායක යමක් එකතු කරගත් බවට සහතික කරමු ඔබ සැමට සෙත් සාදු ඉන්නේ ප්‍රශ්න ඉවරයි අපි එකේ ඉඳලා දැන් 3:00 මාරයි 3:35 පැය දෙකමාරක් වාගිලා තියෙන ඒ තමයි ප්‍රශ්න අපි කල් තියලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතන ඉඳලා අපිට හතරමාර වෙනකන් මේ විනාඩි 30 30 විතර වගේ ගන්න පුළුවන් පරියන්ක වලට සහ සක්මන් වලට. ඊයේ කරා වගේ. හොඳයි අපි මේ එකඟතාවයට පැමිණලා මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි හතරට නැවත මෙතන එකතු වෙනවා කෙටි සක්මනකට පස්සේ පැය භාගයක පරියන්කයකට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.